අවසරයි පින්තුනි. සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක දාතේ වෙසෙන්නා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් මාර්ගඵලයෙන් පිටන්න කියලා. ඒ වගේම පින්තුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්දි සඳසේකර ප්‍රජාපති ආදී ඒ දිසිල්ම දේව සමූහයන් වහන්සේලා අවසිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. උතුම්ම මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තර ගතවන් දිච්ච ඒ සීලම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා. එමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම මේ සියලු දෙනා සිහිපත් කරගෙන එයාට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න.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 ඒක පාවිච්චි කරන්න ඒ දෙයට. මේ පාරේ තියෙන ගලක් අරගෙන ඒක තියාගන්න. ඒක තියලා මැටි ගහගන්න. ඒකෙන් කිව්වේ මොකද්ද? අර්ථයක් කිරීම උදෙසා විහිවෙච්ච කෙනෙක්ගේ කාලේ. ඒ තුට්ටු දෙකේ ගහයෙන් වෙන අපලින්ද ඒ වගේ වැය කරන්න එපා. ඒ වෙලාවේ අහගන්න නිවන් දකින ක්‍රමවේදය මොකක්ද කියලා. ඒකයි මම කිව්වේ පිංගුතුනි බණ අහනකොට නිින්ද යනවනම් වහ ටිකක් බීලා හරි ඇහැරිලා ඉන්න පුළුවන් නම් විනාඩි 5ක් බණ අහන වෙලාවේ වහ ටිකක් බීලා බණ අහන්න. ජීවත් වෙලා ඉන්නවට වඩා හොඳයි පිංගුතුනි ඒක. සාස්ත්‍රුන් වහන්සේගේ නිගමනය ආය අහන්න දෙයක් නැහැ. සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ පිංගදෙනි ඇස් දෙකෙන් රූප බල බල කාමයේ ජනිත කරනවට වඩා හොඳයි ඇස් දෙකේ යකට ගුලි අතුල්ල ගනින්න. ගිනි ගන්න යකට ගුලි වලින් ඇස් දෙකට ඇන ගනි. මේකෙන් සෙතක් වෙන්නේ නැති හින්දා. හිතන ඔබ හිතන්න ඔබ ඔබ අවුරුදු 30ක් 40ක් 50ක් යනකම් ඔබ හම්බු කළායි කියලා යම්කිසි ධනයක්. දැන් ඔය අවුරුදු 40ෙම ඔබට අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? ඔය ගත කරපු අවුරුදු 40. ඔබ එතනම නිතා. ඉතින් හරිනම් ඔබ දැන් අවුරුදු 40ක් තිස්සේ ඔබ හම්බ කරනවා කියලා හම්බ කළා නම් අද ඔබ මේ වෙනකොට මේ මුළු ලෝකෙම භාගයක අයිතිකාරය වෙන්න එපා. නමුත් එහෙම වෙන්නේ නැහනේ. ඔය එක තැනකදී හරි යන්න වුණොත් එහෙම ඔක්කොම ඉවරයි. හරි දැන් ඔබ නම් මේ ඔබ නම් මේ තත්ත්වවල නෑ මෙතන ඉන්න කවුරුත්. නමුත් ලෝකයේ දැඩි ලෙස අල්ලගෙන බදාගෙන ඉන්නේ පිංගුතුනි මහා දුකක් විඳින පිරිස්. හොඳට මේ මිනිස්සු දිහා බලන්න. මේ මිනිස්සු අන්ත දුකක් විඳින්නේ. ඒ විඳින දුකේ මිනිසුන්ට පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති වෙන හේතුව තමයි පිංගුතුනි ඉන්න මුලාව. මහා මුලාවකින් ඉන්නේ. ඒ මුලාවකින් ඉන්න නිසා තමයි පේන්නේ නැත්තේ මේ මිනිස්සු දුක් විඳිනවා කියලා. හිතාගෙන ඉන්නේ ලොකු සැපයක් විඳිනවා කියලා. හැබැයි විඳපු සැපයක් නැහැ. දැන් ඔබ කනකොට සැපයි නේද ඔබට? දැන් ඒ සැපේ දැන් තියෙනවද ඔබට? ඒ සැපේ දැනෙන නම් කකාම ඉන්න ඕනේ නේද හැමතිස්සෙම? මේ හිතලා බලන්න. කෙනෙක් ඉන්නවා පවුම් 5000ක් හම්බ ගන්නවා. ඉතින් මොනවද දැන් එයාට කරන්න පුළුවන් ওই 5000යි? එයාට යන්න පුළුවන් ඇමරිකාවට ගිහිල්ලා එන්න. ගිහිල්ලා ආවට පස්සේ වෙහෙසක් විතරක් නෙමෙයි ඉතුරු වෙන්නේ. අර මුලාව නේද අරගෙන ගියේ. ඔන්න ඔය ගැන තමයි පින්වදිනේ අද අපි වැඩිපුර කතා කරන්නේ. කාම රාගය ඔය ඕකට කියන්නේ කාම රාගය කියලා. කාම රාගය අනාගාමී වෙච්ච කෙනෙකුට ඔය කිසිම දෙයක ආසාවක් නැහැ. අනාගාමී හෝ සකදාගාමී මට්ටම පැනපු කෙනෙකුට අඩු වැඩි වශයෙන් ඕවැ තියෙන ආසාවල් සියල්ල නැති වෙනවා. හේතුව මොකද්ද? කාම රාගය නැහැ. කාම රාගය කියන්නේ කාමයට නෙමෙයි. කාම රාගය කියන්නේ පිංගුතුනි කාමයේ උදෙසා සැරිසැරීමට. ගිය සතියේ අපි මේකට උදාහරණයක් ගත්තා. ඒ උදාහරණයෙන් පටන් ගමු. දැන් මේවා හොඳට තේරුම් ගන්න. ඔබ ගෙදරකට යනකොට ඒ ගෙදර තියෙනවා ඉස්සරහා තියෙනවා අඩි උස සපත්තු දෙකක් මම මේ පිරිමියෙක් ගැන කියන්නේ. කාන්තාව ඒකට අදුන අනුකූලව මොකක් හරි දෙයක් හිතා ගන්න. ලස්සන හම්පටි වලින් මේ වැඩ දාපු සපත්තු දෙකක් තියෙනවා. හයි හීල්ස් දෙකක් කියලා හිතන්න. ඕක දකිනකොට පළවෙනි හිතෙන් හවතු දෙකක් කියලා ගත්තට එතනින් එහාට මොකද්ද ගොඩනගන්නේ? ඕක දකින ගොටම පිංගුතුනි වෙන්න දේ තමයි. මේක තව තවත් හඳුනා ගන්නව අවිද්‍යාවෙන්. තව තවත් හඳුනා ගන්න. වේදනා සංඥා ගොඩනගන්න මෙයා මේක තව තවත් විග්‍රහ කර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර විඥාණය පයින්නවා නාම රූප මල්ලට. මලු පහක් තියෙනවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අතීතේ ඉඳලා රැස් කරගත්ත මලු පහ. ඇයි ටීවී එක ඉස්සරහට වෙලා මොනවද කරන්නේ? ආ ඕක දාන්න මේ මල. ඒකත් හොඳයි. දාන්න මේකට. මේකත් හොඳයි. දාගන්න අනිත් මල්ලට. ඕක නේද ටීවී එකේ ඉස්සරහට වෙලා කරන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැකලා තියෙනවා ටීවී එකේ එක එක ආකාරයට ඇවිදින ওই જાතිය සපත්තු දාගෙන එක එක ආකාරයකට ඇවිදින කාමනීය වස්තුන්. අර විඥානය මොකද කරන්නේ? ඩොග් ගාලා බහිනව අර කියපු මලු පහට. බහැලා පින්වතුනි හොයාගෙන එනවා ඒ වගේ දැකපු හොඳ එකක්. දැන් මොකද කරන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර අර හම්පටි තියෙන සපත්තු දෙකේ නිර්මාණය කරනවා මොකද්ද? සුදු කකුල් දෙකක්. ඊට පස්සේ ඒකට ඇඳුම් ආයිත්තන් දාලා ලස්සනට ඔය නිර්මාණය කළා දැන් අන්තිමට අර සපත්තු දෙක දැකලා මේ පුද්ගලයාට අධික කාමයක් ජනිත වෙලා තියෙනවා. සපත්තු දෙක දැකලා ඒ කාමයේ ජනිත වෙච්ච වෙලාවේදී පිංගුතුනි ඒකේ ඇතුළේ ඉඳලා පොඩි කෙල්ලෙක් හරි ආවොත් එහෙම මොකද වෙන්නේ? ඒකිය දූෂණය කළා තමයි නවත්තන්නේ. දැන් එහෙනම් මෙන්න මුලාව දැක ගන්න. දැන් ඒ මිනිසයා දැක්කේ ඇත්තද? ඇත්ත වශයෙන්ම එතන තියෙන්නේ මොකද්ද? සපත්තු දෙකක්. සපත්තු දෙකක් දැක්කහම කාමයේ ජනිත වෙන එක මුලාවක් නෙමෙයිද? ඒ කියන්නේ සපත්තු දෙකක් තුලින් ගෑණියෙක්ව දකින්න එක. සපත්තු දෙකක් තුලින් ලිංගික ආස්වාදයක් දකින්න එක. මුලාවක් නෙමෙයිද? ඉතින් ඔය ඔන්න ඕක තමයි කාමරාගය කියන්නේ. ඔන්න ඔය මුලාවට. ඔබ ඉන්නවා. ඔය කොහේ හරි ඉන්නකොට හොඳට පද්ද පද්ද ගෑනු කෙනෙක් එනවා. ඇවිදිලා. එතනින් ඔබ ගාවින් යනකොට ඔබට එනවා හොඳ සුවඳක්. කාන්තා පර්ෆියුම් තියෙන්නේ. සුවඳ විලවුන්. ඒ හොඳ සුවඳක් එනවා. ඔය සුවඳ ජීවිතේ පළවෙනි වතාවට තමයි ආවේ. පින්වතුනි ඔය සුවඳ ඔබ ගන්නකොට ඔබ නහයෙන් ඒ සුවඳ ගන්න ගමන් ඒ සුවඳ ආපු පුද්ගලයා ගේ ඒ රූප ස්වභාවයේ හැසිරීම් ස්වභාවයේ ඒ ඔක්කොමත් පින්වතුනි ඔබ ওই මළු වලට දාගන්නවා. එතකොට අර සුවඳයි අර පුද්ගල ස්වභාවයයි ඔක්කොම එකට ඇලිලා තමයි දැන් අර මළු වල තියෙන්නේ. ඔබ වෙන තැනක ඉන්නකොට ඔබ මොකක් හරි එකක් පොතක් බල බල ඉන්නවා. පිටිපස්සෙන් එනවා අර සුවඳ. හැබැයි ඔබට දැන් හැරිලා එකපාරට බලන්න බෑ. පිටිපස්සෙන් දැන් අර සුවඳ එනවා. ඒ සුවඳ ආපු ගමන් ඔය මනට ඕනි පින්වතුනි වේදනා සංඥා නගලා ඕක හඳුන ගන්න. තුග්ගාල බහිනවර මලු පහට. බහැලා එළියට අරන් ඉන්නේ මොකද්ද? අර සුවඳ කොහෙන්ද ආවේ? හොඳට පුරුදු අර අර මහා කාමනීය වස්තුව තමයි දැන් ඔලුවට ආවේ. දැන් මොකද කරන්නේ? අර සුවඳත් එක්ක පින්වතුනි දැන් ගොඩ නගනවා. අන්න සංකල්පීය රාගය ගොඩ නගනවා. සංකල්පීය සැරිසැරීම. දැන් ගොඩ නගලා ගොඩ නගලා දැන් මේ පුද්ගලයා කාමකෝ බරිත වෙලා දැන් ඉන්නේ. දැන් බලන්න ඕනේ. ඒ බලල ඒ හිත එක යන්න ඕනේ මට්ටම දැන් ඇවිල්ලා තියෙන්නේ. හිමීට අනිත් පැත්ත හැරලා බලනකොට ආච්චි කෙනෙක් ඉන්නවා ඉඳගෙන පිටුපස්සේ. ආච්චිත් පර්ෆියුම් එක ගහගෙන. ඉතින් පර්ෆියුම් එක ඕන කෙනෙකුට ගැහුව හැකි. නමුත් මෙයාට ප්‍රශ්නේ උනේ මොකද්ද? එයා ඒ පර්ෆියුම් එක එයාට තියෙන අත්දැකීම තමයි. අර මලු පහට දාගත් අත්දැකීම තමයි මොකද්ද? අර අර ඉස්සලා දැකපු කාන්තාව. එහෙනම් දැන් මෙච්චර වෙලා කාමයෙන් බරිත වෙවි බරිත වෙවි බරිත වෙවි හිටියේ. ඇත්තටද? ඇත්ත ආච්චිනේ. දැක්කද පිංගුතුනි සුවඳක් අරන් ගිය දුර? දැන් ඕක ඔබ කියනවාද පිංගුතුනි ඕක සත්‍ය කියලා? දැන් ඔබ හිතන්නේ මට පිස්සු කියලා. මම මේ කියන්නේ සාස්ත්‍රුන් වහන්සේට පිස්සු කියලා. දැන් මම ඔබට මේ පැහැදිලි කරලා දෙන්නේ මේ මට්ටම් දෙක. ඉතින් මේ මට්ටම් දෙක ඔබ පැහැදිලි නම් ඔබට දැනෙන්නේ නැද්ද පිස්සුව කොහෙද තියෙන්නේ කියලා? ඉතින් ඔය මුලාවෙන් ඉන්න කැමතිද ඔබ? දැන් ඔබට මේවා වෙන්නේ නැද්ද? දැන් කාන්තාවන්ට පවා මේවා වෙන්නේ නැද්ද අනිත් පැත්තට? වෙන්න පුළුවන්. ආහාරයකට, ඇඳුමකට පිරිමියෙකුට නොවුණා කියමුකෝ. ආහාරයකට, ඇඳුමකට, සුවඳකට එහෙම නොවෙන එකක් නැද්ද? මුලාවටපත් වෙන ස්වභාවයක්. ඒ මුලාවටපත් වෙන්නේ පින්වතුනි. ඔන්න ඔය කියපු අර අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මළු වලට අල්ලගෙන දාගත්තා. දාගෙන ඒවත් එක්ක බැඳිලා ඉන්නේ දැන්. ඒවත් එක්ක තණ්හා තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. අන්න ඒක නිසා මොකද වෙන්නේ? අර වගේ එකක් ආපු ගමන් විඥාණය දක්ගාලා පයින්නවා අර වලු පහට. බහැලා මොකද කරන්නේ? ඇදලා ගන්නවා එක එක. ඇදලා ගන්නේ තමන් හොඳටම තණ්හාවෙන් ඇදිලා තිබිච්ච එක. මේකට කලින් තව උදාහරණයක් කතා කළා. දැන් මට කියන්න මුලාවද නැද්ද කියලා මේක කිව්වා. මේට මේ කලිනුත් මේක කතා කළා. ඔබ කියනවා මම ඔබට කියනවා. කුකුල් මස් කමුද? මම ඔබෙන් අහනවා කුකුල් මස් කමුද කියලා. ඒ ඇහුව ගමන් ඔබ මොකද කරන්නේ? කමු. ඔබ කියනවා කමු. දැන් ඔබ කිව්වා කමු කියලා. දැන් මම මොකද කරන්නේ? ගෙදරට ගිහිල්ලා අමු කුකුල් මස් කෑලි ටිකක් අරගෙන එනවා. කමු. කමු කිව්වනේ. දැන් කමු. ඒක ඔබ කියන ඕ අමුයිනේ. ඉතින් මං කිව්වද උයපු කුකුල් මස් කමු කිව්වද මං? නෑ මං කිව්වේ මොකද්ද කුකුල් මස් කමු කියලා. එහෙනම් පින්වතුනි ඔබ හරි මං ඔබට ඒත් ඒත් එක්කම තව එකක් කියනවා. වහබමුද? ඔබ මොකද කියන්නේ? බෑ කියනවනේ. ඔව්ද නැද්ද? ඔබ කියනවා බෑ කියලා. එහෙනම් මම කුකුල් මස් කමුද කියලා හැම හා කිව්වේ එහෙනම්. මම වහබමුද කියලා ඇහුවාම ඔබ කියනවා බෑ කියලා ඍජුවමනේ. නමුත් මම කුකුල් මස් කමුද කියලා ඇහුවාම ඔබ හා කිව්වා. මම කුකුල් මස් අරන් ගියා මොනවද? අමු ඒවා. දැන් ඔබ මට බයිනවා. දැන් ඔබ කමු කිව්ව හින්දා මම අරන් ආවේ. මම වහ අරන් ආවේ නෑ. ඇයි? ඔබ බෑ කිව්වනේ. එහෙනම් දැන් මෙතන මොකද්ද උනේ? මම වහ බොමුද කියලා අහපු ගමන් ඒත් පැන්නා. විඥානේ ඩක් ගාලා පැන්න ඇතුළට. පැනලා හොයාගෙන හොයාගෙන ගියා මොනවද මේ සම්බන්ධව තියෙන ඒවා. මතු වෙලා ආයේ මොකද්ද මහ වේදනාවක්. බෑ බෑ. බෑ. ඒක බෑ. ඒ වගේම තමයි පින්වතුනි හුකුල් මස් කමද? ජොග්ගාලා පැන්න ආයේ සැරයක්. පැනලා හොයාගෙන හොයාගෙන ගියා තන්දූරි නේද? ඈ ඔය තියෙන එක එක જાතියේ එකම හුකුල සිය જાති කර හදන විදිහක් තියෙනවනේ දැන්. එහෙම මොකක් හරි එකක් කාපු රසම රෙස්ටුරන්ට් එකේ කාපු ඒ ටික ඔක්කොම හොඳට අරගෙන ආව බොක් ගාලා උඩට. ඒ අරගෙන ඇවිල්ලා තමයි පිංගුතුනි කිව්වේ හා කියලා. එහෙනම් දැන් මේ සැරි සැරීම අග්‍ර වෙලා නෙමෙයිද මේ කටයුතු උනේ? කාමනීය වස්තුන් උදෙසා සැරි සැරීම අග්‍ර වුණා නෙමෙයිද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ පුරුෂයාට ඇති වෙන කාමයේ සංකල්පීය රාගයක් විතරයි සංකල්පීය සැරිසැරීමක් Taman ඉදින් ගොඩනගා ගැනීමක් විතරයි වෙන මොකක්ද එතනදී Taman විසින් ගොඩනගාගෙන නේද හා කිව්වේ ඊට පස්සේ මට බයිනෝ මොකක් කියලා අමු ඒව කන්න පුළුවන් ඉතින් මං කිව්වේ මොකද්ද කුකුල් මස් කමුද කියලානේ ඔබ නිදුරු ටික හදාගෙන තියෙන්නේ දැක්කද වෙච්ච දේ? එහෙනම් මෙන්න මේක තමයි පිංගුතුනි සංකල්පීය සැරිසැරීම. ඉතින් ඔබට ඕනේ මේ සංකල්පීය සැරිසැරීම ඉන්නද? සපත්තු දෙකක් දැක්කහම රාගයෙන් ජනිත වෙලා ගිහිල්ලා රාගිකව හැසිරෙන්නද? මම කියනවට නිදන ඇඳ දිහා බලන්න ඔබ. මේ කියන්නේ ඔබට වැටහෙයි ඊට පස්සේ. තමන් ස්වාමි පුරුෂයෙක් එක්ක හරි, පිරිඳක් එක්ක හරි, ඇඳක සයනය කළා නම් ඒ ඇඳ දිහා බලන්න. එහෙම කාමුක මේ ඒ පැත්තට හිත නැඹුරු වෙච්ච කෙනෙක්. එතකොට ඔබට තේරෙයි. ඇඳකින් දකින්න ඕනේ පින්වතුනි ඇඳක් නේ. ඇඳක් දකිනකොට මේ ලිංගික හැඟීම් මතුවෙනවා නම් ඔබට පිස්සුනේ. ඔහුද නැද්ද? මේ හිතන බලන්න. දැන් මේ මනෝවිද්‍යාව හදාන්න අපේ මහතුරු ඉන්නේ. ඕක ඒකාන්තෙම පිස්සුවක් නේ. ඇයි ඒ? පෑනක් දකින්නවා. එයාට ලිංගික හැඟීම් වෙනවා පෑනක් දැක්කම. එහෙනම් පිස්සුවක් නේ තනිකර. එහෙනම් සංකල්පීය සැරිසැරීමක් නෙමෙයිද මේ තියෙන්නේ? ටීවී එක බලන් ඉන්නවා. ටීවී එක බලන් ඉන්නකොට මොකද කරන්නේ? ඩොට් ටිකක් ගහනවා මේ ඉතින් ඒ ඒ එන තරංගයක් නේ එන්නේ. ඒ තරංගයෙන් ඩොට් ටිකක් හදනවා පාට පාට. ඉතින් ඔය ටික බලාගෙන ඉවරලා මේ පුද්ගලයාට මොකද වෙන්නේ හොගාලා? හොගාලා කාමී ජනිත වෙනවා. ඉතින් අවංකව මොනවද තියෙන්නේ? දොත් ටිකක් නේ. වෙන මොනවද එතන තියෙන්නේ? දැන් හොඳම ඒවා තියෙනවා මේ මට මේ වෙලාවේ ඔබට මේවා පෙන්වන්න බෑ. ඔය YouTube එකේ තියෙනවා funny arts කියලා. දවසක තනියෙන් ඉන්න වෙලාවක ගහලා බලන්න. ඒ කියන්නේ චිත්‍රය අඳිනවා. චිත්‍රය අඳින්න මුලින්ම අඳින ලිංගික අවයවයක්. හැබැයි අවශ්‍යතාවයේ තියෙන ලිංගික අවයවයක නෙමෙයි. අන්තිමට අඳින්නේ හාව එක්ක. ඉරිකෑලි හතරක් පහක් ගහනකොට එතන තියෙන ලිංගික අවයවයක්. අපේ මනස ටක් ගාලා මොකද්ද හිතාගන්නේ? ආ. ඔය අඳින්නේ. ඒ නේද තුච්චකම මුංගේ තියෙන. ඈ හිතා ගන්නවා. නමුත් අන්තිමට ඇඳලා තියෙන්නේ මොකෙද්ද? හාවේ. අර ෆනි ආර්ට්ස් කියන්නේ ඒකයි. පින්වතුනි, දෙයක් දුන්න ගමන් සංකල්පීය සැරිසරන ස්වභාවයක නේද අපි ඉන්නේ? ඉතින් විපතක් නෙමෙයි දෝගෙන් වෙන්නේ. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද ඔබ මේ ජීවත් වෙනවා කියලා මෙච්චරකල් මුලාවක තමයි හිටියේ කියලා? දෙයක් දුන්න ගමන් සංකල්පීය සැරිසරනවා. මේ හොඳ හොලිඩේ එකක් යන්න ඕනේ කියලා කියපු ගමන් මොකද වෙන්නේ? දැන් සංකල්පීව සැරිසරනවා. සංකල්පීව සැරිසරනවා. හොලිඩේ කියන්නේ. දැන් මහත්යයි ලැබුවොත් එimhe හොලිඩේ එකක් යන්න. පැනමු ගමන් කියනවා යන් කියලා. එහෙනම් අපේ අම්මලා ගෙදර යන්කෝ. අම්මෝ බෑ. ඉතින් හරිනේ හොලිඩේ එකක් නේ දැන් යන්න කිව්වේ. නේද? ඉතින් හොලිඩේ එකක් නේ යන්න කිව්වේ. ඉතින් හොලිඩේ එකක් කියලා කියන්නේ නිවාඩුවකටනේ. ඉතින් නිවාඩුවකට යන්න අහුවාම හා කියලා පැනපු ගමන් කිව්වේ ඇයි? ආ බීචන් අර කොහේ හරි එහෙම එකක් හදාගෙන හිතේ. එහෙනම් පින්වතුනි මේ හිතේ බැහැ ගැනීම නේද මේ කියන්නේ? මේ සංකල්පීය සැරිසැරීම වෙන මොකුත් මෙතන නැහැ. තියෙන හිතන්නකෝ. සංකල්පීය සැරිසැරීමක් හැරෙන්න වෙන මොකුත් මෙතන නැත්තම් පින්වතුනි මොනවටද මේ කාමවස්තු තවදුරටත් රමණය කර කර ඉන්නේ? මොනවටද කාම වස්තු? එහෙනම් මේ ගිහි ජීවිතෙන් ඇති ඵලය මොකද්ද? ගිහි ජීවිතයක් කියන්නේ කාම වස්තු රමණය කර කර ඉන්න තැනන්නේ. මේ කාම වස්තු තියෙනවා ඒවට රැවටිලා විරලා කටයුතු කරනවා. රූපයක් ඇඳලා දෙනකොට කාමයේ ජනිත කරගන්නවා. ඒකයි තියෙන්නේ. මොකක් හරි එකක්. රෝස මලක් තියාගන්න ඕන නම් මොකද කරන්නේ? මේ රෝස මල් වලට ආසයි කියලා රෝස මලක් ගෙලලා තියාගත්ත කියලා හිතන්නකෝ. දැන් මොකද්ද රෝස මල්ලෙන් ඔබ දකින්නේ? ඔබ දකිනවා පාට ටික. ඒ වගේම මොනවා හරි සිහුම් පෙති ටිකක් දකිනවා. ওই පෙති ටිකේ එකතුව සහ පාට ටිකට රෝස මල කියලා හිතාගෙන දැන් මොකද කරන්නේ? ඉතින් ඕක දකින්නවා කියලා දකිනවා. දැන් මොනවද ඔකේ ඔබ දකින්නේ? පාට ටිකක් නේ දකින්නේ. වෙන මොනවද දකින්නද? ඔබට ඕන නම් ඒ රෝස මලක් දැකලා රෝස මල් යහනාවක් මවා ගන්නවා. මවාගෙන ඕක තුල ජීවත් වෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් හිතනවා පින්වතුනි හරි සාරයක් විමුක්ති විඳිනවා කියලා. අර මුලාවට වැහන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ මුලාවෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්. හරියට මොන වගේද කිව්වොත් පින්වතුනි වේගෙන් ගොනාව ගෙදර අරයි යන්න. කරත්තකාරයා මොකද කරන්නේ? ඉස්සරහින් එල්ලනවා තනකොළ මිටියක් උගේ. දැන් මේ ගුණා මොකද කරන්නේ? අර තනකොළ මිටියට රීච් වෙන්න හදනවා. ඇයි? දැන් ඕකේ ලස්සන රූපයක් එල්ලුවට වැඩක් නැහැ නේ උට. ඇයි උට එච්චර මවන්න පුළුවන් කමක් නැහැ. විඥාන එච්චර ප්‍රබලව නැගෙන්නේ නැහැ නේ සතෙක්ගේ. මිනිහෙක් එහෙම කරත්තයක් අදිනවා නම් අරයි යනවනේ මොකද්ද කරන්නේ තියෙන්නේ? නේද? අන්න එහෙම එකක් එල්ලන්න ඕනේ ඉස්සරහින්. එතකොට මොකද වෙන්නේ? ඌ ඒකට දුවනවා පුළුවන් තරම්. මොකද ඌට පුළුවන් පින්වතනේ මිනිහා කියන සතාට පුළුවන් ඒක ක්‍රමවේදයක් කරන්න මොකද්ද? අபிසංකාර වඩ වඩා නිර්මාණ කරන්න පුළුවන්. සංකල්පීව සැරිසරන්න පුළුවන්. නමුත් සතෙකුට ඒක කරන්න බෑ. නමුත් සතෙකුට ඒක කරන්න මොකද කරන්නේ? ඉස්සරහින් ඌට ඒක ඒකට විතරයි ඉවතියෙන්නේ. ආහාරයක් හොයාගන්න, ඉන්න නිවාසයක් හොයාගන්න, මේ මේ ජනිතයන් බිහි කරන්න ওই ටිකට විතරයි ඒ අයට පුළුවන් ක්‍රමවේද තියෙන්නේ. ඒවා කර්ම විපාකයෙන් ලැබිච්ච ඒවා. ඉස්සරහින් අරක එල්ලපු ගමන් මොකද වෙන්නේ? දැන් කන්න පුළුවන්, දැන් කන්න පුළුවන්, දැන් කන්න පුළුවන් කියාගෙන අරකට ඉස්සරහට යන්නම හදන්නේ. ඉතින් කවදාකවත් කන්න පුළුවන් එකක් නැහැ. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පින්වතුනි ඌ හැතැම්ම 100 ගානක් කරත් යදගෙන ගිහිල්ලා. අන්තිමට ඌ ආපස්සට හැරිලා බලද්දි. ලැබිච්ච තනකොළයක් තියෙනවද? උර ලැබිච්ච තනකොළයක් තියෙනවද? නමුත් ඌ සංකල්පීව තනකොළ කකා නේද ගියේ? ඒක නිසා නේද ඌ කරත් යද්දි තනකොළ ටිකට රීච් වෙන්නේ. ඉතින් පින්වදනි කාම වස්තු කියන්නේ ඔන්න ඕවා. ඔය කාම කාමනීය වස්තුන්ගේ සැරිසරීම. ඒ කියන්නේ ඒව තුල හිතින් සැරිසරනවා. හිතින් සැරිසරනවා. ඒක තමයි ස්වභාවය. දරුවෙක් කියන්නේත් එහෙම කෙනෙක්. මම මේවා කියන්නේ අවබෝධයට ගන්න මිස දරුවොත් එක තරහින් නෙමෙයි. දරුවෙක් කියලා කියන්නේත් එහෙම දෙයක්. සංකල්පීය සැරිසරීමක් විතරයි. අම්මා කෙනෙක් මල පෙරේතයා වෙනවා දරුවා උඩට යනවා. උඩට ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒ දරුවා මල පෙරේතයා ඒ ඒ දරුවා අම්මා වෙච්ච එක මල පෙරේතයා වෙනවා. අනිත් එක උඩට එනවා. ඕක තමයි අද ලෝකේ ස්වභාවය. පුළුවන් නම් මර පෙරේතෙක් නොවී ඉඳලා පෙන්නන්න. ඇයිලා මාගාට ඇවිල්ලා කියන්නේ ඔන්න මං මල පෙරේතෙක් උන්නේ නැහැ මම මලාය වුණාට කියලා. ලේසි නැහැ. ලක්ෂයක් මලොත් එකෙක්වත් දිව්‍ය ලෝක යන්නේ නැහැ. පස් දෙනෙක් මිනිස්සු වෙයි ඔන්න. අනිත් දේ ඔක්කොම සතර අපායි. හිතන් ඉන්නේ හරහි පහසෙන් ඔක්කොම. ඒකයි කිව්වේ පිඟුදින එක්ක මෙතෙන්දී අතහැරලා යන්න සාසනෙට. එහෙම නැත්තම් මෙතෙන්දී අතහැරෙන්න දෙන්න. දීලා බෑන්ඩ් එකෙන් ඇදිලා ගිහිල්ලා පෙරේත ඇවිලා ඩොග් ගාලා එන්න මෙතෙන්ට. ඇවිදලා මොකද කරන්න තියෙන්නේ? ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ආය බණ ගිලෙන් බේර ගන්න පුළුවන්ද? එහෙම නැහැ. සංසාරයක් කන්න නැහැ ඊට පස්සේ. ඔය මැරිච්ච හිඟුටවත් කන්න නැහැ. උන් විඳින දුක කොච්චරද කිව්වොත් හිතා ගන්න බෑ. එහෙනම් මල ඔය මැරිලා නේන ඥාතිවරයා ඔහොම දුක් විඳිනවා නම් පින්වතුනි പ്രേතාත්ම උපදින්නේ කොහොම දුක් විඳිනවද? ඉතින් එහෙනම් පින්වතුනි අතහැරීම පුරුදු කරන එක Tamanට වාසිදායක නැද්ද? හැබැයි මුලාවටපත් වුණොත් මුලාවටපත් වුණොත් පින්වතුනි වෙන්නේ අර බල්ලට දාහු මස් කටු වගේ. කාමයේ ගැන සාස්ත්‍රුණ වහන්සේ දේශනා කරනවා බල්ලට දාන මස් කැටිය වගේ. ඒ කියන්නේ මස් කට්ට වගේ. බල්ලට දාහු මස් කට්ට වගේ. ඒ කිව්වේ පින්වතුනි සංකල්පීය සැරිසරීම. දැන් බල්ලට මස් කට්ට දැම්මහම ඕකේ තියෙනවා පින්වතුනි මස් සුවඳ ඉවක්. බල්ලා මොකද කරන්නේ? ඕක දමාගෙන හපනවා. හපනකොට හපනකොට හපනකොට බල්ලගෙම කට මස් කට්ටත් එක්ක දත් හරහා ගිහින් දත් එක්ක වැදිලා මස් කට්ට බල්ලගෙම කට තුවාල වෙනවා. උගෙම ලේරහ උට දැනෙනවා දැන්. ලේරහ දැනෙන්න දැනෙන්න ඌ මොකද කරන්නේ? තව කනවා. ඒක කන්න තව බල්ලෙක් එහෙම ආවොත් මොකද කරන්නේ? එන දෙන්නේ පලාතක. දැන් වටේ ඉන්න බලන් ඉන්න ඔබට හිතෙනවා මේ මස් කට්ටක් නේ මූ කන්නේ. ඒක තව හේකට කන්න දෙන්නේ නැහැ. හැබැයි බල්ලා මේ මස් කට්ට කන එක නතර කරනවා. ඒ නතර කරන්නේ නැති හින්දා තමයි පිංගතනේ. තව අවුරුද්දකින් එනවා දෙකකින් එනවා තුනකින් එනවා හතරකින් එනවා හාමුදුරනේ ළමයා කතාවද බැන්දාම එනවා හාමුදුරනේ කියලා හාමුදුරන් ප්‍රතිඥා දෙන්නේ උපාසක මහත්තුරු ළමයා ගහලා බැන්දාම එනවා. ඊට පස්සේ ආයෙ දෙනවා මහත්යෝ. දැන් දරුවෝ කසාද බැන්දා නේද? අනේ අපේ හාමුදුරනේ පොඩි කෙල්ල බඩින්නේ. ඒකට ළමයා හම්බුනහම මේ පොඩ්ඩක් ඒක බලන්න එපා. මහත්තු දැන් ළමයා හම්බුණා නේද? අනේ පොඩි කාට තනියෙන් ඉන්න බෑ 100යි ඉල්ලනවා. මස් කට්ට කකා ඉන්නවා. කොයි වෙලේ hali රහ දැනේ කියලා හිතාගෙන. පොඩ්ඩක් රහ දැනෙනවා. කොයි වෙලේ හරි බඩ පිරෙයි කියලා හිතාගෙන. කොයි වෙලේ හරි බඩ පිරෙයි කියලා හිතාගෙන මේක හපනවා. අන්තිමට පිංගුතුනි හපපු දෙයක් නැහැ. බඩ පිරෙන්නේ නැහැ කවදාකවත් මේක හැපුවා කියලා. පිංගුතුනි ඔබ කාපු කෑමට බඩ පිරෙනවනම් දැන් මෙලහට පිරෙන්න ඕනේ නැද්ද? ලන්ඩන් වලට ඇවිල්ලා එක එක જાතිය කෑම කෑවේ නැද්ද ඔබ? ඒ තාමත් තව මොකක් හරි කන්න ඕනේ නේද? කණේගේ වරද්දක් කියනව නෙමෙයි. ස්වභාවය බලන්න. ලන්ඩන් වලට ආපු දවස් ඉඳලා ඔබ කයම කනකොට මොකද මෙහි රටවල වල විවිධාකාර කැම දෙන මොකද විවිධාකාර ජාතීන් ඉන්නවනේ. නේද? අර ඒ රටෙන් කියයි මේ රටෙන් කියයි අර රටෙන් කියයි මේ රටෙන් කියයි ලක්ෂයක් විතර කැම ජාති තියෙනවා. එහෙනම් ඔය හැම කැමක්ම එකින් එක එකින් එක කනව නේද ඔබ? ඉතින් ඔබ ඔය කාලා එකකින්වත් තාම තෘප්තිමත් වුණාද? නෑ. කවද්ද තෘප්තිමත් වෙන්නේ? ඉන් තෘප්තිමත් වීමකුත් නැහැනේ. එහෙනම් ඔබ කනවා කනවා කනවා කනවා තාම අර බඩ පිරීම නැවති තෘප්තිය එන්නේ නැහැනේ. හනවල් අහනවා අහනවා අහනවා අහනවා අහනවා. ඒ තෘප්තිය එන්නේ නැහැනේ. හේතුව මොකද්ද? එහෙම තෘප්තියක් ගන්න බෑ. අර මස් කට්ටේ මස් නැහැ. එහෙනම් බඩ පිරෙන්න හේතුවක් නැහැ. ආහාරයේ පින්වතුනි ඔය කියන තෘප්තිය නැහැ. ආහාරයේ තියෙන එකම එක දේ තමයි මොකද්ද? මේ ශරීරයේ පවත්වාගෙන යාම උදෙසා ශරීරයට අවශ්‍ය යම්කිසි පෝෂණයක් වන්නම් ඒක විතරයි ආහාරයේ තියෙන්නේ. ඔය කියන තෘප්තිය නැහැ. ඉතුරු ටික ඔක්කොම සංකල්පීය සැරිසැරීමක් විතරයි. මම ওই සංකල්පීය සැරිසැරීම තව ටිකක් ගැඹුරෙන් කියන්නම්. ඒ තමයි පින්වදෙන ඔය මන විසින් කරන වැඩපිළිවෙලක් ඔය. මුලාවටපත් වෙච්ච මන. මනට ඕනේ පින්වදෙන වේදනා සංඥා විතරයි. මෙන්න මේක ටිකක් ගැඹුරුයි. ගැඹුරෙන් විස්තර කරගන්න. දැන් අපේ කාන්තා පිරිස ඉන්නවා. ත්‍රිපිටකය පරිශීලනය කරලා ඒ පිළිබඳ ප්‍රශ්න අහනවා. ඒක තමයි වෙන්න ඕනේ. ධර්මදර වෙන්න ඕනේ. ඇයි? ධම්ම දින්නාව කේමාව උත්පලවන්නාව මහා පජාපති ගෝතමී මහරහත් වෙරණි ආදිවාසී හිටු මහරහත් උත්තමයෝ උත්තමාවියෝ මේ සද්ධර්මයේ දරාගෙන හිටියේ අද ඉතින් වැඩි හරියක් ඉන්නේ තුට්ටු දෙකේ පිරිස් තමයි. මේ මේ පිරිමිත් එකයි ගෑනුත් එකයි. නමුත් ඔබට පුළුවන් ශ්‍රේෂ්ඨ වෙන්න. සද්ධර්මයේ දරා ගන්න. සද්ධර්මය අවබෝධ කරගන්න. ඒ සද්ධර්මයේ දන්න පිරිස් එක සද්ධර්මයේ කතා කරන්න. සද්ධර්මයේ කතා කරන්න කතා කරන්න පිංගදින ඔබ මේ මුලාවෙන් අයින් වෙනවා. ඔබ මේ මුලාවෙන් අයින් වුණා කියන්නේ ඔබ දිනනවා. නැත්තම් ඔබ පරාදයි. මුලාව ගැන හිතන්න. මැරිලා මැරිලා පෙරේතෙක් වුණාට කමන්නේ. ඒක අයින් කළා දාන්න. ඔබ කැමතිද මං ඔබව මුලා කරනවට? මං ඔබට කියනවා අවුරුදු දෙකකින් මං ඔබට දෙනවා පවුම් 5000ක පඩියක් මාසෙකට. හැබැයි ඒ අවුරුදු දෙක වෙනකන් මට උඹට දෙන්න පුළුවන් පවුම් 1000ක් නැත්නම් පවුම් 500ක් විතරයි මාසෙකට. හැබැයි උඹට පැය 15ක් විතර වැඩ කරන්න වෙනවා දවසකට. දැන් මම මේක කරන්නේ ඔබට මුලා මේ ඔබව රවට්ටන්න. මොකද අවුරුදු 4ක් යනකොට මම මේක වහලා යන්න යනවා. කියලා හිතන්නකෝ. දැන් ඔබ කැමතිද ওই මුලාවෙන් ওই කටයුත්ත කරන්න? කැමති නෑනේ ඔබ ওই මුලාවෙන් ඉන්න නේද? එහෙනම් මේ මුලාවෙන් ඉන්නේ ඇයි? වහ වහ මුලාවෙන් නිදහස් වෙන්න. මේ උත්තරමයේ මුලාවෙන් නිදහස් වෙච්ච නිසා තමයි පින්වතුනි අපිට ඒක කිව්වේ. මුලාවෙන් නිදහස් වෙන්න කියලා. ඉතින් ඔබ මුලාවේ ඔබ මුලාවෙන් නිදහස් කරන්න තමයි මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා මේ දේවල් ඔබට දේශනා කරන්නේ. සද්ධර්මයේ දරාගත්තු උත්මය මේ දේවල් ඔබට දේශනා කරන්න ඔබ මේ මුලාවෙන් අයින් කරගන්න. දී ජීවිතේ ඉන්න මුලාවෙන් නැතු එහෙනම්. එක දවසක් ඉඳී ඔන්න. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? මට මතක් කරන්න ගැඹුරෙන් අර කාරණාව පැහැදිලි කරලා දෙන්න. දැන් මම වෙන පැත්තකට යනව නැත්නම් කොහොම මතක වෙලා. මනට වේදනා සංඥා වන විදිහ. ගිහි ජීවිතේ එක දවසක් ඉන්නේ අවබෝධයට ආවම. ඉඳි මහා ආයාසයෙන් මරණෝ වගේ. ගියොත් මරණවත් හෙල්ලුනොත් මරණවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම. දැන් ජීවත් වෙන්න ඕන නිසා ඉන්නේ. අන්න එහෙම ඉඳි. අවබෝධයට ආවම. සෝතාපන්න ඵලය කියන්නේ මම මේ කියන්නේ. සෝතාපන්න ඵලය කියන්නේ මහා ඈතක තියෙන දෙයක් නෙමෙයි. නිවැරදි සද්ධර්මය ඇහුණා නම් හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධතිය කියන දේ මනාකොට අවබෝධයට ආවනම් අනිත්‍යතාවය කියන එක තේරුණා නම් අන්න ඒක නා සෝතාපන්නයි. හැබැයි ගොඩක් පිළිසෙන අනිත්‍යතාවය තේරිලා නැහැ තාම. අනිත්‍යතාවය කියන එක මනාකොට තේරුම් ගත්තනම් පිඟුතුනේ ඒක නා සෝතාපන්නයි. ඒක නාට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්. මේ අර අති උත්තම විසාකාව අල්ලගෙන දඟලනවා මිරිස. විසාකාව හිටියේ. දරුවෝ දව 12 දෙනෙක් හැදුවේ. ඈ මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණිය වල්ල ගන්නෑ නේකට. ඇයි ඒ? ඒක තමයි කියන්නේ පිංගුදෙනි. මොකද්ද? කන්න ඕන වුණාම කවර ගොයාවමක් කරගන්නවද? තල ගොයා කරගන්නවා කියන්නේ ඒකයි. අර උත්තමාවිය ගන්න උදාහරණයට මොකද්ද? හත් අවුරුදු වියේදී සෝතාපන්න ඵලයටපත් වෙච්ච ඒ උත්තමාවිය ගන්න මොකක් කියලාද? ඉතින් ඔය ළමයි ඔය ළමයිත් හැදුවේ එහෙනම්. ඒ වින්ගතුනි මේකේ රමණය කර කර ඉන්න ඕනේ පිරිසට තියෙන විදිහ ඒක. Tamanට ඕනේ විදිහට කරුණු සැකසෙන්න ඕනේ. Tamanගේ හිතේ පරිදි තමයි කටයුතු කරන්න ඕනේ. එතකොට ඔක්කොම හරියි. අවබෝධ වෙන්න වෙන්න තමයි පිංගුතුනි මේක වෙන්නේ. යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයේදී කවදාක්වත් සමහර වෙලාවට ඒ කෙනා අතින් කියවෙන්න විදිහක් නැහැ නැති වෙන්න පුළුවන්. මොකද්ද? මේ මේ තුට්ටු දෙකේ කාමයේ අතහැරපන් කියලා. මේ කාම වස්තුන් ජනිත කරලා වැඩක් නැහැ කියලා. නමුත් ඒ අය පිංගුතුනි සෝතාපන්න ඵලේ නතර වෙන්නේ නැහනේ. වීරිය වඩාගෙන ඉස්සරහට යනවා. ඒ යනකොට යනකොට පේනවා මොකද්ද? සෝතාපන්න ඵලයේ ඉන්න කොටත් හිටියේ මුලාවක. ඊටත් වඩා තව මුලාවෙන් ඉන්න මේ මේ ඒ ඒ මුලාවෙන් නිදහස් වෙන්න ඕනේ. එතනට ගියාට පස්සේ පේනවා පිංගුදිනේ අන්න තව මොයි මහ මුලාවක් තිබිලානේ. එහෙනම් ඒ මුලාවෙන් නිදහස් කරනවා පිරිසම. මෙතනිනුත් එහාට ගියාම පේනවා මොකද්ද සත්පුද්ගල සම්බන්ධයක් ඔළුවේ තියාගෙන දඟලනව නේද පිස්සුවකින්. මේ පිස්සුව හොඳ කරගන්න හදන්නේ. පිස්සුව හොඳ කරගන්න හදන්නේ මේ මුලාවෙන් ගැලවෙන්න හදන්නේ. ඒක තමයි පිංගුදිනේ නිවන් මඟ කියලා කියන්නේ. නැතුව මේ අලුතෙන් අලුතෙන් හිතන්න දෙයක් නෑ. වහන්න දෙයක් නෑ මේකේ. වහගෙන ඉන්න දෙයක් නැහැ. මේකේ තියෙන්නේ මේ මුලාවටපත් වෙලා ඉන්න එකෙන් නිදහස් වෙන්න. අර මිනිස්සයා ඔබට කියනවා පවුම් 5000ක් දෙන්නම් කියලා. තව මිනිස්සෙක් ඇවිල්ලා කියනවා ඔය මිනිස්සයා කියන්නේ බොරු. ඔය මිනිස්සයා ඔයිට කලිනුත් ඔහොම වැඩක් කළා. ඕක බොරුකාරයෙක්. ඕකට අහු වෙන්න එපා. සමහර වෙලාවට අරකට අධික තණ්හාවක් එහෙම ඇති වෙලා හිටියනම් එහෙම. අර කියන සත්පුරුෂයරත් මොකද කරන්නේ? දොස් ගන්නවා. අනේ යනවා යන්න ඕක කොහොම නේ? මේ මිනිස්සයා මට ඒක කරනවා. මම මේ මල්වන්තර මහන්සිලා මේ මිනිස්සට මේක කරලා දෙන්න හදන්නේ ඒකයි. එන්න එහෙම තත්වයක උදා වෙනවා. හැබැයි පිඟුදෙනේ ඔබටම තේරුණොත් එහෙම. අර මනුස්සයා කරුණු කියද්දි කියද්දි කියද්දි එකේ යාතිය කරුණු පෙන්වලා දෙද්දි ඔබට තේරුණොත් එහෙම. අනේ මේ කියන එක ඇත්ත නේන්නම් මූ මට මෙහෙම නේන්නම් මේ කරන්න යන්නේ කියලා. ඔබ එතන රස්සාව තව කී දවසක් කරයිද? ඔබ එතන රස්සාව කරයි උඹ ගියොත් උඹගේ දරුවන්ව මරනවා උඹව මරනවා කියලා එහෙම කිව්වොත්. යන්න ෆ්‍රීඩම් එක තියෙනවා නම් පින්වතුනි. යන්න නිදහස තියෙනවා නම් යන්න එක පැයක් පරක්කු කරයිද? හැබැයි බැඳීමකට අහු වෙලා නම් එහෙම මොකද කරන්නේ? ඉවසගෙන ඉන්නෝ. නියම් මරණෝ වගේ ඉන්නෝ ඉතින්. ගිහි ජීවිතය තුළම පැවිද්දෙක් වෙලා ඉන්නෝ. කොහෙවත් යන්න ඕනෙත් නැහැ, කන්න ඕනෙත් නැහැ, බොන්න ඕනෙත් නැහැ. එහෙනම් ලෝකේ රමණය කිරීම උදෙසා කන්න ඕනේ බරට ආහාරයක් දාගෙන ඉන්නවා. හැබැයි ඉන්නේ පිංගුතුනි මොකක් හින්දාද? පොඩි බැඳීමක් හින්දා ඉන්නේ නැත්නම් ඉන්න බෑ. ඉන්න පුළුවන් පිංගුතුනි මත් වෙලා ඉන්න පිස්සන් කොටුවේ ඉන්න පුළුවන් කාටද? පිස්සු හැදිච්ච කාලටනේ. අනිත් අයට ඉන්න බෑ. පිස්සුව හොඳ වුණොත් එහෙම අර පිස්සු කොටේ හිටිය හැකිද? බෑ. ඉතින් ඔබට දැන් තේරෙන්නේ නැද්ද ඔබ මේ පාටියකට හරි මේ ගියාට පස්සේ මේ පිස්සු රැලක් මැද්ද ඉන්නකොට එපා වෙන්නේ නැද්ද ඔබට? එකෙක් ඇවිල්ලා ඔව් මං මේ කියන්නේ මේ මේ මේමයි. ආදි වශයෙන් කියනවා මහා ලොකුකම්. පිස්සු හැදිලා. නේද? කොයි කොහේ හරි දෙයක් බලලා ඇවිල්ලා කියනවා ඒකේ හරි ලොකුවට දේවල්. පිස්සු හැදිලා නෙමෙයි මේ කියන්නේ. තව කෙනෙක් උගත්කම ගැන කතා කරනවා. ඈ මම මෙහෙම කළා මට PhD දෙකමාරක් තියෙනවා. එහෙම කතා කරන්නේ. අනිත් එක කරන ගමන් ඉන්නේ. ඈ එහෙම කතා කරනවා ඇවිල්ලා උගත්කම ගැන කියනවා. පිස්සුව. ඒ කියන්නේ මම ඉන්නවා කියලා පෙන්නනවා. මම ඔබට කිව්ව මේ පන්ති වල ළමයි ඉන්න හිටපුව කුණු හරපයක් කියනවා. ගානක් වැඩදුනහම. ඇයි ඒ? ඒ කියන අනිත් අයට පෙන්නනවා මොකද්ද? මං ඉන්නවා මේ. මම මෙතන ඉන්නවා. ඒක තමයි වෙන්නන්නේ. මම මෙතන ඉන්නවා. ජෝක් එකක් කරනවා හිටපු ගමන්. ඇයි ඒ? අර අනිත් අයනේ කියන මං ඉන්නවා මේ. මේ මේ මං. උඹල ගණන් හදුවට ගමන්නේ මාත් මෙතන ඉන්නවා. ඒ ඒක තමයි ඒ තියෙන්නේ. තිරිසන් සත්වයාගේ ඉඳලම ওই සත්‍ය තියෙනවා. මිනිස්සයා ඔක වැඩිපුර ප්‍රකට කරනවා. හොඳට බලන්න පාටි එකට යනකොට. අඳින්න ඕනේ කාන්තාවක් සාමාන්‍යයෙන් එක ඇඳුමක් එක පාටිකට වඩා අඳින්නේ නැහැ. මේ රටේ ඉන්න කාන්තාව මම ඔබ ගැන මන් දන්නේ නැහැ. එතන පාටියෙන් පාටියට ඇඳුම වෙනස් කරන්න ඕනේ. ඇයි ඒ? මං ඉන්නවා. එදා මන් නෙමෙයි ඉන්නේ. මං ඉන්නවා. මේ මං රත්තරන් බඩු විවිධාකාරයෙන් දාගන්නවා. ඉමිටේෂන් හරි මොනවා හරි දාගෙන මං මං ඉන්නවා. පුළුවන් තරම් මූණ කලර් කරගන්නවා. ඇයි? මම ඉන්නවා. ඊට පස්සේ විවිධාකාරයේ දේවල් කතා කරනවා. සමහර කාන්තාවෝ හෝ පිරිමියෝ ඉන්නවා පින්වදිනේ පාටියකට යන්න කලින් ඉන්ටර්නෙට් එක ගාව ඉඳගෙන ලංකාවේ වෙන වෙලා තියෙන තොරතුරු ඔක්කොම රැස් කරගන්නවා. ඇයි ඒ? එතන ගිහිල්ලා මුදුන වෙන්න. කවුරු හරි මාත්‍රකාවක් පටන් ගත්ත ගමන් ඒ මාත්‍රකාව ගැන මමත් දන්නවා. ආ ඕකද? ඕකේ මෙහෙමනේ වෙලා තින්නේ. ඔහොම නෙමෙයි. මෙහෙම ඕක වෙලා තියෙන්නේ. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම. කියන්නේ නැද්ද? දැන් ඔබ පාටි වලට ගිහිලා තියෙනවනේ මට වඩා. මිනිසුන්ට ගරහනවත් පාටි කරන්න එපා කියනවත් නෙමෙයි. පාටි කරලා ණයවත් මට මොකද? මම මේ කියන්නේ පින්වතුනි තමන් ඉන්න බව ලෝකෙට පෙන්වන්න දරන ප්‍රයත්නයක්. එහෙනම් ඔන්න ඕකත් නැති වෙනවා පින්වතුනි. ඒකත් මුලාවක්. ওই මුලාවටපත් වෙච්ච එක දිහා බල බල මිනිස්සු hina වෙනවා. කවදාවත් මිනිස්සෙක් ඒ කෙනාව අගය කරන්නේ ඒ කෙනාට hina වෙනවා. යනකම් ඉඳලා hina වෙනවා. ඔය මුදුන වෙලා දැන් ඔය ගියේ. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද මේ මහා මුලාවක් එක කියලා? දැන් ඒ මිනිස්සයා ඔබට ඇවිල්ලා කියන්න මට PhD දෙකක් තියෙනවා කියලා. පොඩි දුකක්ද වින්දේ? ඉගෙන ගන්න. ඩිග්‍රී එකක් කරලා ඔය ඔක්කොම කරලා එතනට එන්න මහා දුකක් වින්දා. ඒ දුකක් විඳපු එකේ එකම එක ප්‍රතිඵලය නේද අද විඳින්නේ. මොකද්ද? ලොකු කමට කියන්නේ. ඒ කියන එකවත් අනිත්‍යුන් අදහනවා නම් කමක් නැහැ. අනිත් එක මොකද්ද කියන්නේ? එතන ඉන්න ඉගෙන ගත්ත නැතිම සල්ලි තියෙන එක කියනවා. ඕකට කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහනේ. ඕකට සල්ලි නැහනේ. අපිට සල්ලි තියෙනවනේ. දෙයිද එකෙක්වත්? දෙයිද එකෙක්වත් අනිත් එක අඩු දෙයන්න? නෑ. එයි මේකට කියන්නේ මනුස්ස ලෝකේ කියලා. මේකට කියන්නේ කාම ලෝකේ. ඒ වගේම රූප ලෝකෙත් ඔහොමයි. රූප ලෝකෙත් මේ ඔයිට දෙවෙනි වෙන්නේ නැහැ. රූප ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ටත් ওই ප්‍රශ්නේ තියෙනවා. එකෙක් 이르දි සම්පන්නයි. අහහ. මට වඩා 이르දිනේ. ඒවට මට වඩා ශරීරයෙන් ඕක පැහැවත් නැහනේ. මං තමයි ශරීරයෙන්. බලපන් මගේ ඇඟේ හැටි මේ. 이르දිය නැති. 이르දිය නම් ඕනේ හේකුට බැරිය. ඒ වගේ ශරීරේ පැහැ. මගේ විමානේ කොහොමද අර? 이르දිය තිබ්බට වැඩක් නැහැ නේ. අර කො විමානයක් තියනවද හරියට? ඕක තමයි පින්විතනේ එතන. මේ කියන දෙවියෝ කියන්නේ මේ ශේෂ්ඨත්වයෙන් වන්දනා කරගෙන ඉන්න ඕනේ පිරිසක් නෙමෙයි. සෞභාග්‍ය සම්පන්න පිරිසක්. ඔබට ඕනේද? Apple කම්පැනි අයිතිකාරයාගේ පවුල වන්දනා කරන්න ගිහිල්ලා. එහෙම ඕනේකමක් තියෙනවා නම් අන්න දෙවියෝ වන්දනා කරන අය ගිහිල්ලා වන්දනා කරන්න. ඒ මිනිහටත් හොඳටම සල්ලි තියෙනවා ඇතිනේ මේ වෙනකොට. නේද? මහා විශාල ගෙවල් වල ඉන්නවා ඇතිනේ දැසිදස්සු පිරිවරාගෙන. නේද? අන්න වන්දනා කරන්න ගිහිල්ලා. මම කියන්නේ දෙවියෝ පහත් කියලා නෙමෙයි. බුදුන් වහන්සේට එහා පැත්තෙන් පුදන්න කෙනෙක් මේ ලෝකේ නැති බව දැන් තේරුම් ගන්න. ඒ වගේම පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච ඒ දහම පරිහරණය කරන උත්තමයන්ට වඩා උසස් වෙන්න විදිහක් නැහැ ඒ ඉන්න පිරිස්. මම මේ කියන්නේ බ්‍රහ්ම ලෝකින අනාගාමී උත්තමයෝ ගැන නෙමෙයි. ඉතින් ඕක තේරුම් ගන්න. ඒ පිරිස් ඉන්නෙත් මහා මුලාවක. මම මේකට හොඳ උදාහරණයක් තව කියන්න. ඔබ හිතන්න පින්විතනි ඔබ ඔබ අන්ධ වෙලා. ඔබගේ ඇස් දෙකම පේන්නේ නැහැ දැන්. මොකක් හරි විසක් වැදිලා ඇස් දෙක පේන්නේ නැහැ. ඔබ ඒ කාලේ ඉඳලා අඳින්න ආසාවෙ හිටියා කෝට් එකක්. මේ කෝට් එක අඳින්න ආසාවෙ ඉන්න ඔබ හිටියේ නිසා ඔබ හැමදෙස්සෙම මේ කෝට් එක ගැන තමයි කියන්නේ. දැන් ඔබගේ ගෙදර අයට ඔබගෙන් බේරෙන්න බෑ මේ කෝට් එක ගැන අහනවා අහනවා අහනවා ඉවර යන්නේ. කෙනෙක් කල්පනා කළා. හොඳ ගෝණියක් හොයාගත්තා. ගෝණියක් හොයාගෙන අත් දෙක ගන්නට ඒ විදිහට කපලා මේ පරණ හම්බට ගහිච්ච ගෝණියක් ගෙදරින් දෙවිච්ච. ඔබට කියනවා රත්තරන් නූලෙන් මේක වියලා තියෙන්නේ. දැන් ඔබට මේක අඳුනගන්න බෑනේ ඇද්දක නෑනේ. රත්තරන් නූලෙන් වියලා රත්තරන් නූලෙන් වැඩ දාපු. රිදී බොත්තම් අල්ලපු. නැත්තම් රත්තරන් බොත්තම් අල්ලපු. කෝට් එකක් තියෙනවා මම දැන් ඔබට ඒක දෙන්න යන්නේ. කියලා දෙනවා. අත ගාලා බලනවා. ඔය නූලුත් අහුවෙනවනේ. දැන් මේ ඔළුවට කෝට් රත්තරන් කියලානේ. දැන් මොකද කරන්නේ මේක ඇඳ ගන්නවා. ඇඳගෙන යනවා කඩ මණ්ඩියට. ගිහිල්ලා කඩේ මුදලාලට වෙන මුදලාලි. මේ මේ රත්තරන් නූල මේ වැඩ දාලා. මේ බොත්තම් ඔක්කොම රත්තරන්. ඈ මේ බලන්න. මේ මගේ කෝට් එක. ඔයගලන්ට ඕනේ නෑනේ. එතනට පෙන්නුවා. තව තැනකට ගියා. අමාරුවෙන් ඇවිදගෙන යනවා. ඇද්දක පේන්නේ නැති එක. ඊළ එතනටත් පෙන්නනවා. තවත් තැනක එතනටත් පෙන්නනවා. එතනටත් පෙන්නනවා. අර හැම තැනටම දැන් පෙන්නනවා. දැන් හැමෝම hina වෙනවා. ඔය උගත්කම් පෙන්නන එකලටත් ওই ටික තමයි වෙන්නේ. පෝසත්කම් පෙන්නන එකලටත් ওই ටික තමයි වෙන්නේ. දැන් අර අමාරුවේ මෙහෙත මහන්සියෙන් ඇවිදගෙන යනවා. අර හැරෑමිටිය ගගහ ගගහ ගගහ ඇවිදගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කව තැනකට ගිහිල්ලා පෙන්නනවා මේ මේ මගේ මේ මේ එක මගේ කෝට් එක ඈ මේ රත්තරන් නූලෙන් වැඩ දාලා තියෙන අත්තර රත්තරනින් හදලා තියෙන්නේ කී කිය. ඕක දකිනවා පිංගුතනි අක්ති වෛද්‍යවරේ. මේ පුද්ගලයා ගැන පුදුමාකාර අනුකම්පාවකට පැමිණිලා. මේ අක්ති වෛද්‍යවරයා මොකද කරන්නේ? මේ ඇස් දෙකට බේත් දානවා. බේත් දාලා මේ ඇස් දෙක යන්තම් අරගන්න පුළුවන් වෙච්ච ගමන් මේ පුද්ගලයා බලන්නේ මොකක්ද දිහාද? ඈ මෙච්චර කල් ආසාවෙන් වර්ණනා කර කර හිටපු කෝට් එක දිහා. බලනකොට දකින්නවා මොකද්ද? මේක ගෝනියා. අන්න එතකොට තේරෙනවා මම මොනතරම් මුලාවකද හිටියේ මේ කෝට් එක ගලවන්න කොච්චර වෙලා යයිද? තප්පර ගානයි. ගැලෙව්වා වීසි කළා. ඔය ගිහි මුලාවේ ඉන්න පිරිසටත් ওই ටිකම තමයි වෙන්නේ. ගිහි මුලාව කියලා කියන්නේ කාම මුලාව. කාම මුලාව. කාම මුලාවෙන් ඉන්න කෙනාටත් ওই ටික තමයි වෙන්නේ පිංගුතුනි. ඒක නිසා තමයි මේ ඇහැට බේත් දාන්න දාන්න මොකද වෙන්නේ? පේන්න පටන් ගන්නවා මොකද්ද මේ රමණේ කර කර හිටියේ. මෙතන ඉඳලා කඩමණ්ඩියට ඇවිදගෙන යන්න ඇත් දෙක පේන්නේ නැති එක හැරමිටිය ගගහ ගගහ අරගෙන ගියේ. මොකක් පෙන්වන්නද මේ? අර ගෝණිය පෙන්වන්න. හැබැයි හිතේ හැදිලා තිබ්බේ මොකද්ද? රත්තරන් කෝට් එක කියලා. හිතේ රත්තරන් කෝට් එකක් ඇඳගෙන හිටිය නිසා තමයි අරගෙන ගියේ. නමුත් ඇත්තටම ඇඳන් හිටියේ මොකද්ද? ගෝණියක්. ඒ ගෝණියක් බව දැක්කේ පින්වදෙනි බේත් දැම්මට පස්සේ. අන්න එතකොට මේක ගලවලා වීසි ගන්නවා. ඒක තප්ප හැබැයි කවුරු හරි කිව්වොත් උඹ ගැලෙවුවොත් මරනවා කියලා. අන්න එතකොට ඉතින් ගලවන්න විදිහක් නැහැ. දැන් කැමැත්තෙන් දැඳගෙන ඉන්නේ. නැහැ. දැන් පෙන්නයිද කාට කාට හරි ගිහිල්ලා. මේ බලපන් මේ බලපන් මේ මගේ ඒවා කියලා. නැහැ. පෙන්නන්නේ නැහැ මොකද මුලාවක නෙමෙයි ඉන්නේ දැන්. හංග ගන්න තමයි හදන්නේ හැමතිස්සෙම. කවුරු හරි දකී කියලා ටක් ගාලා හංග ගන්නවා අර ටික. ගලවන්නේ නැහැ මොකක් හින්දාද? ඇයි මරනවා කිව්වනේ? ගැලෙව්වා. මෙන්න මේක තමයි தත්ත්වය. අවුරුදු 10ක් රමණය කරපු ඇති 20ක් ඇති 30ක් ඇති 40ක් ඇති 50ක් ඇති 60ක් ඇති. ඔය අවුරුදු 60ක කෙනෙක් වුණත් පින්වතුනි ඔය අවුරුදු 60 තිස්සේම මොකද්ද කළේ? ඔය ගෝණිය ඇඳගෙන අතන්ට ගිහිලා පෙන්නුවා අතන්ට ගිහිලා පෙන්නුවා අතන්ට ගිහිලා පෙන්නුවා දැන් මොකද උනේ කෝ දැන් හරේ හොයාගත්ත හරේ කෝ එක තැනකට ආපු ගමන් මොකද වෙන්නේ යන්න වෙනවා යන්නේ අතෑරලාද නෑ අල්ලගෙන යන්නේ <coughs> අල්ලගෙන යනකොට ගියාට වඩා වේගෙන් එන්න වෙනවා ඕක තමයි ස්වභාවය කාමයේ අල්ලගෙන ගියොත් කාම ලෝකෙට එන්න වෙනවා. රූපය අල්ලගෙන ගියොත් රූප ලෝකෙට එන්න වෙනවා. අරූපය අල්ලගෙන ගියොත් අරූප ලෝකෙට එන්න වෙනවා. හැබැයි මේක අතහැරලා ගියොත් ආයේ එන්න දෙයක් නැහැ. ඇයි පටිය කැඩිලා? පටිය කිව්වේ මොකද්ද? තණ්හාව. පටිය කිව්වේ තණ්හාව. තණ්හාව කැඩුණා. තණ්හාව නිරුද්ධ කළා නම් පින්වතුනි ඔය එකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? වීසි වෙලා යනවා ගියාට ආයෙ එන්න දෙයක් නැහැ. ඉවරයි. එහෙනම් පින්වතුනි මේ අතහැරීම පුරුදු කරලොත් හොඳ නැද්ද දැම්ම? අපිටත් පින්වතුනි තියෙන්නේ නැති පව මේ රුප මේ රුපියල් 100ක් 200ක් දෙනකොටත් තිය අමාරුවක් දැනෙන්නේ නැති කාට හරි දෙනකොට. සබ්බ බූදලේම දෙන්නත් පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඔබ උදේට වැසිකිළියට ගියාම අසුචි වැසිකිළියට දාන්නේ අකමැත්තෙන්ද? අනේ මේක දාන්න බෑ නොදත් බෑ එහෙමද දාන්නේ? නෑ හිතලා බලන්න. ඇයි ඔබ එහෙම කරන්නේ කියලා. ඇයි ඔබ මේ ඵලයන් ඵලයන් කිය කිය දාන්නේ? ඔබට වැඩක් නැති හින්දා. මොනව කරන්නද තියාගෙන? හිතලා බලන්න මොනව කරන්නද තියාගෙන? හැබැයි ওই අසුචිය වෙන්න කලින් කටෙන් දැම්මේ මොනවද? රසමුසු ආහාරයක් නේද? ඒ රසමුසු ආහාරයම කවුරු හරි ඉල්ලුවනම් අන්න එතකොට නම් දෙන්න කැමති නැහැ. නමුත් ඒක අසුචියක් බවට පත් වුනහම ඒකෙන් Tamanට වැඩක් නැහැ. අතහැරුණා ඒක. අතහැරිලා ගියා. තණ්හාවක් නැහැ කිසිම ඒ ගැන සම්බන්ධ. ඒක නිසා මොකද කරන්නේ? දෙනවා. ඒකයි පින්වතුනි ස්වභාවය. මේ ලෝකේ අතහැරෙන්න අතහැරෙන්න පිංගුදෙනි ඔබට මේවා දීලා දාන්න පුළුවන් මොනවට අල්ලන් ඉන්නද මම මොනව කරන්නද මේක මට එහෙනම් මුලාවෙන් නිදහස් වෙන්න ඒක තමයි කරන්න තියෙන්නේ මුලාවෙන් නිදහස් වුණාම පිංගුදෙනි මහා දාහයෙන් නිදහස් වෙනවා මහා දාහයෙන් නිදහස් වෙනවා ඒ දාහේ කොච්චරද කිව්වොත් ඒ තරම් 1000ක් විඳ බව දන්නේ පිංගුතුනි මුලාවෙන් නිදහස් වුණාම. අර මිනිස්සයාට තේරෙනවා දැන් අර ඇස් දෙක පේන්න ගත්තාම අනේ මේ කුණු ගොඩක් අරගෙන මම ලෝකේ වටේ ගියානේ මේ හැරමිටිය ගගහ. මම මොනතරම් 1000කින්ද මේ ඉඳලා තියෙන්නේ. ඔන්න තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් පිංගුතුනි මේ කාම 1000 අයින් වෙන්න මේක හොඳට හොඳට අවබෝධයට ගන්න. අවබෝධ මම මේ කියනවට මේක කරන්න බෑ. මම ඔබට කියනවා ඔය කාමෙන් අයින් වෙන්න. අයින් වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඇස් දෙකට බේත් දාන්න ඉඩ දෙන්න. පුළුවන් තරම් ඇස් දෙකට බේත් ගල්ව ගන්න. වෛද්‍යවරයා විසින් දීපු බේත් දවසකට සැරයක් හරි දවසකට 3-4 වතාවක් හරි ඇස් දෙකේ ගල්ව ගන්න හොඳට. ඒ ගාන්න ගාන්න ගාන්න ගාන්න ඔබට තේරෙනවා මේක බුරුල් වෙවි බුරුල් වෙවි එනවා ඇස් දෙක අරගන්න පුළුවන් වෙනවා. අන්න ඇද්ද ගැඩිය ගමන් බලනවා මොකද්ද තිබුණේ? අනේ මහ විනාශය මොනවද මේ මම මෙච්චර කල් කරගෙන තියෙන්නේ? අන්න එතකොට කියනවා අනිත් එකාට අවුරුදු 10යි උට. මං කරපුවා කර කර ඉන්න එපා. මේක කරගනින්. එතන ඌ කිව්වොත් එහෙම. හා. අවුරුදු 20ක් 30ක් කළා දැන් මට කියන කරන්න එපා කියලා. මමත් කරනවා. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඌත් ඉන්නේ අන්ධ වෙලා. ඉතින් මේ බේත් ගා ගන්න කිව්වම සමහරට ගා ගන්න නැති අවස්ථාවල් වෙන්න පුළුවන්. නමුත් පින්වදිනේ පුළුවන් තරම් ඉක්මනට මේක ගා ගන්න. ඒ ගා ගන්නකොට ඔබට තේරෙනවා මේ මහා මුලාවක මෙච්චර කල් හිටියේ. මම ඔබට කිව්වේ ඒකයි මේකේ වහන්න දෙයක් නැහැ. මේක අර අලුතෙන් හිතන්න කියලා දෙයක් නැහැ. අමුතුවෙන් වහගෙන හදා ගන්න ඕනේ කියලා එකක් නැහැ. අර කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි ඒව ඔක්කොම හදාගත්තුවා. ධාතුන් වහන්සේගේ දහමේ එහෙම ඒවා නැහැ. කෙස් කැතයි කියලා බලන්න කියලා කොහෙවත් කියලා නැහැ බුදුහාමුදුරුවෝ. කෙස් කැතයි කියලා, කෙස් ගඳයි කියලා බලන්න කියලා කියලා නැහැ. කොහෙවත්. එහෙම නෙමෙයි දකින්න තියෙන්නේ. මේ කාම වස්තුන්ගේ තියෙන යථා ස්වභාවය දකින්න. මොකද්ද මේ ස්වභාවය? ඒ යථා ස්වභාවය දකිනකොට ඔබට තේරෙයි මුලාව මොකද්ද කියලා. දැන් මම ඔබට මේ යථා ස්වභාවය කියන්නේ යන්නේ. පින්වතුනි ඇහෙන් දකින රූපේට වේදනාව ඇති වෙන්නේ කොහේද මනේ වෙන කොහේද ඇහැට රූපයක් දකිනකොට වේදනාව ඇති වෙන්නේ කොහෙටද මනට මට හිතේ වේදනාවනේ අරක දැක්ක වෙලේ ඉඳලා නැත්තම් කියනවා මට අරක දැක්ක වෙලේ ඇහි වේදනාවනේ එහෙම කියනවද කවුරුත් නෑ අර ළමයාට ගහනව නේද ඕගල අර අම්මා දැක්ක දවසේ දැක්ක වෙලාවෙ ඉඳලා මට හරි හිත වේදනාවක් තියෙනවා ඒ කියන්නේ. එහෙම කියනවද නැත්නම් මට ඇස් වේදනාවක් තියෙනවා කියනවද ඒකට? නෑ. එහෙනම් පිංගුතුනි ස්පර්ශ වෙන්නේ කොහේද? මනේ. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. අර තුන සං වෙලා අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා අරහතුන් වහන්සේ නෙමෙයි නං අරහතුන් මේ අරහතුන් වහන්සේට නම් අවිද්‍යා තෘෂ්ණා නැතුව එකතු වෙලා බැඳිලා. කොහොම හරි පිංගුදිනේ මේක ඇවිල්ලා වදින්නේ කොහෙද? මනේ. දැන් අපි මේ නෝන කෙනෙක් ත්‍රිපිටකයේ පරිශීලනය කළා මට එක තැනක් පෙන්නුවා. පෙන්නලා ඇහුවා මේක කොහොමද වෙන්නේ? එතකොට ඒක පටිච්චසමුප්පාද ධම්ම නියාමයේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මම ඒ නෝනාට පෙන්නවා. ඔන්න බලන්න වෙලා තියෙන දේ. පාලියේ තියෙන එකක්, පෙළදහමේ තියෙන එකක්, පරිවර්තනයේ තියෙන තව එකක්. පාලියේ තියෙනවා චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, જીවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ කියලා. ඒකේ සිංහල තේරුම තියෙනවා මොකද්ද? ඇහි හට ගන්නා ස්පර්ශය. ඉවරයිනේ ඔක්කොම. චක්කු සම්පස්සෝ කියන්නේ ඇහි හට ගන්නා ස්පර්ශයට නෙමෙයි. සමහරට ඒ හාමුදුරුව දැනගෙන වෙන්නේ නැති ලියන්නේ නැති නමුත් ලියවිලා තියෙන වෙනස් එකක්. චක්කු සම්පස්සෝ කියලා කියන්නේ මොකද්ද? ඇහැ නිසා හට ගන්නා ස්පර්ශය. මිසක් ඇසෙහි හට ගන්නා ස්පර්ශය නෙමෙයි. දැන් මම ඔබට කියනවා ඇසේ ඇසෙහි හට ගන්නා ස්පර්ශය. කියනකොට ඔබට මොකද හිතෙන්නේ? දැන් මැස්සෝ එහෙම හට ඇසේ ස්පර්ශ කරනවා නේ ඇවිල්ලා. එහෙම ස්පර්ශයක් ගැන නෙමෙයිද හිතෙන්නේ. එතකොට හිතෙන්නේ නැද්ද කෙලින් මේ ඇහි තමයි ස්පර්ශ වෙන්නේ කියලා. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි එකතු වෙලා කොහේ ස්පර්ශ වෙනවද? ඇහි ස්පර්ශ වෙනවා කියලා. එතන වෙන්නේ පිංගුතුනි ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙලා ඇහි ස්පර්ශ වෙනවා නෙමෙයි. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙලා මනේ ස්පර්ශ වෙනවා. ඒක නිසා තමයි ස්පර්ශ පත්‍ය මොනව හැදෙන්නේද? වේදනා වීමක් දැනෙන්නේ. වීමක් දැනෙන්නේ කොහටද? මනසට. හිතකටනේ දැනෙන්නේ. වීමක් දැනෙන්නේ. මෙන්න මෙහෙම දැනු මෙහෙම එකක් තිබුණා කිය මෙහෙම එකක් වුණා කියලා දැනෙන්නේ හිතට. ඇහැට ඇහැට තණ්හාවක් ඇති වෙච්ච දවසක් කියන්නේ මට. ඇයි වේදනාපච්චය මොකද්ද? වේදනාපච්චය තණ්හා. එහෙනම් දැන් තණ්හාව ඇති වෙන්නේ ඇහැටද? ඇහෙන්ද දැන් තණ්හා කරන්නේ? ඇහෙන් තණ්හා කළොත් එහෙම බින්දුතුනේ. රූපයක් බැලුව බැලුවම තමයි යයි. ආය හරවන්න බෑ හැරුවොත් මේ ඇහැගලවල යනවා. ඇයි ඒ? ඉතින් ඇහෙන් තණ්හා ඇහෙන් ඇහෙන් අලුවගෙන ඉන්න රූපෙට ගලවන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඇහැ ඉගිලිලා ඉන්නවනේ එහෙනම්. නේද? එහෙනම් ඇහෙන් නෙමෙයි මේ තණ්හා ඇති කරන්නේ. මනෙන් තණ්හා ඇති කරන්නේ. ඒක තමයි ස්වභාවය. උපාදාන කරන්නේ මන. භව ඇති කරන්නේ රාග භවක්, දේශ භවක්, මෝහ භවක් ඇති කරන්නේ මන. ಜಾතිය සකස් කරලා දෙන්නේ මන. එහෙන් මොනවද කරලා දුන්නේ? අන්න වේදනා සංඥා හදලා දුන්නා මනට අවශ්‍ය. මොකද මනට ඕනේ වේදනා සංඥා. මනට අවශ්‍ය වේදනා සංඥා ටික හදලා දුන්නා. මොකද මන කියලා කියන්නේ පිංගුතුනි මනට රූප කියන ඒවා ගන්න බෑ. මේ රූප කියලා කිව්වේ ඝන රූප කියන ඒවා මනට ගන්න බෑ. මේව හොඳට තේරුම් ගන්න. මන කියන කෙනාට ගන්න පුළුවන් නාම ධර්ම විතරයි. මනට පුළුවන්ද? මනෙන් ඇවිල්ලා පුළුවන් දර කෝපය අරගන්න? බෑ. මනට බෑ වින්දුනි කෝපයක් ගන්න. ඒක නිසා තමයි මන යූස් කරන්නේ මොකද්ද? අත යූස් කරන්නේ. මේ ශරීරය යූස් කරන්නේ. ඒක කරන්නේ. එහෙනම් ඇහැ කියලා කියන්නේ මන විසින් යූස් කරන එකක්. මේක හරියට පිංගුතුනි පතල් කයිනෝ වගේ වැඩ. පතල් කියලා කියන්නේ මණික් පතල්. මණිකුත් තියෙනවා. මණික් පතලේ වැඩ කරන උනුත් ඉන්නවා. මණිකක් හම් වෙච්ච ගමන් අයිතිකාරයා මොකද කරන්නේ? එයාගේ නියෝජිතයා වෙනවා එතනට. එයාගේ නියෝජිතයා හරහා එතන වෙන ඔක්කොම එයා ගන්නවා. නියෝජිතයා ආවේ නැත්තම් මෙන්න මොනවද කියලා එහෙම ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මැනික කිව්වේ රූපේ. වැඩ කරන්නේ උන් කිව්වේ ඇහැ. ඔය දෙකම පින්වතුනි රූප. රූප කියලා කිව්වේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ඒවා. හතර ධාතුන්ගේ නිර්මාණය වෙච්ච ඒවා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙච්ච ඒවා තියෙන්නේ එතන. දැන් ඕවා පුළුවන් අල්ලන්න හිතට. බෑ. ඒක නිසා යා මොකද කරන්නේ? එයාගේ නියෝජිතයව ඉවනවා එතනට. කවුද නියෝජිතයා? චක්කු විඤ්ඤාණය. ඇයි විඥානයත් එක්ක ඉන්නේ. සෝත විඥානය විඥානේ ඉන්නේ යත් එක්ක. ඒක නිසා ටග්ගල එයාගේ නියෝජිතයා වෙතෙන්ට දානවා. නියෝජිතයා වෙතෙන්ට දානකම් ඔබ දැක්ක කියලා එහෙම දන්නවද? දැක්ක කියලා එහෙම දන්නවද? නෑ. හොඳට නිදන් ඉන්න ඔබ. නිදන් ඉන්නකොට දොස්තර කෙනෙක් මොකද කියන්නේ? ඇහැ මෙහෙම ඇරලා රූපයක් පෙන්නනවා. ඈ? පෙන්නේ. ඇයි ඒ? නියෝජිතයෝ නැහැ. නියෝජිතයා වෙන්න මහ එකා දන්නේ නැහැ. මොකද වෙන වෙන්න මොනවද මෙතන කියලා. මහ එකා නිදි. ඒ කියන්නේ අයිතිකාරය 40 අයිතිකාරය නිදි. ඒක නිසා නියෝජිතයෙක් එවන්න විදිහක් නැහැ. මැනිකක් හම්බ වෙලා. පතල්කාරයන්ට මැනිකක් හම්බ වෙලා නමුත් ඒ ගැන දන්නේ නැහැ කවුද? මෙයා දැනගන්න විදිහක් නැහැ යාට. හේතුව එයා නිදි. එයා ඇහැරිලා ඉන්න වෙලාවක එහෙම. ඇහැ ඉස්සරහට රූපයක් ගෙනව නම් මොකද කරන්නේ? එක තප්පරයකට කෝටියෙන් පංගුවකදී මොකද කරන්නේ? ටග් ගාලා නියෝජිතයා වෙවනවා. නියෝජිතයා මේ වෙලාව මොකද කරන්නේ? ඒකේ තියෙන වේදනා සංඥා කොටස එයා ගන්නවා. මෙන්න මොකුත් ගන්න ඕනේ නැහැ එයාට. එහෙනම් පින්වතුනි ඔය ඔය වේදනා සංඥා කොටස ගන්න. ඕස්ට්‍රේලියාවට ඵලයන්කෝ. නේද? ඕස්ට්‍රේලියාවේදී මොකක් හරි දියල්ලක් බලන්න කියලා යනවා. දැන් මේ මොකටද මේ මේ මොකද්ද මේ මන විසින් ඔබව මෙහෙවන්නේ? දැන් බලන්න මේ මේ මේ කාමයේ තියෙන ආදීනවේ. මේ වෙහෙස මනට ඕනේ මොනව ගන්නද? ඔය වේසනා සංඥාව ගන්න. දැන ගැනීමට හඳුනා ගැනීමට ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? අරන් යනවා ඇහැ අතන්ට. එතකොට ඇහැ අරන් යන්න දැන් මොනතරම් දේවල් කරන්න ඕනේද? සල්ලි හම්බ කරන්න ඕනේ. හ්ම්? ඊට පස්සේ ටිකට් බුක් කරන්න ඕනේ. ඉන්න තැන් බුක් කරන්න ඕනේ. මොකටද මේ? අර ඇල්ල බලන්න යන්නේ. ඇල්ල බලලත් ඇල්ල අරන් එනවා නම් කමක් නැහැ. නේද? අරන් එන්නේ මොකද්ද? අර ඇල්ලේ වතුර බින්දුවක් හරි ඇහි වදිනවා නම් ඒත් කමක් නැහැ. මොකද්ද මේ ගන්න යන්නේ? වේදනා සංඥා ගන්න යන්නේ. එතන තියෙන. ඒ කියන්නේ දැනගන්නයි හඳුනගන්නයි යන්නේ. මන තරම් ඔබ රවට්ටපු කෙනෙක් මේ මුළු සංසාරේම නෑ පින්වතුනි. ඔය රවට්ටපු රැවට්ටිල්ල නිසා අවුරුදු ගාණක් අපි දුක් විඳා. තවදුරටත් දුක් විඳින්න නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ශාස්ත්‍රඥ වහන්සේගේ පිහිට ලැබිලා තියෙන නිසා මේ වෙලාවේ මේක කරගත්ත නැත්නම් මු තව තවත් අපිව කඩේ යවනවා. ඒක තමයි ස්වභාවය. හොඳට තේරුම් ගන්න මේ කියන එක. දැන් ටිකටුත් බුක් කරගෙන ෆ්ලයිට් එකකත් නැගගෙන අර එතනට ගිහිල්ලා දැන් මේ මහා වියදමක් මේ. ගිහිල්ලා ඔක්කොම කරලා යනවා ඇල්ල ගාවට. ඇල්ල ගාවට ගිහිල්ලා ඇස් දෙක අරිනකොට මොකද කරන්නේ? අන්න මැණික්කාරය දන්නව මොකද්ද? ඔන්න පතලට මැණික අහු වුණා. පතල්කාරයන්ට මැණික අහු වෙලා. දැන් මොකද කරන්නේ? ටග් ගාලා එවනවා නියෝජිතයා. චක්කු විඥාන පහල කරා පහල කළා වේදනා සංඥා ටික ගත්තා. හරි. දැයියා. දැයියා. ගොඩාක් දුර ගියා නම් එහෙම තව ටිකක් ගිමුකෝ. ආයෙ අද්දක අරිනවා. ඇරලා එහෙනම් දැන් ඉන්නගෙන ආ තව ටිකක් කරුණු කියපම් බලන්න උතන ඉඳගෙන. වේදනා සංඥා තව ටිකක් දීපම් මට අර මේ කාටද මේ අන පවරන්නේ? චක්කු විඥාණයට. චක්කු විඥාණය එයා සතු එක්කෙනෙක්. එයාගේ જાතිය එක්කෙනෙක්. ඔන්න හොඳට බලන්න. හැබැයි රූපයි ඇහැයි කියන්නේ එයාගේ જાතිය එක්කෙනෙක් නෙමෙයි. හොඳට මේවා තේරුම් ගන්න. එයාට ඕනේ කරලා තියෙන්නේ අර ටි වේදනා සංඥා දෙක ගන්න. ඒ කියන්නේ මැණික් හම්බුණාද නැද්ද කියලා දැනගන්න එයාට ඕනේ. ඒක උදෙසා මොකද කරන්නේ අරගෙන ගිහිල්ලා එතනට අරගෙන ගිහිල්ලා දැන් ඉතින් ඔක බැලුවා. බල්ලි වෙරෙලා දැන් යන්න. හරි. අනිත් පැත්ත හරන මෙහි ආවා. හැබැයි අර අඳුනගත්ත වේදනා සංඥා දැන් තියෙනවා. හැබැයි මනට ඕනේ හැමදෙස්සෙම මොකද්ද? මං ඉන්නවා කියලා පෙන්වන්න. ඒක නිසා මන මොකද කරන්නේ? ආපු වෙලාවෙ ඉඳලා බැහැ බැහැ අරගෙන කියනවා. ආ මෙහෙ මේකුත් දැක්කා. මං දැක්ක ලොකු මාළුවෙක්. ඈ අරන් අරන් අරකින් මර මලු වලින් අරගෙන අරගෙන අරගෙන අරගෙන කියනවා. ඇයි වේදනා සංඥා තියෙනවනේ දැන ගැනීම හඳුනා ගැනීම දාගෙන ඉන්නේ මල්ලේ. ඒක නිසා හම් වෙන හම් වෙන එකට ඕක කියනවා. දැන් ඔබගේ දෙමාපියන්ට මේ රටට එහෙම එන්න උමනාවක් තියෙනවනම් අපි හිතමුකෝ ලන්ඩනේ දැකලා නැති දෙමාපියෝ ඉන්නවා. දැන් දෙමාපියෝ ඉන්න ආසයි මේ රටට. මොකද්ද එකම හේතුව? දැන් මේ රටට ආවම නයිට්‍රජන් හුස්ම ගත්ත හැකිද? මේ රටට ආව කියලා තව ජීවිත කාලය අවුරුදු 10කින් වැඩි වෙනවද? නැහැ. මොකද්ද තියෙන්නේ? ගිහිල්ලා ආපහු කියන්න පුළුවන් මොකද්ද? අපි එංගලන්තේ ගිහිල්ලානේ ආවේ. ඔච්චරයි. දීර්ඝකාලීනව දෙයක් ඉතුරු වෙනවා නම් ඔච්චරයි. හැබැයි මෙහි ඇවිල්ලා මොකක් හරි බැලුවා නම් මොකද වෙන්නේ? මෙහි ඇවිල්ලා දෙයක් බැලුවා නම් මොකද වෙන්නේ? ඒ බැලුවේ මොකක් විතරද? ඒ බැලුවේ මොකක් විතරද? වේදනා සංඥා හඳුන ගැනීමක් විතරයි. වේදනා සංඥා ගත්තා එච්චරයි. ශබ්දෙටත් ඔච්චරයි. ඇහැයි ශබ්දයයි එනකොට ඒ දෙක එකට සෙට් වෙනකොට මොකද කරන්නේ? අන්න මැනිකක් හම් වෙලා වගේ. අත් ඒකට තමයි පිංගුදිනේ මම ඔබට මේකට කලින් මේ ගැන කතා කරන්නේ. මම අද මම වැඩිය මේ ගැන කතා කරන්නේ නැහැ. හේතුව අභිධර්මයේ ගාව ගත්ත ගමන් පොඩ්ඩක් අපහසු වෙනවා තේරුම් ගන්න. පංචද්වාර ආවර්ජන කියන්නේ අන්න ඒකට. පංචද්වාරයෙන් ආවර්ජනය කරනකොට මැණික්කාරය දැනගන්නවා මැණිකක් හම්බ වෙලා. කොයි පතලේද? එහා පැත්තේ පතලේ. එහෙනම් හුස් ගාලා යවනවා ඒකට ඒකට අයිති නියෝජිතයා. කවුද ඒකට අයිති නියෝජිතයා? සෝත විඥානේ. මොකද ඒකට පිංගුතුනි කොහොම කළවත් අනිත් පතල එකාව දාලා හරියන්නේ නැහැ. මොකද ඒ පතල එකාට ඒකට යන්න අවසර නැහැ. ඒකට අවසරලත් නිලධාරියව තමයි ඒකට යවන්නේ. දැන් මොකද කරන්නේ? ඒ පතලට අදාළ එකාව යවුවා. ගිහිල්ලා එතන තින තොරතුරු ටික ගත්තා. තොරතුරු කිව්වේ මොනවද? වේදනා සංඥා. මේ මන කියලා කියන්නේ පින්වතුනි චිත්තජ ස්වභාවයක් මොකෙන් ජරා වෙච්චද? අවිද්‍යාවෙන් ජරා වෙච්ච. අවිද්‍යාවෙන් ජරා වෙච්ච මේ චිත්තය තමයි පින්වතුනි මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ. එහෙනම් දැන් රස්සාවක් කරන එක අපරාධ නෙමෙයිද? රස්සාවක් කරලා සල්ලි හම්බ කරලේ මොනව කරන්නද? ඔය තුට්ටු දෙකේ මනේ මේ වැඩ පිළිවෙල කරන්න නෙමෙයිද? අර හේ යන්න ඕනේ මට මෙහෙ යන්න ඕනේ අර හෝටලෙන් කන්න ඕනේ මේ හෝටලෙන් කන්න ඕනේ ඔය ඇඳේ නිදා ගන්න බෑ හොඳ මෙට් එක නිදා ගන්න ඕනේ ඔක්කොම කිව්වේ මොකද්ද අර අර වේදනා සංඥා ලබා ගැනීමේ දැඩි ආයාසයෙන් පෙළෙන අවිද්‍යා සහගත හිතක් කරපු වැඩපිළිවෙල නෙමෙයිද එහෙනම් පින්වතුනි ඒ සිත ඒ අවිද්‍යාවෙන් යම් මොහොතකට හරි මිදුණා නම් ආයෙ ඔය කියප එකක්වත් ඕනේද ඔය කියපු එකක්වත් ඕනේ එහෙනම් පවුම් 500න් බැද්ද ජීවත් වෙන්න එහෙනම් පවුම් 3000ක් හම්බ කරගන්න පැය 18ක් වැඩ කරපු එකාට පවුම් 500න් ජීවත් වෙන්න පුළුවන් එද්දි ඌ දවසකට වැඩ කරන්නේ පැයයි නේද නැත්නම් පැය දෙකයි නේද එන ඉතුරු ටික අඩුම තරමේ හිටිය හැකි නේද නිකන් මේ කාමයෙන් නිදහස් වුණාම කාමෙන් අඳ වුණාම නේද මේ ගමන අරයි යන්නේ දැන් මට ඕනෙකමක් තියනවාද ඕස්ට්‍රේලියාවට කියලා දියල්ලක් බලන්න. මොකක් බලන්නද ඔකේ ගිහිල්ලා? හික්මෝලනේ තියෙන්නේ. එයාට ඕනේ ඕනේව කරන්න දෙන්නේ නැහැ. අවිද්‍යාව යම් ප්‍රමාණයකට ගලවලා දාලා ඉවරයි. ඒ කියන්නේ දැන් යාට දැන් බලයක් නැහැ. යාට ඕනේ ඕනේව කරන්න. දැන් හදාගත් ආමිය එකක් තියෙනවා. ඒ ආමියකෙන් තමයි පාලනය අරගෙන යන්නේ. ඒ ආමියකෙන් පාලනය අරගෙන යනකොට පින්වතුනි අර අර අරගොල්ලන්ට අවස්ථාවක් නැහැ මුලාවටපත් කරන්න. නැත්තම් හිතන්න පින්වතුනි මුලාවටපත් කළා නම් සමයක එනවා ඉස්සරහට. දැන්ම plan කරන්නේ හොලිඩේ එක. කියලා ගිහිල්ලා ඉඳගෙන. මේ මොකද්ද මේ? මූට ගිහිල්ලා වේදනා සංඥා ගන්න. එයා හදලා දෙනවා ලස්සනට ඔක්කොම. මොහොතක් මොහොතක් නෑර ඔක්කොම හදලා හදලා දෙනවා. ගිහිල්ලා අතන ඉඳගෙන බුක් කරලා ඔක්කොම කරලා අර මහා දුරක් ගිහිල්ලා වෙරලා. ඉතින් අර හොලිඩේ ගියේ ගුන් එනකොට කියනවා මොකද්ද? මට හෙට වැඩට එන්න වෙන්නේ නැහැ. මට ජෙට් ලැග් එක. කොහෙද ගියේ? හොලිඩේ. ඉතින් හොලිඩේ ගිහිල්ලා එන එක අර ජෙට් ලැග් කොහොමද තියෙන්නේ? හොලිඩේ ගියේයි. මක් වෙන්නද? හොලිඩේ ගියේ. නිදහසේ ඉඳලා ඉන්නේ. නිදහසේ ඉඳලා ඇවිල්ලා කියනවා මට හරි ටයර්ඩ්ලු. තේරෙන නිදහසේ ඉඳලා නෙමෙයිනේ ඇවිල්ලා තියෙන්නේ. ඕවෙන් තේරෙන්නේ නැද්ද මේ මුලාවක ඉන්නේ කියලා? ඔය ඔක්කොටම හේතුව පිඟුදෙන මේ කාමරාගය නෙමෙයිද? මේ සංකල්පීව සැරිසැරීම නෙමෙයිද? මොකද මෙහා සංකල්පීව හදලා දෙනවා මේ ටික කරගෙන යන්න කියලා. මොකද යාට ඕනේ මොකද්ද? වේදනා සංඥා ගන්න. එයාට වේදනා සංඥා ගන්න. එයා හදනවා ලස්සන රූපේ ලස්සනට. ආයෙත් සපත්තු දෙකේ කතාවට ගියොත් එimhe සපත්තු දෙක දැක්කහම ලස්සනට හදලා දෙනවා. මොකද දැන් මෙයාට ඕනේ වේදනා සංඥා ගන්න. හේතුව මොකද්ද? පරණ වේදනා සංඥා ගත්තුවා ආවර්ජණය වෙවි එනවා. දැන් මෙයාට ඕනේ මොකද්ද? කාන්තාවකගේ වේදනා සංඥා ගන්න. කාන්තාවකගේ ස්පර්ශයෙන් එන වේදනා සංඥා ගන්න. මොකද මේ ගත්තුව හැදිලා ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒවට තණ්හාව තියෙනවා. ඒකයි පිංගුතුනි ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකලා පහ කළා දාන්න කියලා. එතකොට ওই ප්‍රශ්න ඉවරයි කියලා. මුලාවටපත් කරන්න බෑ කියලා. දැන් මෙයා මොකද කරන්නේ ඉතින්? අරගේ විඥානයේ විසින් ගොඩනගනවා පිංගුතුනි අරකින් කරුණු අරගෙන අරගෙන අරගෙන අරගෙන අරගෙන ලස්සන රූපේ. අල කාමයේ උපරිමයට අරගෙන යනවා. ගොඩනගලා ගොඩනගලා ගොඩනගලා. දැන් අර සපත්තු දෙකෙන් පේන්නේ මොකද්ද? තනිකර කාමයක්. මම මේ සපත්තු දෙකට දාපු දේ ඔබ ඕනේ ඇඳුමකට දාගන්න. දාලා හිතන්න මෙයා. මෙයාව දැන් මෙහෙවන අර gederi ඉන්න කාන්තාව ළඟට. කාමරාගයක් කරන හරිය. මෙහෙවල ඉවරලා ඒ කාන්තාව බලෙන් හරි දූෂණය කරනවා ඊට පස්සේ. එයි මනට මොනවද ඕනේ? වේදනා සංඥා. ඒ වේදනා සංඥා ටික ගන්න සංකාර විඥාන වඩවනවා වඩවනවා වඩවනවා. ඒ සංකාර වඩන එක හරීම හරීම සුවයක් ඒ වෙලාවට. ඒ හිත ගොඩනගන එක හරීම සුවයක්. ඒ හිත හරීම සුවයක් මේ පුද්ගලයා. ඒ රූප දක දක ඒ රූප බල බලා රූප බල බලා මේක ගොඩනගනවා. ඒකයි කිව්වේ පින්වතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන සාරයි කියලා ඉච්ඡයි සුභයි ඉච්ඡයි සුඛයි අත්තයි සුභයි කියලා හිතාගත්තන මේ දැකපුවා දැන් දකින්න ඒවා ඉස්සරහට දකින්න තියෙන ඒවා විනාශය තමයි ඉතින් හොඳට බලන්න පින්වතුනි මේ සපත්තු දෙකක් නිසා මූ අද හිරේ ඇයි අර ගෑණි කෝල් කළා පොලිසියෙන් ආවා හුදලගෙන ගිහලා හිරේ දැම්මා මේ මේ මහා දුකකට මේ මේ පුද්ගලයා පත්කලේ කවුද? අර මන. ඔබ ගියාත් නැවේ අපාගත කලේ කවුද? හ්ම්? ඔබව ගියාත් නැවේ අපාගත කලේ කවුද? ඔය මන. දැන් මුලින්ම කරන්න ඕනේ රස්තාව කරන එකද ඔය මන පිරිසුදු කරගන්න එකද කියලා ඔබ ගන්න ඕනේ නැද්ද තීරණේ? මේ මූ හෙන බොරුවක් නේ කරන්නේ. තනිකර මහා මුලාවකට නෑදලා දාන්නේ. සංකල්පීය රාගයක් හදලා ලස්සනට ඔක්කොම හදලා දීලා තමන්ලා ඒ කටයුත්ත කරනවනේ. අතපය පාවිච්චි කළා. එයා වෙන මොකුත් ඕනේ නෑ. එයාට වේදනා සංඥා විතරයි ඕනේ. එයා මනෝ සංකාර වඩ වඩා මනෝ අபிසංකාර වඩ වඩා අபிසංකාර වඩ වඩා එයා මනෝ විඥාන ගොඩනගනවා මොකටද මොකටද වේදනා සංඥා ගන්න එතනින් ගන්න බැරි නම් එයා වචී සංකාර ගොඩනගනවා. වචී අபிසංකාර. වචී අபிසංකාර ගොඩනගනගා ගොඩනගනගා මොකද කරන්නේ? එතනින් ඒ ආස්වාදය ගන්න බලනවා. එහෙමත් බැරි නම් කාය අபிසංකාර ගොඩනගා ගොඩනගා ගොඩනගා මොකද කරන්නේ? කය පාවිච්චි කරගෙන ඇතුළට අරගෙන ඉවර වෙලා ඒකෙන් ආයෙ හිත පාවිච්චි කරලා මොකද කරන්නේ? වේදනා සංඥා විඳිනවා. කය සම්බන්ධව එක චිත්ත වීතියක් ගියාම පින්වදින මනෝද්වාර චිත්ත වීතිය ඊට පස්සේ යනවා ගොඩක්. තමයි චිත්ත වීති පැත්තට යන්නේ. මම මම කිව්වේ එහෙම එකක්. වෙනවා. ඇහෙන් ඔබ රූපයක් ඇතුළට ගත්තට පස්සේ ඊට පස්සේ පින්වදින මනෝද්වාර චිත්ත වීතිය යනවා මහ විශාල ප්‍රමාණයක් ඊට පස්සේ. ඇයි ඒ? අඳුනගන්න එපා. නේද? දැන් ඔබට මම කියනවා මේ මල දිහා බලලා ඇත් දඟල ඇතක පියාගන්න කියලා. දැන් මල මැකුණාද? මල මැකුණාද? නෑ. දැන් මල හද හදා හද හදා හද හදා දෙනව නේද? කොහොමද හද හදා දෙන්නේ? අන්න මනෝද්වාර චිත්ත වීති යනව හොගාලා ඇතුලේ. දැනගන්න ඕනේ හඳුන ගන්න ඕනේ. දැනගන්න ඕනේ හඳුන ගන්න ඕනේ. දැන් ඔබට නැත්තම් කියනවා තරගයක් මේක. මේ බෝඩ් එකේ එන වචනය නැත්නම් එන රූපය ඒක තප්පරයක් පෙනිලා ටක් ගාලා යනවා. ඒකේ තිබ්බේ මොනවද කියලා කියන්න ඕනේ. එකපාරට පෙන්නලා ටක් ගාලා නැති කරනවා. ඒක මොහොතක ඇද්දක ඉස්සරහට ආව දැන් නැහැ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඈ ඇද්දක පියාගෙන ඔක්කොම ගන්නව නේද? ඕක වෙන්නේ නැද්ද පිංගුදිනි පාර එහෙම යනකොට? ඈ එක පාට මොකක් හරි වාහනයක් යනවා. නැත්නම් එක පාට දන්න කෙනෙක් අතවනාගෙන යනවා. නැත්නම් අතවහන යනවා කවුරු හරි කෙනෙක්. ඔක්කොම ඔළුවේ බැඳිලා ඔක්කොම සිහි කර කර සිහි කර කර සිහි කර කර යන්නේ නැද්ද ඒක? සමහරවිට විනාඩි 10ක් යනකොනුත් ඒක. උදාහරණ කතාවක් කියන්න. දවසක් හාමුදුරු නමක් මේ මාර්ගඵලලාභී උත්තමයෙක්. ගෝල හාමුදුරුවොත් එක්ක පාර මේ මේ ඇලක් ගාවින් යනකොට ඇල පිටාර ගල්ලා. ගැබිනි මාතාවක් ඉන්නවා. මේ මාතාවට එහා පැත්තට යආගන්න විදිහ නැතුව ඉන්නවා. මේ හාමුදුරුවම ලොකු හාමුදුරුවම මොකද කරන්නේ? මේ ගැබිනි මාතාවට එහා පැත්තට දාන්න ඕන නිසා ඒක ඒ මාතාව හරහට අරගෙන මේ ගඟෙන් එතර වෙනවා. එතර ගලා මාතාව තියලා හාමුදුරුව වඩිනවා. දැන් ඒ කරපු ටික කළා ඉවරයි දැන්. හාමුදුරුව වඩිනවා. හැතැම්මයක් විතර ගියාට පස්සේ පොඩි නම අහනවා. හාමුදුරනේ ඔබ වහන්සේ මේ අතේ තියාගෙන මේ කාන්තාවක් ඊතර කළා නේද? ඈ ඒ වෙලාවේ කොහාඳුර කියනවා පොඩි නම. මම ඇලෙන් ඊතරනේ කාන්තාව ඊතර කළේ. ඔබ දැන් මේ වෙනකනු කාන්තාව හිතේ තියාගෙන ආවනේ. දැක්කද වෙච්ච දේ? එහෙනම් ඒ පොඩි හාමුදුරුව පිංගුතුනේ රූපය දැක්කේ කොතන විතරද? අර ඊතර ගන්නකම් විතරයි. හැබැයි හැතැම්මක් යනකම් පොඩි හාමුදුරුව මොනවද තියාගෙන ආවේ? ආන්න. මනෝද්වාර චිත්ත වීති හද හදා හද හදා හද හදා අරගෙන ගියා. ඔය මුලාව තේරුම් ගන්න පිංගතනේ. ශාස්ත්‍රුන් වහන්සේට පිං සිද්ධ වෙන්න මේවා අද මම කතා කරනවා. මේවා එකපාර අපේ හිතේ කවදාක්වත් නැගෙන්නේ නැහැ. උන්වහන්සේගෙන් බණ පද කෑල්ලක් හරි ඇහෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සමාධිගත ක්‍රමවේද වලට මේවා එන්නේ ඔළුවට. මොකද මූලික හරිය දැනෙන්න ඕනේ. අපිට මූලික හරිය අවබෝධ කරන්න බෑ කවර කවදාක. සාරිපුත්‍රයන් වහන්සේටවත් බෑ මූලික හරය අවබෝධ කරන්න. ඒක කරලා දෙන්න ඕන සාස්ත්‍රුන් වහන්සේම තමයි. දහම් න්‍යාය අවබෝධ වුණාට පස්සේ පින්වතුනි ක්‍රමානුකූලව මේව නැగిලා එනවා. මේ වෙන ක්‍රමවේද. ඉතින් මුලාවක නෙමෙයි ඉන්නේ. ඔබට මේ මුලාවෙන් නිදහස් වෙන්න ඕනේ නැද්ද? ඔබ හිතන්න. මේ මන විසින් හදන මේ මුලාවෙන් ඔබ නිදහස් වුණේ නැත්තම් තම ආත්ම ගාන දුක් විඳින්නව නේද? තව එක දවසක්වත් මේක කරන්න ඕනේද? නිකන් හිතලා බලන්න. මේ මන අඳුන ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ මන අඳුන ගන්න. මේ මන අඳුන ගන්නකොට පින්වතුනි අඳුනගත්තා කියන්නේ දෘෂ්ටිය පහ වෙනවා. ඔය හැම තැනකම දෘෂ්ටියක් තියෙනවා. ඔය දෘෂ්ටිය පහ කරන්න ඕනේ හැමතිස්සෙම. ඔය දෘෂ්ටිගත ස්වභාවය පහ වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ ඒක පහ කර ගැනීම තමයි පළවෙනි තැන. ඒකයි සම්මාදිට්ඨිය කියන එක අන්තිමට පරිපූර්ණ වෙන්නේ. මුලින්ම ලෝකේ අසාරයි කියන දෘෂ්ටියට ආවා. සම්මාදිට්ඨියටපත් උනා. හැබැයි සම්මාදිට්ඨිය පරිපූර්ණ කරේ නැහැ. පරිපූර්ණේ වෙන ගමන් තමයි මේ යන්නේ. දැන් මේ කාමයේ ඊපද දෘෂ්ටිගත වෙලා ඉන්නවා අපි. ඒ දෘෂ්ටියෙන් මිදෙනවා. මිදෙනවා කියන්නේ ඇත්ත දැක්කා. එන ඇත්ත දැක්කනම් දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ බලනකොට යථාර්ථවත්ව මේක තේරෙනවා. දැන් මේ බණ ඔබට කියන්න ඕන ගමක් නැහැ කාටවත්. එහෙම දැනගන්න ඕනේ නැහැ කිසි දෙයක් ඔබ. අවබෝධ වෙන්න අරින්න. නිතර නිතර අහන්න. ඒකයි මම කියන්නේ පින්වතුනි chart ඇඳලා මේක අවබෝධ කරන්න බෑ. චාට් ඇඳලා මේක අවබෝධ කරන්න පුළුවන් නම් මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඕක නොදීන්නේ නැහැ ඔබට. එන උන්වහන්සේ මේ මේ මේ සර්වඥතා ඥානයේ දිවිච්ච උත්මය. ත අකුරු ටිකක් දෙන්න බැරි කමක් නැද්ද? උන්වහන්සේ අකුරු නොදැනී හිටියද? එන උන්වහන්සේ කියනවනේ ගනිල්ල පොත්. දැන් මම මේ කියනේවා ලියා ගනිල්ල. ඊට පස්සේ මේවා පාඩම් කරගනිල්ලා. බුදුහාඳුරු කාට හරි කිව්වත් ධර්මයේ කඩපාඩම් කරගනින් කියලා. නිවන් දකින්න. එහෙම එකක් නැහැ. අවබෝධයට ගන්න. ධර්මදරයෝ කටපාඩම් කරයි. ඔබ නිවන් දකින්න. ධර්මදරයෝ ඔහොම මැරලා ආයි ආයි යන්න තියෙන තැන්වල. දීව ලෝකෙට ගියත් දුකනේ. ආයි මොනවද ඉතින්? බ්‍රහ්ම ලෝකෙට ගියත් දුක. ආයේ එහෙ අහන්න දෙයක් නැහැ. හිතන්න එපා පින්වතුනි හොඳට කන්න ටිකක් හම්බුණා කියලා දුකෙන් නිදහස් වුණා කියලා. සුදු නෝන කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබගේ අම්මට මම දරුවට හොඳට කන්න බොන්න දෙනවා කන්නේ නැත්තේ මම හොඳට කන්න බොන්න දෙනවා කියලා ගිහිල්ලා බෙල්ලට දන් වැලක් දාලා බැඳලා තියෙනවා බල්ලෙක් වගේ බල්ලෝ කන්න ඕනේ කියලා ඔබට දෙන්න දැන් කැමතිද දිව්‍ය ලෝකයෙන් භෝජන ගෙනත් දුන්න බල්ලෝ කහ බල්ලෝ මෙහෙවරේ කැමතිද? එහෙනම් කොහෙද දැන් සුවේ හොයන්නේ? මේ වෙලාවක හොඳට කන්න තියෙනවා හොඳට බොන්න තියෙනවා ඒ ඔක්කොම හරි. අසුරේක ආව කැපුවා බෙල්ල. දැන් නොපෙනෙන දිව්‍ය ලෝකයක් ගැන හිත හිත පිස්සු කරන්නේ අය මිනිස්සු මේ. දෙයියෝ කොහොමද බුදුහාමුදුරන්ට වඩා ලොකු උනේ? දෙයියෝ කොහොමද රහතන් වහන්සේට වඩා ලොකු උනේ? රාගයෙන් පිරීලා, ద్వේෂයෙන් පිරීලා, මෝහයෙන් පිරීලා. මෝහයෙන් පිරීලා කාම වස්තුන්ගේ ඇලි ඇලි ඉන්නවා. ඔබ ඔබ ඇමරිකාවට ගිහලා මොනවා හරි බල්ල වෙනවා වගේ දෙවිවරුත් ඇති ඔතන ඉඳලා ගිහලා තව කොහෙට හරි ගිහලා මොකක් හරි බල්ල වෙන. ඉතින් ඉරිදියෙන් අතන්ට යනවා. ඊළඟදී ඒක බලනවා. බල්ල එනවා. දැන් හිතා ගන්න බැලුවා කියලා. <laughs> ඕක තමයි ස්වභාවය. ඉතින් ඔතනට යන්නේ මොකටද? එතකොට හොඳයි නයි manussත්වයක් ලබන එක. ඇයි ඒ? මේකෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වදනේ මේ සම්බුද්ධ ශාසනයේ මහා කාලයක් තියෙන්නේ මේක මේක දැන් මේ ඔබට S2 මේ බේත් ගල්වන වෙද මහත්තයාගේ වෙද වට්ටෝරුව විතරයි තියෙන්නේ වෙද මහත්තයත් නැහැ. වෙද වට්ටෝරුව කියෝලා ඒක අවබෝධයට ගත්තා යම් පිරිසක් ඉන්නවා. වේද මහත්තයා කියලා කියන්න බෑ ඒ අයට. අන්ධ වෙලා ඉඳලා ඒ අයත් ඇස් දෙකට බේත් ගල්ව ගත්ත හොඳ වෙච්ච ලෙඩු ඉන්නවා. බෙහෙත් වට්ටෝරුව තියෙනවා. හැබැයි මේ වට්ටෝරුව කොච්චර තිබ්බත් වැඩක් ඒක බෙහෙත් ගල්වනකොට ගල්වන්නේ කොහොමද කියලා දැනගන්න අය නැත්තම්. මොකද වේද මහත්තයා නැහැ දැන්. සනීප වෙච්ච අය දන්නවා කොහොමද බේත් ගාගත්තේ කියලා. ඒක නිසා වට්ටෝරුවට අනුව බේත් හදලා ගන්න පුළුවන් ඒ අයට. හැබැයි වට්ටෝරුව විතරක් තියෙයි අර ඔක්කොම නැති වෙයි කවදා හරි. දැන් මොකද කරන්නේ? කවදාක්වත් හිතන්න එපා පින්වතනි මැරිලා ඇවිල්ලා ආයි මේක කරන්න පුළුවන් වෙයි කියලා. මුලාවෙන් මලොත් මුලාවෙන්ම යන්නයි තියෙන්නේ. අනාදිමත් සංසාරක තායි හවුවෙන්නේ නැහැ සම්බුද්ධ ශාසනයක්. මේකට මෙච්චර පින්වතුනි මේ මං කියන්නේ මුලාව ගැන. මේ මුලාව තේරුම් ගන්න. මේ මුලාව තේරුණා නම් පින්වතුනි මේ මොන අසාධාරණ කමද ලෝකෙට මේ මුලාව තේරුණා නම් මම මොන කොහොමද පින්වතුනි මේ මුලාවෙන් ඉඳගෙන මේ කටයුතු කරන්නේ මේ මන විසින් ඔබ රෝන්ද ගස්සන හැටි හොඳට බලන්න. පීඩාවට පත් කරන හැටි හොඳට බලන්න. බල බල මේකට පිළියම් කරගන්න. එහෙම උනේ නැත්තම් මේ අවස්ථාව මග ඇරුණොත් ආයෙ ඔබට අවස්ථාවක් එන්නේ නැහැ. අමතක කරන්න එපා පින්වතුනි බුද්ධ ශූන්‍ය කල්ප වැඩි. බුද්ධ ශූන්‍ය කල්ප තමයි වැඩි. මේ කල්ප 91කටම බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ 7 නමයි. ඒකෙන් හතර නමක්ම පහළ වුණේ මේ මහා භද්‍ර කල්පේ. එහෙනම් ඊතුරු කල්ප 90ටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන තුන් නමයි. කල්ප 90කටම. දැන් මොන විනාශයක්ද මේ කරගන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ නැතුව මගේ හිතේ ධර්මයේ පහළ වෙනව නම් කමක් නැහැ. ඇයි මං වගේ තව පිරිස් බිහි වෙලා ඔක කියයි ඔබ වගේ පිරිස් බිහි වෙලා කියයි. අපිට මේක කියන්නත් වෙදතුමා ලෝකෙට එන්න ඕනේ. ඇයිලා වට්ටෝරු වශයෙන් දෙන්න ඕනේ මේවා. නැතුව කියන්න වෙලා ඉඳලා මේ බෙහෙත් ගාගෙන යන ගමන් යන්තම් පේන්න අරන් තියෙන්නේ. ලේසි නෑ. අනිත් එක පිංගුදනි බණ කියලා කියන්නේ මෙන්න මේවට. ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් අරගෙන ඒ මේ සුතං ඒකං සමයං භගවා මේ කියන්නේ මේ වාග්යතුන් වහන්සේ මෙන්න මෙහි හිටියා. ඕක නෙමේ බණ කියලා කියන්නේ. බණ කියලා කියන්නේ පින්වතුනි යම් කිසි කෙනෙක් අවබෝධයට ගත්ත කාරණාවක් ඒක අනිත් අයට විග්‍රහ කරලා දෙන එක. නැතු ත්‍රිපිටකයේ තියෙනව කටපාඩමින් හරි ත්‍රිපිටකයේ තියෙනව පොත බලාගෙන හරි කියන එකට නෙමේ බණ කියලා කියන්නේ. එහෙනම් දැන් බණ කියන්නේ ලේසිම ක්‍රමය මොකද්ද? ඕනේ හිගුට බණ කියන්න පුළුවන්. කොහොමද කරන්න තියෙන්නේ? ත්‍රිපිටකය ගත්තා පෙරලා ගත්තා මෙහෙම මෙහෙම කියාගෙන ගියා මොකද සිංහල තේරුම තියෙනවා පැත්තක කියාගෙන කියාගෙන ගිහිල්ලා ඕක රෙකෝඩ් කරලා දැම්මා ඉතින් හරි දැන් ඕක අහලා නිවන් දකීද එහෙනම් ත්‍රිපිටකේ ටයිප් කරපු එකත් නිවන් දකින්න බෑ නේද එහෙම වෙන්නේ නෑ පින්වතුනි දැන් මේ ඇඟේ තියෙන දැන් ওই මිනිස්සු හිතන් ඉන්නවා කාමයේ දුරු වෙන්න නම් මොකක් කරන්න ඕනේ කියලා. මේ ඇඟේ තියෙන කුණු දහ ජරා කොටස් ටික බලන්න ඕනේ කියලා. කාමයේ දුරු වෙන්න. ඒ කාමයේ නෙමෙයි ඒ දුරු වෙන්නේ. මොකද්ද? සෙක්ස් දුරු වෙන්න. තමයි ඒක කරන්න ඕන කරන්න ඕනේ. කාමයේ දුරු වෙන්න කියන්න එපා. දැන් අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා කාමයේ දුරු කිරීම උදෙසා නවසීවතික දේශනාවක් කරන්න කියලා. නවසීවතික දේශනාවෙන් ඕනනම් පුළුවන් මක් කරගන්නද? සෙක්ස් දුරු කරගන්න පුළුවන් ඕනේ කෙනෙකුට. ආ ඕනේ නම් කෙනෙකුට. කියන්නේ ලිංගික හැඟීම් පහළ වෙන එක ගෑණියෙක් දැක්කහම පිරිමියෙක් දැක්කහම ඒක දුරු කරගන්න ඇයි හපෝ මේ කුණු ගූ ගොඩක් නෙමෙයි ඊජා මන්නම් එපා එහෙම ඕක නිවනද දැන් ඈ ගෑණියෙක් බස් එකේ ගෑනකොට කියලා අයින් වෙනවා දැන් නිවන් දැකලාද ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මුලා වෙන්නත් බෑ නිවන කියන්නේ ඒක ඒ මුලා වීමක් නෙවෙයි තියෙන්නේ පින්වදින අනිත් එක මේ ශරීරයක් ශරීරයක් කපනවා කොටනවා දිහා බලලා නිවන් දකින්න පුළුවන් නම් අද මේ ලෝකේ ඉන්න දොස්තරලා ඔක්කොම නිවන් දැකලානේ. එහෙනම් දොස්තරලා කසාද බඳින්නේ නැහැ නේ අයියේ. ඈ ඇයිද දොස්තර වෙන්න කීයක් කපනවද? එන කසාද බඳින්න යනකොට මේ මේ මේක මේ දහදා මේක බඳින්නාම මම දිව්‍ය දිව්‍යාංගනාවක් හොයලා දෙන්න කියයි. නමුත් එහෙම කරනවද? දොස්තරලා කසාද බඳලා ළමයි හදාගෙන ඉන්නේ. එහෙනම් පිංගුදින ඇඟක් කපනවා දැකගෙන නිවන් දකින්න බෑ කාටවත්. එහෙනම් ඒකේ නැති වෙන්නේ කාමේ නෙමෙයි. ලිංගික හැඟීමක් එන අර මේ ලොකු කාන්තා ආකර්ෂණයක් ශාරීරික ශාරීරික ආකර්ෂණයක් තියෙනවා නම් අන්න ඒක ඔන්න පොඩ්ඩක් නැති කරගත්තා හැකි. කාමේ නැති කරගන්න නම් මේ අවබෝධයට එන්න ඕනේ. කාමය කියන්නේ මේ කාම රාගය කියන්නේ මොකද්ද කියලා අඳුන ගන්න ඕනේ. මේ සංකල්පීය රාගය ගොඩ නැගෙන හැටි දකින්න ඕනේ. මේ මුලාවටපත් වෙලා සංකල්පීය රාගය ගොඩ නැගුණාට පස්සේ තමන් කරන කියන ක්‍රියාවලියෙන්වත් තමන්ට පේන්නේ නැහැ. ඒ තරමට නැగిලා එනවා මේක. එහෙනම් ඒ නැගෙන්න කලින් මගින් කපන්න ඕනේ අඩුම තරමේ. සිහියෙන් ඉඳගෙන. දවසක පින්වතුනි යකඩ කෑල්ලක් දැක්කහම මේක යකඩ කෑල්ලක් විදිහට දකින්න පුළුවන් මට්ටමට ඔබ එනවනම් සතෙක්ව දැක්කහම සතෙක් විදිහට දකින්න පුළුවන්කම එනවනම් ඔබ යම් ප්‍රමාණයකට හරි මුලා වෙන්න ඉදහස් මම ඔබට කිව්වේ එළවෙනක් හෙළුවෙන් පාරේ යනවා. ගෑණියෙක් බාගෙට ඇඳගෙන පාරේ යනවා. ඔය දෙක දකින පිරිමියාට අර අමු හෙළුවෙන් ඉන්න එළදෙනයක්කට ලිංගික හැඟීම් ඇති වෙන්නේ නැහැ. කව දැක්කම හැඟීම් ඇති වෙන්නේ. අර බාගෙට වහගෙන යන ගෑණි දැක්කම ලිංගික හැඟීම් ඇති වෙනවා. එහෙනම් මුලාවක් නෙමෙයිද? හරිනම් අර මුලින්ම හොඳට මේක ඇති වෙන්නේ කොහෙටද? එළදෙන දැක්කමනේ. ඇයි එළදෙන ඉන්නේ හෙළුවෙන්නේ? ඇයි එහෙනම් වෙනස්කමක් තියෙන්නේ? ඇයි අර සත්තු දෙන්නගේ වෙනස්කමක් තියෙන්නේ? මුලාවෙන් ඉන්නේ හින්දා. මුලාවෙන් ඉන්න හින්දා දෙකම එක විදිහට දකින්න බෑ. සංකල්පීය රාග ගොඩ නගනවා අතන තියාගෙන. ඒකයි වෙනස. සංකල්පීය රාග ගොඩ නගන්න ගොඩ නගන්න පිංගුතුනි මුලාවට වැටෙනවා විතරයි. ඔබට දකින්න පුළුවන් නම් අර එළදෙන කියන්නේ සත්වෙක්. ගැහැණු සත්වෙක් කාන්තාව කියන්නේත් ගැහණු සත්වෙක්. එච්චරයි. ඔන්න ඔතනින් ඔක නතර වෙනවා නම් ඔය මුලාවේ නෙමෙයි ඉන්නේ. ඔතනින් නතර වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. නතර වෙන්නේ නැති හේතුව තමයි මුලාව. ඉතින් 1000ටපත් වෙලා ඉන්නව හැමදාම. කතාලියක් බැඳලා ගේනවා. ගෙදර. ඒක මදි. මොකද ඒක නෙමෙයිනේ දැක්කේ පාරේ යනකොට. දැන් තරුණ කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ල පාරේ බල පාරේ යන කාන්තාව දකින්න. කාන්තාව දකින්නේ කොහොමද? පාරේ යන කාන්තාව කියන්නේ බොහොම ලස්සනට ඇඳගෙන මේ මූණ මේකප් කරගෙන ඒ ලස්සනට ඒ දේවල් ඒ අවශ්‍ය ඇඳුම් හරි තැන් වලට හරි විදිහට ඇඳගෙන එහෙම තමයි පාරේ යන්නේ. එහෙම දැක්කහම හිතනවා මොකද්ද? ඈ? ගාන්තාව කියලා කියන්නේ මොකද්ද මේ? සුරංගනාවිය වගේ පිරිසක්. ඉක්මනට එකෙක් ගේන්න ඕනේ ගෙදර. කියලා හිතාගන්න. ඔක්කොම මන විසින් අරන් යන සංකල්ප තමයි. පිරිමියටත් ওই පැත්තට හිතාගන්න. කසාද බඳලා එනකොට මොකද වෙන්නේ? කසාද බඳලා පහවදා හැරෙනකොට කුණු කෙල පෙරාගෙන ඉතින් ආදි වශයෙන් දේවල් වෙලා දකින්නකොට. මොකද අර හිර කරන් හිට බැඳුම් ආයතනුත් නැහැ. ඔක්කොම එල්ල හැල්ල කඩ වැඩ පිළිලක් තියෙනවා. ඉතින් ඒවා දකින්නකොට මොකද වෙන්නේ? අර පුද්ගලයාට හිතෙනවා මගේ මගේ මේ මේ ගෙනාපු කාන්තාවට මේව නැහැ. මේවා තියෙන්නේ කාගාවද? එහා ගෙදර එක්කෙනාගේ. මොකද එහා ගෙදර එක්කෙනා යනකොට යනකොට යනකොට හැමදාම එයා දකින්නේ කොහොමද? අර විදිහට. අන්න බලන්න මේ මායාවෙන් මුලා කරන හැටි. ඒකයි කිව්වේ සංකාර කියලා. සංකාර වඩන්නේ කොහොමද? මේක නෙමෙයි. මේ මේක මට වැරදිලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ගෙනාවනේ දැන් ඉතින් කරගෙන යන්න වෙනවා. නමුත් ඉතින් මට ඕන දේ ගන්න නම් අල්ලපු ගෙදරට යන්න වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙදර ගෑණිකෙන් සෑහීමකටපත් වෙන්නේ නැති මේ මෝඩයා. මෝඩයා කිව්වේ ඇයි බින්දුනේ? මුලාවටපත් වෙලා ඉන්නේ. මෝහයට අඩයක් වෙලා ඉන්න එක. මෝහයට අඩයක් වෙලා ඉන්න එක තමයි මෝඩයා කියන්නේ. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ මේක දැන් හිතනවා එහා ගෙදර එක මොකද ඒ ගෑණි එළියට බහලා යනවා තමයි දකින්නේ ගේ ඇතුලේ ඉන්නවා දකින්නේ ඉතින් මේක හොය හොයා හොය හොයා යනවා යථාර්ථය දකින්නේ නැතුව යථාර්ථය දැකගත්තනම් කාන්තාවක් කියලා කියන්නේ පුරුෂයෙක් කියලා කියන්නේ සත්වෙක් මේ ලෝකේ ඉන්නේ ඒ සත්වය බිහි වෙලා තියෙන තව හේකුට තව එකෙක් කාම ආස්වාද දෙන්න නෙමෙයි. ඒ සත්වය බිහි වෙලා ඉන්නේ ඒ සත්වය ජීවත් වෙනවා. ඒ සත්වය අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන යමක් ගොඩනගනවා. ගොඩනගලා මැරිලා අපාගත වෙනවා. අන්න එහෙම එකෙක් මේ ඉන්නේ. ඉතින් මුගේ මොන සාරයක් හොයන්නද? නැතුව පින්වදින ඕක කපනවා දැකලා ඔය අයියෝ බහත් දහස් ජරාවනේ ඊයනේ මොනවද මේ? ඔතනට හරියන්නේ නැහැ. සාහතුන් වහන්සේ 900 වත කිය දුන්නේ. මේ කයත් සිත් පරම්පරාවත් වෙන් කරලා දකින්න. කායානුපස්සනාව. කයත් සිත් පරම්පරාවත් වෙන් කරලා දකින්න. කය කියන්නේ මම නොවන බව පෙන්වන්න තමයි නවසීවතිකය දුන්නේ. ඊට පස්සේ තමයි පිඟුදින අලුත් ක්‍රමවේද ආවේ මිනී කුණු වෙනවා දිහා බලාගෙන භාවනා කරන්න. අලුත් නමකුත් එක්ක ඒකට හිව මොකද්ද? පිළිකුල් භාවනාව කියලා. සාතුරුන් වහන්සේ කිව්වේ මොකද්ද? අසුභය දකින්න කියලා. අසුභය දකින්න කිය අර මම කිව්වේ රූප බලන්න ඕනේ නිසා ලස්සන කෙල්ලෙක් දැකලා ඒ කෙල්ල ඕනේ නිසා මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා අහනවා මට කෙල්ලව කසාද බඳින්න පුළුවන්ද? ඥාතියෝ කියනවා කෙල්ලව බඳින්න පුළුවන් අන්තභාග හැදිච්ච නැන්දම්ම ඉන්නවා. අන්තභාග හැදිච්ච නැන්දම්මව දෑවැද්දට හම්බ වෙනවා කෙල්ලව බැන්දොත්. උඹට ඕනේද? ඉතින් කරන්න දෙයක් නැහැ කෙල්ලට ආස නිසා බඳිනවා. දැන් මොකද කරන්නේ? කෙල්ලට ආස නිසා පින්වතුනි මුළු ජීවිත කාලෙම අර අන්තභාග හැදිච්ච නැන්දම්මව මක් කරනවද? චූ කරන්න අරගෙන යනවා කක කරන්න අරන් යනවා හොදනවා නාවනවා පිහදානවා ගෙනත් තියෙනවා ওই ටික කර කර ඉන්නවා මොකද හේතුව? හ්ම්? කෙල්ල යනවනේ නැත්තම්. ඒකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න නම් අස කනනාසය දිව ශරීරයේ මන කියන ওই ටික තියෙන්න ඕනේ. ওই ටික තියෙන්න නම් ඒක තමයි කෙල්ල කියලා කිව්වේ. ওই ටික තියෙන්න නම් මේ නැන්දම්ම ඉන්න ඕනේ. මේ නැන්දම්ම නැති වුණොත් කෙල්ල යනවා. එහෙනම් මේ නැන්දම්මව තියාගෙන ඉන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? උදේට අරගෙන ගිහිල්ලා වැසිකිළියෙන් වාඩි කරවනවා. වාඩි කරවලා මොනවද කරන්නේ? වෛශ්‍රාවීය ධාව්‍ය තියෙනවා නම් ඒව ඔක්කොම එළියට දානවා. එළියට දාලා ඒව ඔක්කොම පිහි දානවා. පිහි දාන්නේ කවුද? හිත. වෙන කවුරුත් නෙමෙයි. පිහි දාන්න බෑ නිකන් ඔබ මේ අත ආ දැන් මෙහෙම දින ඔබ නිදාගෙන ඉන්නවා අත මෙහෙම කියලා පිහිදායිද මේවා? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔබ සංකාර වඩ වඩ සංකාර වඩ වඩ මොකද කරන්න ඕනේ? මේක පිහදාන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? වතුර ගගහ පිහදාලා ඊට පස්සේ ටිෂු එකකුත් අරගෙන තවත් හොඳට පිහදාලා ඉවර වෙලා අරගෙන එනවා එළියට. එළියට අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අරගෙන මේ කුස්සිය ගාවට අරගෙන යනවා. ගිහිල්ලා කෑම ටිකක් හදනවා. නේ සංකාර මේ හැම එකකටම සංකාර ප්‍රකෝටි ගණන් වඩනවා. ප්‍රකෝටි ගණන් වඩලා වඩලා වඩලා මොකද කරන්නේ? කෑම ටිකක් හදනවා. හදලා මේකට දානවා. ඇයි මේක මේ නැන්දම මැරෙනවන්නේ නැත්තම්? නැන්දම්මට කන්න දෙන්න ඕනේ. මේක තනිකර අන්ධබග හැදිච්ච නැන්දම්ම වගේ. හොඳ කුණක් කන්නේ. ගත්තා වගේ නෙමෙයි. කෙල්ල ලස්සනින්ද මුලාවටපත් වෙලා ගත්තා. දැන් ඉතින් කෙල්ලවත් අරගන්න විදිහක් නැහැ මොකද හේතුව? තවත් මුලාවෙනේ ඉන්නේ. ඉතින් කරනවා. කන්න ටිකක් දුන්නා. කන්න ටිකක් දීලා මොකද කළේ? දැන් හරියම වෙහෙසයිනේ. දැන් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා දානවා ඇඳට. ආ දැන් පොඩ්ඩක් නිදාගනි. ඊට පස්සේ ඇහැරෙනවා. ඇහැරිලා ආ දැන් මේකට හිට කන්න දෙන්න ඕනේ නේද? දැන් අරගෙන යනවා කොහෙටද? ගිහිල්ලා shopping කරවලා ආ ඇඳුම් ටිකුත් අඳන්න එපා මේකට. නේ? ඊළා shopping කරලා ඉවරලා හොඳ ඇඳුම් ටිකුත් අරන් එනවා. අරන් ඇවිල්ලා පැත්තක ඉඳෝගෙන දැන් ඉතින් කල්පනා කරනවා මම දැන් හෙට මේකට කන්න දෙන්නේ කොහොමද? ඈ? ඕක තමයි කරන්නේ. ඒ අතරතුර මොකද කරන්නේ? ඉතින් අර කෙල්ලගේ මේ කෙල්ලගෙනුත් ආස්වාදයක් විඳිනවා. කොහොමද? රූපයක් බලලා, ශබ්දයක් අහලා, ඈ කෙල්ලගෙනුත් ආස්වාදයක් විඳිනවා. හැබැයි කෙල්ලගෙන් චූටි ආස්වාදයක් විඳිනකොට නැන්දම්මගෙන් මහා ආදීනමක් විඳින්නේ නැද්ද? නැන්දම්ම ලෙඩ වෙලා. මොකද කරන්නේ? 999ද මොකද්ද? මොකක්ද එක ගහනවා. මෙහි තියෙන්නේ මොකක් හරි එකක්. ඒක ගහනවා. ගහලා මොකද කරන්නේ? ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්නවා. ගෙන්නගෙන නැන්දම්මා පටව ගන්නවා අරගෙන යනවා. කවුද නැන්දම්මා? මේ ශරීරය. ගත්ත ශරීරය. ඊට පස්සේ දොස්තරලා වට වෙලා නැන්දම්මට කරන්න ඕන සාත්සු අපායම් කරනවා. ඒ ඔක්කොම කරලා ඉවරයි. ඒකට අදාළ සල්ලි ගෙවනවා නම් ගෙවලා ආයි නැන්දම්ම වරන් ගෙදර එනවා. ඉතින් ඔය හැම වෙලාවකම හොඳක් තියෙන්නේ මොකද්ද කියලා ළඟ. නේද? නැන්දම්මට සාත්සු අපායම් කරන හැම මොහොතකම කියලා ළඟ. ඒක නිසා කොච්චර සාත්සු අපායම් කළත් සාත්සු අපායම් කරනවා කියලා දැනෙන්නේ නැහැ. ඇයි? කෙල්ල ආස්වාදේ දෙනවනේ. කෙල්ලගේ ආස්වාදයේ තියෙනකන් නැන්දම්මට සලක සලක ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට නැන්දාම මැරෙන්න ළඟයි. නැන්දාම මැරුණොත් කෙල්ල යනවා. අන්තිමට නැන්දාම මලා කෙල්ල ගියා. දැන් මහා දැන් දරා ගන්න බැරුව මොකද කරන්නේ? තග්ගාල ගිහලා ඊළඟ කෙල්ල ඒ තන ඒ ඉන්න කෙල්ල හිත මැදිච්ච කෙල්ලෙක් ඉන්නවා. ඒකිට ඒකිට ගත්තා. ඒකත් එක්ක අර නැන්දාම වායි ගන්නවා. ඉතින් තමයි තියෙන්නේ. සමහර නැන්දාම්මල ඉන්නවා සැහැල්ලුයි. සමහර නැන්දාම්මල ඉන්නවා මහා පතන්දරයි. මිනිස් නැන්දාම්මල පතන්දරයි, දේව නැන්දාම්මල කොහොම සැහැල්ලුයි. සැහැල්ලුයි කියලා ඉතින් අයින් වෙලා ඉන්න බෑ. ඒකත් අරගෙන ඒකත් සමනය කර කර ඉන්න ඕනේ. ඕකම තමයි විදිහ. කෙල්ලෝ නම් එකයි. ගන්න කෙල්ලෝ නම් එකයි. ඉතින් ඔය ක්‍රමවේදෙ පිංගුතුනි හොඳට තේරුම් ගන්න. ඉතින් මේ මේ මහා මුලාවක ඉඳගෙන මේක රමණය කරනවට වඩා හොඳ නැද්ද පිංගුතුනි? වේගෙන් මේක කරන්න ඉවර කරන්න පුළුවන් තැනකට යන්නේ. ආන් ඒ තැන තමයි මේ හදන්නේ. ඔබට ඒ තැන් වලටපත් වෙන්න. ඒ කාන්තෙම මම ඔබට කිව්වා අපි කරන්න පුළුවන් හැමදේම කරනවා පින්වතුනි ඔබගේ නිවන උදෙසා. හැබැයි ඔබ පරක් වුණොත් ඔබගේ පණ රැක ගන්න නම් අපිට බෑ. අවුරුදු 20 දී අතුල් වෙන්න පුළුවන් නම් ඒකට අතුල් වෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. අවුරුදු 10 දී අතුල් වෙන්න පුළුවන් නම් අතුල් වෙන්න. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒකට අදාළව හැමදේම ඔබට කළා දෙයි. ඔබට තියෙන ඒ අයගේ අසුර ඉඳගෙන මේ කටයුත්ත කරගන්න එක. ඔබට හිතන්නකො කෙනෙක් හිතනවා මෙහෙම. තව අවුරුදු 5කින් අපි යා. නැත්නම් මම තව අවුරුදු 5කින් මහාන වෙනවා. නිකන් හිතන්න මේ මම මේ ඔබට උදාහරණයක් කියන්නේ. තව අවුරුදු 5කින් මහාන වෙනවා කියලා කෙනෙක් හිතනවා. ඒ කෙනා අවුරුදු 5කින් මහාන වෙනවා කියලා හිතනකොට දැන් ඒ කෙනාට පින්විතනේ අවුරුදු 5න් පස්සේ අනාගතයක් තියනවද? නැහැනේ. ගිහි ජීවිතය තුල අනාගතයක් නැහැ. මම මේ කියන්නේ අවුරුදු 5ක් යනකම් පල්ලෙහාට බස්ස ගත්තා නම් තමන්ගේ මේ තමන්ගේ මේ නිදහස ඉතුරු ටිකත් පල්ලයට බහින්න තමයි මම මේක කියන්නේ. මුලාවටපත් වෙන්න නෙමෙයි. බල කරනවා නෙමෙයි. මෙයා හිතලා බලන්න. මේකයි. ලොකු වගකීමක් තියනවා නම් කරන්න දෙයක් නැහැ. කල්පනාවෙන් වැඩ කළොත් ඒ වගකීම් වලින් නිදහස් වෙන එකත් මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. හොඳට ඔළුවට ගන්න ඒපත්. විශේෂයෙන්ම දෙමාපියෝ සම්බන්ධ ප්‍රශ්නවලදී බොහොම පරිස්සම් වෙන්න. සුපබුද්ධ රජු රජු කෙනෙක් කරන්න එපා තමන්ගේ තාත්තව. තාත්තා කෙනෙක් ඉන්නකොට පිංගුතුනි හැමතිස්සෙම මේ තාත්තා අම්මා ඔය දෙන්න මහා මුලාවකින් බැඳිච්ච දෙන්නේ. ඒක තමයි ක්‍රමවේදේ. හේතුව ආදරේ. ඒවට බයින්න දොස් කියන්න බෑ. මොකද ඒ ආදරේ නැතුව මුලාවක් නැතුව හිටියනම් එහෙම අද ඔබ මේ ලෝකේ නැහැ. එහෙනම් ඔබට ඔය කන්න බොන්න දීලා ඔය ඔක්කොම ඔය සාතු සප්පායන් කරලා අද ඔබ මේ ලෝකේ ඉන්නේ අම්මා තාත්තාගේ තිබිච්ච මුලාවෙ හින්දා. අද ඔබට දරුවෝ හදන්න ඕනේ නැත්තම්, ඒ කියන්නේ ඔබේ මුලාවෙ නෙමෙයි ඉන්නේ. එහෙනම් ඔබ දිනු. දැන් මොකද වෙන්නේ? දැන් දරුවෝ දැන් එහෙම එහෙම තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්. මම මේ සුප්‍රබුද්ධ රජුගේ කතාවයි ඔබට කියන්නේ හැමතිස්සෙම. යශෝදරා දේවීන් වහන්සේ මේ ලෝකෙට ආවේ නිවන් දකින්න. ආයි වෙන එකම හේතුවක්වත් තිබුණ නෑ උන්වහන්සේ මේ ලෝකෙට එන්න. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ පින්වතුනි නිවන් දකින්න. මහා ශ්‍රේෂ්ඨ චරිතයක්. අද මේ ලෝකේ එහෙම චරිත නැහැ. මහා ශ්‍රේෂ්ඨ චරිතයක්. සාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙට ආවේ නිවන් දකින්න. සාස්ත්‍රුන් වහන්සේ ගමන නවත්තන්න උපරිම උත්සාහ කළ සුද්ධෝදන රජුරු. තවත් පුළුවන් වුණාද? බෑ. සුද්ධෝදන රජුරු අනන්ත ලෙස කම්පා වෙන්නේ නැති. ඇයි ඒ? සක්විති රජ කෙනෙක් වෙන්න හිතුව මගේ දරුවා. එක පැත්තකින් බැලුවහම වරද්දක් නෙමෙයි ඒක. ඇයි? මුලාවටපත් වෙච්ච කෙනෙක්. ඒ මුලාව තුලින් සැනසුම හොයනවා. ඒක නිසා ඒක ඒක මුලාවටපත් වෙච්ච පැත්තෙන් වැරද්දක් නෙමෙයි. නමුත් මුලාවටපත් වෙලා අපරාධේ. එහෙනම් ඒ ඒ වෙලාවේ සුද්ධෝදන රජුරුව අඬන්නේ නැති වැළපෙන්නේ නැති. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ නැවත වාරයක් කිඹුල්වත් නුවරට වැඩියාම රාහුල කුමාරයව මහාන කරද්දී පුතා නොවෙන්න කඩුවෙන් කපලදායි ගිහිල්ලා. හොඳ වෙලාවට පුතා වුණේ. නැත්තම් රජුරුවනේ ඉතින්. නේද? කෑලි වලට කපලදායි ගිහිල්ලා. ඇයි මුලාවෙන් ඉන්නේ? මේක හොඳයි කියන මුලාවේ ඉන්නේ. රාහුල කුමාරයා මේ ලෝකෙට ආවේ මොකටද? නිවන් දකින්න. වෙන මොකටවත් ආව නෙමෙයි. හැබැයි සුද්ධෝදන රජුරවන්ට මේක දැනුන්නේ නැහනේ. මහා ප්‍රජාපති ගෝතමීතර මේ මේ ඒ බිසවට දැනුන්නේ නැහනේ. නන්ද කුමාරයාවත් මහාන කරපු වෙලාවේ කෑක් ගහන්නේ නැති බුදුහාඳුරන්ට නෙමෙයි මාලිගාව දෙවනත් කරන්නේ සුද්ධෝදන රජුරු මේ මොනවද මුන්නහන්සේ කරන්නේ පුතා නොවෙන්න මම බලා ගන්නම්කෝ එහෙමත් කියන්නේ නැති නමුත් උන් එතුමා දැනගෙන හිටියේ නෑ නේද? නන්ද කුමාරයා මේ ලෝකෙට ආවේයි කියලා. ඒක නිසා නේද මේ මේ හිත නොහොඳ කරගත්තේ. හැබැයි උන්වහන්සේත් අන්තිමට මොකද උනේ? අරහත්ත්වයටපත් උනානේ. එහෙනම් උන්වහන්සේ මේ ලෝකෙට අවිල්ලා තියෙන්නේ මොකටද කියලා උන්වහන්සේ දැනගත්තේ කොයි කාලෙද? ඈ අන්තිම මේ අන්තිම හුස්ම පොද හෙන්න වෙලාවේ නේද දැනගත්තේ. ඒකයි පිංගුදින ආර්යයන් වහන්සේලා කවදාක්වත්. තව කෙනෙක්ව කමා නොකර ඉන්නේ නැහැ. පිරිස වැරදි කරනවා. ආර්යයන් වහන්සේලාට බැනවදිනවා මුලාවෙන් ඉන්න අවස්ථාවල. නමුත් ආර්යයන් වහන්සේලා කවදාක්වත් පිංගුදින කමා නොකර ඉන්නේ නැහැ. මොකද ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් ඉන්න පිරිසක්. මේ අය මේකෙන් නිදහස් කරගන්න ඕනේ. ඒතකොට නිරන්තරයෙන් ආශිර්වාද කරනවා කොහොම හරි මේ මේ මේ මේ ආපු ක්‍රමවේදෙ මතක් වේවා කියලා. පාරමිතා පුරාගෙන ආපු කෙනෙක් ඉන්නවනම් ඒ දේවල් මතක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ මතක් වුණා නම් පින්වතුනි එතනින් එහාට එයා ඒ කාර්යය කරනවා. ඒක මතක් වෙන කාලයක් එනවා. ඉතින් කාගේ හරි අනුදැනුමින් හරි ඉක්මනට මතක් කරගත්තා. මොකද දැන් ආව අවුරුදු 5කින් මහාන වෙනවා කියලා කවුරු හරි හිතනවනම්. දැන් මේ අවුරුදු 5 තිස්සේ මොනව කරන්නද? ඈ ගොඩනගන්න. මොනව ගොඩනගන්න? දැන් ගොඩනගපුවට මොකද වෙන්නේ අවුරුදු 5කින් යන කෙනා? ඔය අවුරුදු 5 යන ඉතල මලොත් එහෙම මොකද වෙන්නේ? ඉවරයිනේ. ඉතින් මෙතනදී අතාරින්න පුළුවන්කම දීච්ච එක මෙතනට යනකම් දික් කරගෙන මොනවද කරන්නේ? කියන්න බෑ මෙතනදී මලොත් එහෙම මැද හරියේදී ඔක්කොම ඉවරයි. මල පෙරේතයා තමයි. ඉතින් ආ පාරමිතා පස්සට ගියා. පිරිල ඉවර නැත්තම් පාරමිතා පින්වතුනි ඉතින් ඒව පස්සට යන්න පුළුවන්. පිරෙන ඉවර නැතත් පටන් ගත්තා නම් පින්වතුනි වැඩේ කරන්න. ඒ අතරමඟදී පිරෙන්න පුළුවන්. සුද්ධෝදන අමතක කරන්න එපා සුද්ධෝදන රජුරු. මරණයට පොඩ්ඩකට කලින් තමයි අරහත් වෙන්නපත් වෙන්නේ. කොහොමම හිටියා සුප්‍රබුද්ධ රජුරුවත්. සුප්‍රබුද්ධ රජුරුව දන්නේ නැහැ. යශෝදරා දේවීන් වහන්සේ තමයි මේ ඉල්ලීම කළේ කියලා. දීපංකර බුදුහාඳුරන්ගේ පාදමූලයේදී නිල්මානෙල් මිටියක් තියලා වැඳලා මේ උත්තමයා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොතේදී උන්වහන්සේගේ බුද්ධ ප්‍රතිවෘතිකාව වෙන්න මම ප්‍රාර්ථනා කරනවා කිව්වහම ඒ ප්‍රාර්ථනාව ඉස්සිද්ධ වෙනවද කියලා බලලා දීපංකර බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් ඒ ප්‍රාර්ථනාව සම්මුද්ධ වෙනවා බුද්ධ ප්‍රතිවෘතිකාව වෙලා නිවන් දකිනවා එහෙනම් දැන් සුමේද තාපසයාද කිව්වේ ඔයත් ඉල්ලන්න ඔයත් ඉල්ලන්න මාත් ඉල්ලුවා මට හම්බුණා ඔයත් ඉල්ලන්න එහෙම කිව්වද නෑ එහෙනම් ඌමනාව තිබ්බේ කාටද යශෝදරා දේවීන් වහන්සේට ඌමනාව තිබ්බේ එදා එන උන්වහන්සේ ඒ වෙනුවෙන් පාරමිතා පුරාගෙන ආවේ. නමුත් අර අසරණ අහිංසකයා සුපබුද්ධ රජුරු ඔය මොකුත් දන්නේ දාරක ස්නේහය නිසා අඳ වෙලා. එයා හිතුවේ මොකද්ද? මගේ දුවව දාලා ගියා. ලෝකේ හිටපු ලස්සනම කෙල්ල මගේ දුව. ලක්ෂ සංඛ්‍යාත කුමාරවරු ඇවිල්ලා අතපැතුවා. බොරුවට ඇවිල්ලා දුනු ඊතල මාලා පෙන්නලා මාව රැවැට්ටුවා. අපේ සංහතියම රැවැට්ටුවා. රවට්ටලා තාල යන්න ගියා. ඔන්න ඔය කේන්තියෙන් තමයි හිටියේ. යසෝදරා දේවීන් වහන්සේත් අඬා වැළපෙන්නේ නැති. මොකද උන්වහන්සේත් ඒක දැනන් හිටියේ නැති නිසා. පින්වතුනි ඒවා අද ඔබට වෙන තත්ත්ව වගේ නෙමෙයි. අද ඔබ දන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. උන්වහන්සේව දැනන් හිටියේ නෑ මොකද බුද්ධ කියලා කෙනෙක් ලෝකෙට පහළලා හිටියේ නෑ ඒවා කියන්න. අද ඔබ හොඳටම දන්නවා ඔබට තාත්තගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කොහොමද තාත්තව හැන්ඩල් කරන්න කියලා ඔබ දන්නවා. ඔබට අම්මගෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කොහොමද අම්මව හැන්ඩල් කරන්න කියලා ඔබ දන්නවා. මම මේවා කියන්නේ පින්වදින වැඩි හරියක් මේ ධර්මයේ ශ්‍රවණය කරන තරුණ පිරිස් තමයි මේ අවස්ථාවලට යොමු වෙන්නේ කවදා හරි. ඒ පිරිස වලට එන්නේ අම්මගෙන් තාත්තගෙන් ප්‍රශ්න තමයි. ගොඩක් දුරට. අම්මා තාත්තව ගලවන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි පිංගුතුනි තමන් ඉදිරිපත් වෙන්න. තමන් හොඳනම දන්නවනේ පිංගුතුනි මේ ධර්ම මාර්ගයට තමන් ආවේ මේක කරගන්න කියලා. එහෙනම් මේක අවබෝධ වෙන්න වෙන්න ඔබට තේරෙනවා මේ මුලාවක තව මොනවටද මට අවුරුදු දෙක තුනක් යන්නේ. තව අවුරුදු පහක් මම මොනව පොල් ගන්නද? මේ අවුරුදු පහේ මම ඕස්ට්‍රේලියා යන්නද? ඇමරිකා යන්නද? මම කොහේ යන්නද? ගිහිල්ලා මේ මනට මනට මේ වේදනා සංඥා ආරම්භ දෙන්නද? ඔච්චර වෙහෙත මහන්සියලා ගිහිල්ලා. ඊට වඩා හොඳ නැද්ද නිදහස අහසක්වන් පැවිද්දට යන්නේ? තුන් සිවුරයි පාත්‍රේ විතරමයිනේ තියෙන්නේ. මොනව රකින්නද? මලමිනියට පැන් ඉහින බඳුනනේ පාත්‍රේ. ඕක හොරු අරන් යන්නේ. මොනවට ගන්නද? අරන් ගිහිල්ලා. එහෙනම් තුන් සිවුරට පාත්‍රයට දීමා වෙලා මේ ධර්මයේ හැසිරීලා මේ භව ගමන කෙලවර කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙද්දි මම මොනවද තව මේකට තව කව කල් ඔන්න ඔය සිතුවිල්ල තුල Taman ජීවත් වෙනවා. එතකොට පින්වතුනි ඔන්න තේරෙනවා මෙහෙම එකක්. තාත්තෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අම්මෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න එතකොට මොකද කරන්නේ Taman දන්නවනම් Taman මේ මාර්ගයට ආවේ Taman මේ ලෝකෙට පහළ වුණේ නිවන් දකින්න කියලා අන්න ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අම්මලගේ හිත ඇතුළට දානවා. අනුකම්පාවක් නැද්ද අම්මා ගැන? මම පින්වදනි පුදුමාකාර ප්‍රයත්නයක් දරනවා මගේ දෙමාපියන්ව මහාන කරවන්න. මොකද මගේ දෙමාපියෝ මට ගගහ පන්ති අරන් ගිහින්දා. මට ගගහාරයි යන්න බෑ මහාන කරන්න. දෙමාපියෝනේ. ඒ නිසා පුළුවන් තරම් පින්වදින වචී සංකාර ගොඩනගනක ගොඩනගනක වචන කතා කර කර පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ උත්මය දෙන්නව මහාන කරවන්න. ඇයි මේ මම මිදිලා තියෙන නිදහස එයාට ලබලා දෙන්න. එයාට නිදහස ලබලා දෙන්න. අපරාධි මරුණොත් එහෙම අවුරුදු දෙකක් සීල රැකලා මැරුණට කමක් නැහැ. අවුරුද්දක් සීල රැකලා මැරුණට කමක් නැහැ. සතියක් සීල් රැකලා මැරුණට කමක් නැහැ. සීල් විතරයි. මොකද ඒ වගේ ස්ථානවල පිඟුදෙන වෙන අරමුණු නැහනේ. අරයා වාගේ පුතාට මෙහෙම කිව්වා. ඈ අරයා වාගේ පුතාට මෙහෙම කිව්වා. වාගේ දුවට මෙහෙම කිව්වා. එතන කුණු හරප කියාගෙන දඟලන්න ඕනේ නැහනේ අම්මලා තාත්තලාට. කේන්ති ගිහිලා අනිත් එකාට බයිනවා දින්න ඕනේ නැහනේ. එහෙනම් තමන්ගේ අම්මා තාත්තව හික්මවන්න. ඔබත් අවබෝධ කර කර අම්මා තාත්තව පුළුවන් තරම් හික්මවන්න. සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවා නම් පුළුවන් තරම් හික්මවන්න. මේ ධර්මයේ කියන්න. මේ ධර්මයේ තේරුම් කරවන්න. පින්වතනි මෙතෙන්දී අත ඇරවන්න උත්සාහ කරන්න. එතන උඩ තැනදී අත අරියොත් එහෙම මල පෙරේතයන්ට පෙරේත තටු තියන්න තමයි වෙන්නේ. ඒකේ ආයි දෙකක් නැහැ. තමන්ගේ අම්මා තාත්තා මල පෙරීතු වුණොත් එහෙම මොන අපරාධයක්ද? ඔබ මේ ධර්මය හා ඉඳද්දි. එහෙනම් පින්වතුනි ඔබ කියන්න මම මහන වෙනවා. මම මහන වෙනවා නම් පොල් ගන්නවද ඔබ? මට අවුරුදු 20යි මම මහන වෙනවා. මට අවුරුදු 30යි මම මහන වෙනවා. ඔබට අවුරුදු 60ක් ඔබ මොනවද කරන්නේ? යම් මාත් එක්ක. අන්න අම්මලා ගන්න විදිහ. ඒක නෝන කෙනෙක් ප්‍රශ්නයක් එවලා තිබුණා. මහාන වෙන්න කැමති ස්වාමි පුරුෂයාගෙන් ප්‍රශ්න. එහෙම එනවා. දෙන්නටම එකට ධර්මය අවබෝධ වෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම අවබෝධ වෙනවා නම් පින්වතුනි මහා ශ්‍රේෂ්ඨත්වයක් ඒක. ඒක කියන්නේ එක බින්දු මාත්‍රයක් හරි දෙන්නම ධම්ම මාර්ගයට ඇවිල්ලා තියෙනවා නම් ඒ තරම් ශ්‍රේෂ්ඨත්වයක් තවත් නැහැ. ඒ කියන්නේ ඒ කාන්තෙන්ම දන්නවා මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ මොකටද? නිවන් දකින්න. හැබැයි ඒක අම්මලා තාත්තලා දන්නේ නැත්තම් බොහොම කල්පනාවෙන් කටයුතු කරලා ඒ අයව අපායයන් නැති වෙන කටයුතු කරන්න ඕනේ. ඒවා පින්වතුනි සූක්ෂමව කරන්න නැත්නම් ඒ දෙමාපියෝ පව්. ඒ සූක්ෂමව කරන්න එක මාසයක් දෙකක් තුනක් හතරක් ගත්තක් කමන්නේ. ඒක සූක්ෂමව කළා. හොඳට plan කරලා කරලා ඒ අයට දැනෙන්නේ නැති වෙන ගාන්ට ඒ අයවත් එතනට ගන්න වැඩපිළිවෙලක් කරන්න. අපායි ගියොත් ඉතින් අපරාධේ. සුපබුදු රජුරවන්ට වෙච්ච වැඩේ නොවෙන්න අවක බලා ගන්න. සුපබුදු රජුරවන්ට ඒක උනේ සාතුරුන් වහන්සේට මේක වෙන බව කවුරුත් දන්නේ නැති නිසා. නමුත් දැන් අපි හොඳ ආකාරවම දන්නවා අපිට මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. මම මේ මේ මගෙන් මේ මේ සතිය තුල මේ එක එක ආකාරයෙන් අහපු ප්‍රශ්න වලට මේ උත්තර දෙන්නේ. ඒව ඔබටත් අදාළ නම් ගන්න. දැන් ඉස්සරහට මේ වගේ ප්‍රශ්න ගොඩක් එයි. බිරිඳට <coughs> මහාන වෙන්න යන්න කැමති නමුත් ස්වාමි පුරුෂයාගේ ගෙදරින් ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමි පුරුෂයා මහාන වෙන්න යන්න කැමති නමුත් බිරිඳගේ ඉදිරින් ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඔය දෙන්නගේම අම්මලා පිංගුතුනි අම්මලා තාත්තලා ශ්‍රේෂ්ඨ පිරිස් ධර්මයේ තේරෙයි කියලා දුන්නොත්. ඕකේ හැබැයි මෙන්න මේම ප්‍රශ්නයක් මම දකිනවා. ඒ තමයි ස්වාමි පුරුෂයාට මහාන වෙන්න යන්න ඕනේ. මේ මහාන වෙන්න යනවා කියන්නේ මොකටද? පන්සලකට රිංගනවා නෙමෙයි. මහාන වෙන්න යනවා කියන්නේ මොකද්ද? මහා වීරයක් අරගෙන තුන් සිවුරටයි පාත්‍රයටයි විතරක් කැප වෙලා මහා වීරයක් අරගෙන වෙහෙද මහන්සිය වඩනවා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම අවබෝධ කරගන්න. උපස්ථාන ලබන්නේ දෙව්බමුන්ගෙන් වෙන කාගෙන් අන්නේ නෙවෙයි. මහා ශ්‍රේෂ්ඨත්වයක්. වික්ෂු භික්ෂුණී කියන තනතුරු දෙක ලබන්න. ලබාගෙන ඒ කටයුත්ත කරගන්න. එහෙම අවස්ථාවක් ආවොත් පින්විතනි කරන්න තියෙන හොඳම දේ තමයි හැමතිස්සෙම ස්වාමි පුරුෂයාට නම් යන්න ඕනේ. බිරිඳටත් යන්න ඕනේ. ගතියක් එහෙම තියෙනවනම් ඉස්සෙල්ලා කරන්න ඕනේ ස්වාමි පුරුෂයාගෙන් බිරිඳ බිරිඳගේ අම්මල තාත්තලට බිරිඳ විසින් කියන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? බිරිඳගේ අම්මා තාත්තට ප්‍රශ්නයක් තියෙන්නේ තමන්ගේ දරුවා අනාථ වෙයි කියලා. ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තට තියෙන්නේ තමන්ගේ දරුවා අනාථ වෙයි කියලා. හැබැයි තමන්ගේ දරුවා දැන් මම කියනවා අපේ අම්මට මම යන ඕස්ට්‍රේලියාවේ. දැන් අම්මට ප්‍රශ්නයක්ද? නැහැ. ඇයි? මමනේ යන්නේ ඕස්ට්‍රේලියාවේ. ආ මේ බලන්නකෝ අම්මේ. මාව ඕස්ට්‍රේලියාවේ යනවනේ අම්මේ. මම එංගලන්තේ ඉන්නනේ කැමති. මාව ඕස්ට්‍රේලියාව වරයි යනවනේ මෙයා. අන්න එතකොට මොකද කරන්නේ අම්මා? ගන්නවා කෝල් එක. ඈ. ඇයි දුවා ඔහොම කරන්නේ? නැත්නම් ඇයි පුතා ඔය ඔහොම කරන්නේ? ඈ. එහෙම කරන්න එපා. එයාගේ සතුට ගැනත් ඔයා බලන්න ඕනේ. කියන්නේ නැද්ද? හැබැයි ඔබ කිව්වොත් මම මම ඕස්ට්‍රේලියාව යනවා. ආ. ඔයාට ඒ හොඳයි නම් ඔයා එහෙම කරන්න. දැන් ගැටෙන්නේ නේද? ගැටෙන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැමතිස්සෙම බලන්නේ මොකක් ගැනද? තමන්ගේ දරුවාගේ සුඛ විහරණය ගැන. තමන්ගේ දරුවා අපායේ ගියත් කමන්නේ යන්නේ කැමැත්තෙන්. හැබැයි අකමැත්තෙන් අපායට ගියොත් යම රජුරවන්ට කම්ප්ලේන් කරනවා. ඇයි මගේ දරුවා වරන් එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න අහලා තිබෙච්චින්ද මම කියන්නේ. මම මේ මේවා මේ බුදුහාඳුරෝ කියපුවා නෙමෙයි. මම කියන්නේ මේ common sense. තමන්ගේ දෙමාපියන්ට අහේනියක් කරන්නේ නැතුව හිමීට මෙතනින් ගැලවෙන්න. මම මේ කියන්නේ ඔබට ගැලවෙන්න ඒ මම ඔබට බල කරන්නේ නැහැ මහාන වෙන්න කියලා. මම මේ කියන්නේ එහෙම ප්‍රශ්න තියෙන උදවිය ප්‍රශ්න අහලා දෙවිච්ච නිසා ඒ අයට මේ උත්තර දෙන්නේ. මේට වඩා හොඳ සොලියුෂන් ඔබට එන්න පුළුවන්. මම මේ කියන්නේ මොකද්ද? මේ සාමාන්‍ය දැනීම. එතකොට එහෙනම් ප්‍රශ්න වෙන්න ඕනේ. සාධාරණ වශයෙන් ප්‍රශ්න වෙන්න ඕනේ. මේක හරියට අවබෝධ වෙලා යන කෙනෙකුට. නොයා ඉන්නනම් පිංගුතුනි සාධාරණ වශයෙන් ප්‍රශ්නයක් තියෙන්න ඕනේ එකම එක දෙයයි මොකද්ද? අර දරුවෝ කියන. පොඩි දරුවෝ එහෙම ඉන්නවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද? උන් ඉතින් අයාලේ වීසිකල්ල යන්න බෑනේ. එහෙනම් දරුවෝ අතහැරලා දාලා දරුවන්ට වගකීම් යුතුකම් ඉටු කරන්න. ඒ ටිකේ. දරුවෝ අල්ලගෙන ඉන්න එපා. දැන් මම මේ බණ කියන්නේ කාටද? පෘථග්ජනියොන්ට නෙමෙයි. ඔන්න හොඳට මතක තියාගන්න. පෘථග්ජනියෝ නම් මේ බණ අහන්න ඕනේ නෑ දැන්. ඇයි ඒ? ඇහුවොත් එහෙනම් මං හොඳට බැනුම් අහනවා. ඇයි ඒ? දරුවෝ අතරින්. එහෙම කොහොමද? මේ මල් වගේ හදාගත්ත දරුවෝ අතරින්. එහෙමයි අහන්නේ. මං දරුවෝ අතරින් කිව්වේ මොකද්ද? උන්ව පාරට වීසි කරන්න නෙමෙයි. උන් පාරට දුවනකොට අතරින් කියලා නෙමෙයි කිව්වේ. මොකද්ද කිව්වේ? හිතින් අතහැරලා අතින් අල්ලගන්න. මොකද හේතුව පිංගුතුනි අතහැරලා හිටියේ නැත්තම් අත අරින්න වෙන තැන එනකොට මොකද වෙන්නේ? මල පෙරේත ඇවිල්ලා ඉල්ල අල්ල ගන්නවා. ඉතින් මහා අපරාධයක්නේ. ඌ හොඳට කාලා බීලා ඉඳී. අම්මා මල පෙරේත වෙලා කියලා හලාලා බලන් ඉන්න අනේ මගේ දරුවට වෙන දෙයක් කියලා. අපරාධයන්නේ පිංගුදනේ. සද්ධර්මයක් මුණ ගැහිලා මේ කරන වැඩේ අපි. අනිත් එක මේ සද්ධර්මයේ පවතිනවනේ. මම ඔබට කියවනේ අස්පනා පිට වෙච්ච දේවල්. සාස්ත්‍රුන් වහන්සේගේ මේ සද්ධර්මයේ ලෝකේ පවතින රහතුන් වහන්සේලා බිහි වෙනවා ඔබ හොඳටම දන්නවනේ දැන් මම ඔබට කිව්වනේ රහතන් වහන්සේලා බිහි වෙලා උන්වහන්සේලා පිරිනිවන් පාල උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බව දැකපු පිරිස ඉන්නවනේ එහෙනම් ආයි මාර්ගය නැහැ කියලා කියන්න බෑනේ. අනිත් ඔබට හොඳනම තේරෙනවානේ මේ මුලාවෙන් නිදහස් වෙන මඟ දේශනා කරනවා කියලා අපි. එහෙනම් මේ මඟ වඩා ගන්න කැරෙන්නේ වෙන මොනවා කරන්නේ? මම මේ බණ කියන්නේ පින්වතුනි බෝට්ටු වෙනකල ගොඩාක් දුර ගිය පිරිසකට. අනාගාමීත්වයේ උදෙසා බණ කියන්නේ මේ. සෝවාන් ඵලයේ උදෙසා නෙමෙයි. එතන පෘථග්ජනයෙකුට තමයි සෝවාන් ඵලයේ උදෙසා බණ කියන්නේ. එහෙම එහෙම කෙනෙක් පෘථග්ජනයෙක් එහෙම මේ වහනව නම් කොයි කාලෙක හරි ගැටේ හොඳට. ආයි නම් අහන්නේ මුන්ගේ බණ මුන්ට පිස්සු ඇදලා මේ බණ කියන්නේ කියලා. ඒකයි මම කිව්වේ පින්වතුනි මොන දේ කළත් මම ඉන්නේ කාගේ පැත්තේද? නිවන් දකින්න අයගේ පැත්තේ. මොකද එයාගේ පැත්තට කවුරුත් නැහැනේ. ඔක්කොම ඉන්නේ ලෝකේ පැත්තේනේ. මම ඉන්නේ එයාගේ පැත්තේ. මම ඔබට ඒකයි කිව්වේ පිංගුදෙනි. ඔබ යම් දවසක එතනට ආවනම් ඒ දන ඔබට ඔය කටයුතු කරලා දෙන්න. ඒක කටයුතු කරලා දෙන්න කිව්වේ. ඔබගේ සිවුරු හොදන්න නෙමෙයි. ඔබට නිවන් මඟ සකස් කරලා දෙන්න. ඒ වෙනුවෙන් අවවාද අනුශාසනා කරන්න. උත්තම පිරිසක් එතන ඉන්නවමයි ඒකාන්තයෙන්. ඒ ගැන මම ඔබට අප වෙනවා. ඒ පිරිස මියදුනේ නැත්තම් ඊට කලින්. ඒ කාන්තෙන්ම ඉන්නවම තමයි. මාර්ගඵලලාභී උතුමෝ එතන ඉන්නවා. ඔබට දේශනා කළා ඔබට ඒ කටයුතු කරලා දෙන්න. ඒවට අදාළ කටයුතු දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඔබට තියෙන්නේ මම නැවත වාරයක් කියන්නේ මම මේ ඔබට ඔබට කියලා කියන්නේ මේ ඉස්සරහින් ඉන්න පිරිසට නෙමෙයි. ඒ පිරිසටත් එක්ක නමුත් මේ ධර්මයේ අහන පිරිසට කියන්නේ නැත්තම් ඔබට හිතේ ඇයි මේ අපිට මේ මෙහෙමම කියන්නේ මෙහෙමම කියන්නේ මහාන වෙන්නම කියන්නේ අපිට නම් බෑ මහාන වෙන්න එහෙම හිතේ. මේ ඔබ අරමුණු කරගෙනම කියනවා නෙමෙයි. මොකද මේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිස ඉන්නවා පින්වතුනි මේක කරගන්න ඕනේ. මහා භික්ෂු පිරිසක් බිහි වෙන තැනක් ගැන මම ඔබට කිව්වා මේක පටන් ගන්නෙත්. ඉතින් ඒ භික්ෂු පිරිසට එකතු වෙන්න පුළුවන් නම් ඇවිදilla. මේ මඟ සකස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් පණ අදින්න ඕන මින තියලා අවිල්ල වැඩක් නැහැ. එතන ඉන්න පිරිසටත් කරදරයක් වෙන්නේ. ඒක නිසා පණ යන අවුරුද්දේකට තුනකට කලින් එන්න. නේද? නැත්තම් එහෙම මහා ලෙඩ විමානයක් හදාගෙන ඉවර වෙලා එතනට ආවොත් එහෙම ඉතින් අර ඒ වෛද්‍යවරු අප කැප වෙලා ඒවට කටයුතු කරන්න ආපු වෛද්‍යවරුන්ට සිද්ධ වෙනා මොනව කරන්නේ? ඉතින් ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒවට කරුණු කාරණා ගානේ සැකසෙනවා. ඉතින් ඔබට තියෙන්නේ මේ කටයුතු ඒ විදිහට කරගන්න ඉතින්. ඔබට ලොකු වරමක් මේක. ලොකු වරමක්. ඉතින් ඒ වරම ගන්න. නිදහස් වෙන්න. අතහැරලා දාන්න. දැන් මම බණ කියන්නේ අතහරින්න. මං කියවනේ මෙතනින් එහාට බණ කියන්නේ කාම රාගය දුරු කරන්න. ඒ කියන්නේ නෙක්ඛම්මයේ උදෙසා. එහෙනම් ඒක හරියන්නේ නැත්තම් මොකද කරන්න තියෙන්නේ? මටම ඉන්න එපා. කන් දෙක වහගෙන ඉන්න නෙක්කම් මේ ගැන කියනකොට. නැත්තම් YouTube එක off කරලා දාන්න. නේ? නැත්තම් ඒක පොඩ්ඩක් ඉස්සරහට ක්ලික් කරන්න. එතකොට නෙක්කම් මේ ගැන කියලා ඉවරයි. ඊට පස්සේ ආයෙ මොනවද කියන්නේ? ආයෙත් නෙක්කම් මේ. වහලා දාන්න. ඉතින් වෙන මොනවද කියන්නද මං? මම ඒකයි ඔබට කිව්වේ පින්වතුනි. මුලාවෙන් නිදහස් වෙන නිදහස් වෙන නිදහස් වෙන තමයි පින්විතනි ඒව ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද සෝතාපන්නයෙක්ගෙන් බණහන් නැතුව නිවන් දකින්න බෑ කියලා. ඇයි? ඒ තරමට නිදහස් වෙච්ච කෙනෙකුට තමයි පින්විතනි ඒ ගැන ඒක කියන්න ඕනේ. ඒ තරම නිදහස් වෙන තරමට තමයි පින්විතනි තේරෙන්නේ Taman කොච්චර නිදහස් වුණාද කියලා. ඒ නිදහස් වෙච්ච ප්‍රමාණය විතරයි සාහසුද්දෙන් කතා කරන්න පුළුවන්. ඔබ මට කිව්වොත් එහෙම අරහතුන් වහන්සේ ගැන විස්තර කරන්න, අරහත් වෙන හැටි විස්තර කරන්න කියලා. එච්චර කරන්න බෑ. සාස්ත්‍රුන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් ඒ ටික කියන්න පුළුවන්. හැබැයි ඒ ටික කිව්වා කියලා පින්වතුනි, ඔබට ඒක වැඩෙන්නේ නැහැ. විවිධ කරුණු කාරණා දදා ඒවා කියන්න බෑ. ඇයි ඒ? ඒ මට්ටමට අවබෝධ වෙලා නැති නිසා. සාස්ත්‍රුන් වහන්සේ කියප එකක් විතරයි දන්නේ. එක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් ආන්ගේ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වෙනකන් කියන්න මොනේව දන්නෝ ඒ ධර්මයේ හොඳටම අවබෝධයි. ඒකයි කිව්වේ දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලය. දහසක් න්‍යායන්ගෙන් සමන්විතයි. නිවන් දකින්න දහහක් න්‍යායන් තියෙනවා. ඒක නිසා ඒ පුද්ගලයාට සෝතාපන්න ඵලයට එනකන් ලෝකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසාර ස්වභාවය පෙන්눔 කරලා දෙන්න පුළුවන්. සෝතාපන්න ඵලයේ නැති පෘථග්ජන කෙනෙකුට නැත්නම් සෝතාපන්න ඵලයට අවතීර්ණ වෙච්ච නැති කෙනෙකුට කොච්චර දහම් දෙසුවත් තව කෙනෙක්ව සෝතාපන්න ඵලයට පත් කරන්න බෑ. මොකද හේතුව නිවන් දකින්න න්‍යායන්ගෙන් එයා සමන්විත නැති හින්දා. බුදුහාඳුරන්ගේ බණ ටික කියන්න පුළුවන්. හැබැයි යා නිවන් දකින්න න්‍යායන්ගෙන් සමන්විත නැති නිසා පින්වතුනි ඒවා උපමා උපමේය සහිතව ගලපලා කියන්න බෑ. පොල් ගෙඩියට දාලා කියන්න බෑ දෙල් ගෙඩියට දාලා කියන්න බෑ ඉදලට කොස්තර දාලා කියන්න බෑ ඒක සෝතාපන්නියෙකුට නිවන් දකින්න ක්‍රමවේදේ අනිච්ච දුක්ඛ අනාත්ම අසාරූ ස්වභාවයක දේශනා කරන්න පුළුවන් ඔබ මොකක් පෙන්නුවා මොකක් පෙන්නුවත් ඒකට අදාළව අනිච්ච දුක්ඛ අනාත්ම දේශනා කරන්න පුළුවන් ඒ කෙනාට සෝතාපන්නයා විචිත්‍ර දේශනාවක් කරන්න බැරි වෙන්න පුළුවන් ඒ විදිහට වචන එන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ඒකේ ස්වභාවය විස්තර කරලා දෙන්න පුළුවන් විචිත්‍ර දේශනාවල් කරන්න ඉතින් සංසාරික පුරුද්දකට එන්න ඕනේ. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය කියන එක පින්වත්නි තව අවුරුදු 20කින් විතර අපිට දැනගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ලංකාව කියන එක කසාවතින් පිරෙයි. සංගායනා කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොනවට සංගායනා කරන්නේ? නිවන් මාර්ග තියෙනවනේ. සම්බුද්ධ ශාසනය වෙදි ගහේ පිට පොත්ත ගැලවිලා වැන්නාම ඇතුලෙන් එන පොත්ත මහා සාරූප පොත්ත. මේවා කරන්න පටන් ගත්තේ පින්විතනේ ධර්මපාලතුමා. ඒකටත් එහා කාලේ ඉඳලා. ශාසනය වැහිලා තිබුණේ. ධර්මපාලතුමා වගේ උත්මය විහි වෙලා දිව්‍ය ලෝකෙන් ආවේ ඔය පිරිස. ඇවිදලා මොකද කළේ? අර පොළොවට වැහිලා තිබිච්ච ගහ මතු කරලා විශ්වල දුන්නා. ඒවට ඕනේ වීරිය අනිච්ච දුක්ඛ අනාත්ම කියන්න බෑ ඒගොල්ලන්. උද්විද විද්‍යාඥයෝ එන්නේ පස්සේ ගහ පැල කරන්න. යන්තම් මැරෙමින් හිටපු ගහට බේත් කරලා ඒක ඒ ටික කරන්න තමයි ඒඩිය කරන්න තමයි මොකක් වෙන්නේද? උද්විද විද්‍යාඥයෝ කියන පිරිසෙන්නේ. එතකන් එනෝනේ මහා වීරවන්තයෝ. ඒ පිරිස ඇවිදින්න ඒක කළා. සෝම හාමුදුරු ආනන්ද මෛත්‍රී හාමුදුරු ඒ වගේ උත්තම පිරිස ඇවිදින්න ප්‍රබෝධමත් කළා. ඊට පස්සේ මහා උත්තමයෙක් ලෝකේ පහළ වෙලා හෝ උත්තමිය පිරිසක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා. අනිච්ච දුක්ඛ අනාත්ම මතු කළා. දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ ගහේ හොඳට පළදරන කාලේ. ඒකටත් අදාළ උත්තම පිරිස් පහළ වෙලා ඉන්නවා. ඒ උත්තම පිරිස් ඒක රාශී වෙන්න ඕනේ. පිරිස් කියන්නේ භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා, භික්ෂුණීන් වහන්සේලාත් ඉන්නවා. අද බොහෝ පිරිසක් ගිහි අඳුමේ තාම ඉන්නේ. ඒ පිරිස එතනට එයි. ඒ අදාළ කකමානුවේදී. ඒ පිරිස එතනට ඇවිදිලා මේ බුද්ධ ශාසනය බබුලවනවා. 2050 වෙනකොට මුළු ලෝකෙම පිළිගත් ආගම බුද්ධ බුද්ධ ආගම බවට පත් වෙන්නේ ඔන්න ඔහොම. අපි කියපු එකක් නෙමෙයි නෝ. ආද සීක්ලාක් මහත්තයා කියපු එකක්. එහෙම වෙන්නේ ඔන්න ඔය විදිහට. අරහතුන් වහන්සේලා පිහි වෙලා. එන අරහතුන් වහන්සේලා පිහි වෙන වෙලාවේ ඔබ මොනවද කරන්නේ? උන්වහන්සේලා දන් දෙදී වැත්තකට වෙලා ඉන්නද හදන්නේ? වීරිය වඩලා අරහත් වෙන්න උත්සාහ කරා. අඩුම තරමේ අනාගාමී වෙන්න උත්සාහ කරන. දැන් සෝතාපන්න ඵලය දාන්න පැත්තකට. මම මම ඔබට ඒ කාලේ මේට අවුරුදු දෙකකට කාලේ දහම් දෙසී අඩුම තරමේ සෝතාපන්න වෙන්න කියලා. දැන් මම ඔබට කියන්නේ අඩුම තරමේ සෝතාපන්න නෙමෙයි. අඩුම තරමේ අනාගාමී වෙන්න. අනාගාමීලා සුද්ධාවාසයට යන්න. අඩුම තරමේ. ඒක කරන්න මම ඒකයි කිව්වේ ඒක කරන්න පිංගුතුනි. මරණයට අවුරුදු දෙකකට කලින් ඇවිල්ලා හරියන්නේ නැහැ. වීරිය වඩන්න ඕනේ. තරුණ ජීවිතේ තමයි ඒකට ඕනේ. තාරුණ්‍ය. ඉතින් ඒක තාරුණ්‍ය කියන එක කැප කරන්න එපා මොනවටද? අර මුලාවේ මුලාවටපත් වෙලා ලෝකේ රමණය කර කර ඉන්න. මේකෙන් නිදහස් වෙන්න තාරුණ්‍ය කැප කරන්න. මේකෙන් නිදහස් වෙන්න මහා වීරයක් ඕනේ. භාවනාවට ඉඳගත්තාම විනාඩි 5ක් යනකොට කොන්ද කැක්කම හැදෙනවා නම් කොහේ භාවනා කරන්න? ඉඳගෙන ඉන්නත් බෑ, හිටගෙන ඉන්නත් බෑ, ඇවිදින්නත් බෑ, ඔක්කොම කකුළු රිදෙනවා නම් මොනවා කොහේ භාවනා කරන්න? මේකට මහා වීරයක් ඕනේ. එහෙනම් තවනාකි වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. තරුණ පිරිස්. මේ වෙනකොට ඔබේ බිරිඳ නැත්නම් ස්වාමි පුරුෂයා දැන් අර කිව්වේ ස්වාමි පුරුෂයා ධර්මයට එමින් ගමන්ලු ඉන්නේ හොඳයිනේ. ධර්මයට එමින් ගමන් ඉන්නවනේ. එහෙනම් බිරිඳක වකීම් මොකද්ද? ඇදලා ගන්න තියෙන්නේ ධර්මයට. එමින් ගමන් ඉන්න කෙනාව. කසිපු ගහන මේ මිනිස්සේ නෙමෙයිනේ. ධර්මයට එමින් ගමන් ඉන්නේ. එහෙනම් හැමදෙස්සෙම මොකද්ද කරන්න තියෙන්නේ? ධර්ම කතා. විශාක සිටුවරයා ධම්මදින්නාවත් එහෙමයි. ධම්මදින්නාව අරහත් වෙන්නපත් උනා. නිසා සිටුවේ සකදාගාමි. ඒතර නිරන්තරයෙන් පිංගුතු මේ ධම්මේ ධම් සාකච්ඡා. ධර්මයේ කතා කරන්නේ. මෙන මොනෝ කතා කරනද මේ? ඔයා කෑවද? දැන් ඕකේ මොකක්ද දැන් කතා කරන්න තියෙන්නේ? නෑ. අනුමතරමේ අහන්න. ওই ටික කාලව තෘප්තිමත් වුණාද? නෑ නේද? එයන් තෘප්තිමත් වෙන්නේ නෑ නේද කොච්චර කෑවත්. එන මොන අසාරයක්ද මේක? ඒ ටිකත් එකතු කරන්න දැන්. අද කොහොමද ජීවිතේ? දුකම නේද? දුක් ගොඩ ගැහිල්ලක් නේද මේ ගොඩ ගහන්නේ? කවද්ද මේකෙන් අයින් වෙන්නේ? නෙක්කම් මේ ගැන කතා කරන්න. ඒ ස්වාමි පුරුෂයාත් එක්ක. ටික ටික නෙක්ඛම්මේ ගැන කතා කරන්නේ. අරමුණු ඕනි විදිහට දෙන්න පුළුවන්. ඒ ස්වාම පුරුෂයාට කිව්වොත් එහෙම. රාගේ නියමයි. කාමේ නියමයි. ඈ? ලිංගික ආස්වාදේ නියමයි. රූප බලන්න දිනවන නියමයි. ඔහොම කිව්වනම් මොකද වෙන්නේ? ඒ කෙනාගේ හිත් પરම්පරාව වැඩ කරන්නේ මොනවටද? ඒවට. ඒකයි කිව්වේ පින්වතුනි. ආරම්මණයකින් අවිසංකාර හැදිලා අවිසංකාරයකින් චිත්තය ගොඩනගන්නේ. මිසක් ඔබට ඕන වෙලාවට ඔබට ඕන එක ගන්න බෑ. ආ ගන්න. මම පෙන්නනවා අසූචි පිඳක්. ගන්න රෝස මලක සංඥාව. පුළුවන්. බෑ. අරමුණක් ආවනම් ඒ අරමුණට අදාළව සිත් ගොඩනගන්නේ. එහෙනම් දැන් චුතිසිත මේ පිරිසුදු කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ චුතිසිත පිරිසුදු කරන්න කියලා උපාසකම්ම ඉස්සරහින් ගෙනල්ලා තියෙනවා පිළිමයක්. මොකද වෙන්නේ? පිරිමේ දකින්නකොට මතක් වෙනවා පොඩි කාලේ පයින් ගහලා පිරිමක් ඇඩුවා. දැන් හරිනේ. හෝ හෝ sorry sorry sorry sorry කියලා අයින් කරන්න පුළුවන්. ඈ? වැරදුනා වැරදුනා වැරදුනා. ඕක නෙමෙයි අනිත් එකයි මට හිතන්න ඕන උනේ කියලා. එහෙම පුළුවන්. ඒකයි මම කිව්වේ පිටුදනේ හිත කියන ඒවා එහෙම එහෙම දකින්න බෑ. මේ මොන කවුරු මොයේ බන කියනද කියලා මන් දන්නේ නැහැ. හැබැයි චුතිචිත්ත්‍ය ප්‍රතිසන්දිය වෙනවා. නමුත් චුතිහිත පිරිසිදු කරන්න පුළුවන් කියලා එහෙම ඒව නම් අපි අහලා නැහැ බුදුදහමේ. එහෙනම් මේ කවුරුත් හිතාගෙන ඉන්න එපා මේ මේ චුතිහිත පිරිසුදු කරගන්න කියලා. අපි නම් එහෙම බණ කියන්නේ නැහැ. මොකද අපි එහෙම ඒව අහලා නැහැ සාසුරුන් වහන්සේගේ. සාසුරුන් වහන්සේ කියලා තියෙන මොකද සන්තියාවිය ඔමට්ටෝ ඩහ්‍යමානිය මත්තකේ සක්කාය දිට්ටි ප්‍රහාණාය සතෝ බික්කු පරිමේ. හිස ගිනිගත්තෙකු එගිනි නිවන ලෙස දණ්ඩෙන් පහර කන එකෙක් ඒකෙන් නිදහස් වෙන දඟලන දැඟිල්ලෙලට සත්කාය දිට්ඨිය දුරු කරා කාය සත් කියන දිට්ඨිය දුරු කරලා දාන අන්න ඒක කරන්න කියලා සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ සෝවාන් වෙන්න කියලා. එහෙනම් ආයි සුද්ධිසිත පිරිසුදු කරන් දෙයක් නැහැ නේ සෝවාන් වුණාම. ඇයි? ආයි සතර අපාගත වෙන්නේ නැහැ නේ. ඔය සුද්ධිසිත පිරිසුදු ගන්න මොකද නිවන් දකින්නද? නෑ. අපායයි කියලා බයට. දහදුරා වැඩ කළා කළා කළා කළා අන්තිමට හිතන චූසිත විරුදු කරන්නේ. එහෙමනේ වෙන්නේ. ඔය බුද්ධ ශාසනය යටපත් වෙච්ච කාලේ ඉඳලා මතුවලා ආපු කරුණු පින්වතුනි. සෝවාන් වෙන්න නෙමෙයි ඕනේ. මම කරන්නේ. චුතිසිත පිරිසුදු කරන්න. එන එහෙම වෙන්නේ නැහැ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඔබට පිරිසුදු කරන්න බෑ ඒවා. චුතිසිත නෙමෙයි පිරිසුදු සිත් පරම්පරාව පිරිසුදු කරන්න. සිත් પરම්පරාව පිරිසුදු කළ මෝහයෙන් මුලාවෙන් ගලවන්න ওই සිත් પરම්පරාව. අන්න එතකොට කොහොමත් පිරිසුදුයි. ආයි කොහෙවත් උපදින්න ඕනේ. ඔකෙම නිදහස්. කොහේ ඉපදුනත් දුකයිනේ. එහෙනම් ඔකගෙම නිදහස් වෙන මගේ තමයි සාස්ත්‍රුණ වාසේ දේශනා කරන්නේ. නැතුව මේ එක තැනකින් කල්ලා ආ දැන් සුවයි. එහෙම ඒව හදන්න බෑ. දැන් හොඳට බලන්න මේ ෆිල්ම් දිහා හැමෝම. හ්ම්. දැන් දැන් ෆිල්ම් ගැන හිතන්නේ නැතුව ඉන්න. දැන් මේ ෆිල්ම් ගැන හිතන්නේ නැතුව ඉන්න. හිතන්නේ නැතුව ඉන්න දැන් මම හිතන්නේ නැතුව ඉන්න පුළුවන්. බෑ. ඒ දැන් ඔබට ඕන විදිහට හිත නැගෙන්නේ. නෑ. ආරම්මණයක් ආව නම් ආරම්මණයට තමයි පින්ගද. ඒකයි කිව්වේ සබ්බේ ධම්මා අනත්තාති. මේ සියලු අරමුණු මේ ලෝකය හා සම්බන්ධ සියලු අරමුණු අසාරයි අනත්තයි. අනර්ථයක් කරනවා මිසක් අර්ථයක් නම් සිද්ධ කරන්නේ හේතුව ඒ ධම්ම හේවත් අරමුණු වලින් තමයි සංකාර හැදෙන්නේ. අවිසංකාර. ඒ අවිසංකාර වලින් තමයි විඥාන හැදෙන්නේ. එහෙනම් හිත ගොඩ නැගෙන්නේ අපිට ඕනිවට නෙමෙයි. අන්න ඒවට අනුව. ඒකයි මම කිව්වේ පිළිගන්නේ මේ බුදු පිළිමයක් දැකලා එන අරමුණ බුදු පිළිමෙම වෙන්න විදිහකුත් නැහැ සමහර වෙලාවට. බුදු පිළිමේ බෙල්ල කඩපේක අරමුණක් එන්නත් පුළුවන්. කොහොම අරමුණු නැගේද කියලා කොහොමද දන්නේ? ඒක නිසා නේද පිංගුතුනි? සෝතාපන්න ඵලය ගැන බුදුහාඳුරු කතා කළේ. දැන් ඔයාලට උදාහරණ විදිහට මට්ට කුණ්ඩලී මේ කතා වස්තුව එහෙම ගන්නවා ඇති. ඇයි මට්ටගුණලේ නියදෙන වෙලාවේ සාස්ත්‍රුණ වහන්සේව දැකගත්තානේ. සාස්ත්‍රුණ වහන්සේව දැකගත්ත නිසා මොකද උනේ? ඈ දිව්‍ය ලෝකෙ ගියා. එහෙම අවස්ථාවක් නැත්තාම නොවේ. දැන් මට්ටගුණලේට අරහත්ත්වයටපත් වෙන්න තරම් නැත්නම් සෝතාපන්න වෙන්න තරම් හරි හේතු වාසනාවක් තිබුණා නම් බුදුහාමුදුරු නිකන් පෙනිලා ඉඳීද ගිහිල්ලා. එහෙම එකක් තිබිට නැති නිසා තමයි බේර ගන්න මේ එහෙම කළේ ගිහිල්ලා පෙනිලා හිටියේ. මේ වෙලාවේ උන්වහන්සේ දිහා දැකලා හිත පහදව ගත්තා. ඒ විතරක් නෙමෙයි. කුෂ්ඨ රෝගී කාන්තාවක් හිටියා. මැහැල්ලා. කුෂ්ඨ ඇඟ හැමතැනම. මිනිස්සු දකින්නවත් කැමති නැහැ. ඒ ගෑණි පාරේ යනකොට මිනිස්සු අයින් වෙනවා පාරේ. මේ පාරේ යන්නෙත් නැහැ මිනිස්සු. ඒ තරම් මේ කුෂ්ඨ හැදිච්ච මේ කැත විරූපී වෙච්ච ගැහණියක්. මේ ගෑණි පාරේනකොට සාස්තුන් වහන්සේ වඩින ආනන්ද හාමුදුරුවෝ වික්ෂු පිරිස සිරිවරාගෙන. සාස්තුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද. ඔය කාන්තාව තව බොහොම සුළු වෙලාවේ ජීවත් වෙන්නේ. මේ බුද්ධ ශරීරය පෙන්වන්න මේ ඒ කාන්තාවට. ආනන්ද ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අර කාන්තාවට කියනවා අම්මේ කියලා හරි මොකක් හරි කියන්නේ නැති. මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඉන්න. උන්වහන්සේගේ සීද එහෙ බලා ගන්න. අර ගෑණි මොකද කරන්නේ? මේ මනිපත් හැරලා දැන් මවා ගන්නකෝ. කොන්ද කුදු වෙලා මේ මේ ඇඟ විරූපී වෙච්ච ගැහණි මොකද කරන්නේ? මේ මුඩ පැත්ත බලලා සාස්ත්‍රුන් වහන්සේගේ හිසේ ඉඳලා පාදාන්ත හිතෙක් බලනවා. බලලා හිනාවක් පහල කරලා ඉස්සරහට යනවා. කුලප් වෙච්ච එළ දෙනක් ඇල්ල එන්න එන්න ගමන් මලා. මැරලා ගිහින් ඉපදුනේ කොහෙද? චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ මායි මේ හරියටම හතර මැද්දේ. මෙයා බිහි වෙනකොටම පිංගුතුනේ. හතරවරන් රජදරුවන්ට රජ මගුල් වගේ ඇයි? ඒ තරම් ලස්සන කෙනෙක් දිව්‍ය ලෝකෙම නැහැ. එක තප්පරෙන් හතර දෙනාම ඇවිල්ලා අල්ලගත්තා එකපාරම හතර දෙනා. මේ කාන්තාව. කුස්ත කුස්ත හැදිලා දහජරාවට පත් වෙලා හිටපු ගෑණි. දිව්‍ය ලෝකෙන ලස්සනම කාන්තාව වෙලා ඉපදුනේ. දැන් මම ඕකෙන් තව දෙයක් කියනවා. දැන් හතර දෙනා මොකද කරන්නේ? අනේ මට දෙන්නකෝ. මන්නේ මුලින් අල්ලගත්තේ. එක දෙවි කෙනෙක් කියනවා. මේ හතරවරන් රජදරුවෝ. ඒ කියන්නේ දිව්‍ය ලෝක හතරේ අධිපතිව හතර දෙනා. ඒ කියන්නේ මේ දිව්‍ය ලෝකේ තියෙන රාජ්‍ය හතරේ හතර මේ අධිපතිව හතර දෙනා. අනික මට නම් බෑ මෙයා ලැබුණ නැත්නම් මට ජීවත් වෙලා වැඩකුත් නැහැ. මගේ රාජ්‍ය ඕනෙත් නැහැ මට මෙයා නැතු. කොහොමද 1000? දැන් ඔහේ නේද ඔය යන්න හදන්නේ? කාම දාහයේ පිංගුදෙනෙක් මහා කාම දාහයක් ඕක. හිතන්නකො තමන් කැමති දෑ නොලැබීම කියන එක මොනතරම් දුකක්ද කියලා. විභාගයට පාඩම් කළා පාඩම් කළා විභාගේ ෆේල් වුණාම මොනතරම් දුකද අපරාධෙනේ මම මහන්සි වෙන්නේ කියලා හිතෙන්නේ නැද්ද? ඉතින් තව කොච්චර විභාග කරන්නද? අනිත් එක්ක නගිනවා මට නම් ඕනේ කොහොම හරි. හරි එහෙනම් මේ නඩුව දැන් හක්ෂ දේවේන්ද්‍රයාට කියමු. ධක්ක දේවේන්ද්‍ර යනවා නඩුව විසඳන්න. අර ගැණියෝ දැකලා ධක්ක දේවේන්ද්‍රලත් දැන් ආසහිතලා. අනේ බං උඹලා ඉතින් මගේ යටතේ ඉන්නවා යුන්නේ. මට දීයන්කෝ ඕක. මොන ධක්ක දේවේන්ද්‍රගේ ස්වභාවය. දැන් සාස්ත්‍රුන් වහන්සේ අභිභාගයේ දෙවි කෙනෙක් ඉන්නවද එහෙනම්? මේ හිතලා බලන්න. ඉතින් අර කාන්තාව නැතුව සක්‍ර දෙවේන්ද්‍රය වැළපෙනවා හිත ඇතුලේ. අනේ මට දීයන්ක මමනේ උඹලගේ රජ්ජුරුව මට දීයල්ලා. උඹලා කිව්වොත් ඕනේ මට දීයන්. එහෙනම් ඊතර තියෙන 1000ත් බලන්න. අර කාන්තාව පිංගුදුනි චුතිසිත යන්තම් කැරකුණා අනිත් පැත්තට. සාස්තුන් වහන්සේගේ සාස්තුන් වහන්සේ හිටපු නිසා. උදේ සාස්තුන් වහන්සේ කාලේ හැමෝම දිව්‍ය ලෝකෙ ගියාද? එහෙමත් හිතලා බලන්න. ඒ කියන්නේ මැරෙන්නේ මැරෙන්නේ හැම එකටම මේ බුදුහාඳුරු කියද ළඟට. ආ බලන්න මන්දිය. හරි දීව ලෝකේ. බෑ බෑ බෑ. උඹත් දීව ලෝකේ. ඈ එහෙම කළාද? නෑ ඒකට අදාළව ඒ පිං පිරිලා තියෙන පිරිසට තමයි ඒ වෙලාවට සාහතුන් වහන්සේ එතන ඉන්නේ. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුච්චති. ඒ ගෑනිට දිව්‍ය ලෝකයන්වත් හේතු වාසනාවක් තිබුණා කරපු පිං තිබුණා. නැත්තම් මේ මේ චුතිසිතෙන් විතරක් එහෙම යන්න විදිහක් නැහැ. එහෙනම් ඒක භුක්ති විඳින්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේකෙන් අරක හැදෙන්න ඕනේ. දිව්‍ය ලෝකේ හිතා. එහෙනම් හිත පැහැදෙන්න ඕනේ. නම් මේ ගෑණි ඉන්න තරහෙන් ලෝක සත්‍යයත් එක්ක මැරිලා අපාය යන්න ඉන්නේ. ඇයි මේ ගෑණිව පිළිකුල් කරනවා. ඒක නිසා තමයි සාස්ත්‍රුන් වහන්සේ කියලා පෙනී හිටියේ එතන. මට්ටකුණ්ඩලේ ඉස්සරහා පෙනී හිටියේ ඒකයි. මට්ටකුණ්ඩලේ තාත්තත් එක්ක තරහෙන් හිටියේ. ඉතින් ඒව හොඳට තේරුම් ගන්න. නිකන් වෙන කරුණු නෙමෙයි ඒවා. එහෙනම් දැන් චුති ඔය කරුණු කාරණා දෙක අරගෙන ඈ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් මේ මේ මේ ගිහියන්ව යවනවා නේද වෙන පාරක කවුරු හරි කියන්නේ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් දේශකයන් වහන්සේලා බොහෝ පිරිසක් චුතිසිත පිරිසුදු කරගන්න චුතිසිත පිරිසුදු කරගන්න පුළුවන් තරම් පින් කරපල්ලා රහතුන් වහන්සේ කියපුවා නෙමෙයි නෙවෙයි. රහතුන් වහන්සේ කිව්වේ මොකද්ද? සෝවන් මෙයල්ලා සෝවන් මෙයල්ලා සෝවන් මෙයල්ලා. ඒක තමයි දෙන්න පුළුවන් එකම ගැරන්ටි සතර අපායෙන් ගැලවෙන්න. අනිත් මොනවා කළත් දෙන්න බෑ කියලා. එහෙනම් ඔන්න ඕවා හොඳට මෙනෙහි කරගන්න. එකම මගයි තියෙන්නේ. ඒ මග ගත්තොත් ඔබ දිනු. ගත්තේ නැත්නම් ඔබ ඒකාන්තයෙන්ම පරාදයි. ආය අහන්න දෙයක් නැහැ. එහෙනම් පින්විතුනි දිනන මග ආයි මොකටද පරක්කු කරන්නේ? වහ වහ ගන්න. දිනන මග අරගෙන මේ කටයුත්ත කරගන්න. ඔබ යම් පාරමිතාවක් පුරාගෙන මේකට එන්නේ නැති. ඒක නිසා තමයි ඔබට මේ සද්ධර්මය ඇහෙන්නේ. එහෙනම් මේ සද්ධර්මයේ වහවහ අවබෝධයට ගන්න. ඒ සද්ධර්ම ධර පිරිස් එක නිතර කතා කරන්න. නිතර කතා කරගෙන නිතර කතා කරගෙන මේ තියෙන අසාරත්වය දකින්න. අසාරත්වය දකින්නේ සාරයක වහන්න නෙමෙයි. මේ සාරයි මේ ලෝකේ හරි සාරයි නිවන් දකින්න අසාරයි කියලා හිතන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි බුදුදහම කියන්නේ. අන්න ඒක තේරුම් ගන්න. සාර වෙච්ච දේ අසාරයි කියලා හිතනකොට නිවන් දකින්නව නෙමෙයි. අසාර වෙච්ච දේ සාර කියලා හිතාගෙන තමයි දුක් විඳින්නේ. හම්බු කරන්නේ. ගොඩනගන්නේ. යම් කිසි කෙනෙකුට බඩගින්නක් හැදෙනවා. ඌ මොකද කරන්නේ? හෝටලයක් දානවා. දැන් මොකද වෙන්නේ? දැන් හෝටලේ නඩත්තු කරන්න ඕනේ නේද? පරිණඩි ගෙවන්න ඕනේ නේද? මොකටද මේ උට බඩගින්නක් හැදිලා. බඩගින්නක් හැදිලා හෝටල් දාපු අය තමයි මේ ඔක්කොම. අපි හැමෝම. එහෙනම් දැන් හෝටලේ වහන්න කාලේ හරි. බඩගින්නක් හැදිලා හෝටල් දැම්මා. නැත්තම් පින්න පාදිනුත් ওই ටික හම්බ වෙනව නේද? බඩගින්නේ මැරෙයිද මහණ උනාම. නැත්තම් මේ මේ මේ මේ කරතවේ කරන්නේ නෑ. හෝටලයක් දාගත්තා. ඊළඟට හීතලෙන් පින්නේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඇඳුම් කඩයක් දාගන්න. නේද? නිවාස සංකීර්ණයක් හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හදපුවා නඩත්තු කර කර ඉන්නවා. කාමරේ කුලියට ඉඳීමයි ගේක අයිතිකාරකම අතර වෙනස මොකද්ද? <laughs> මහා දුක්කට. මුලාවෙන් ඉන්නකන් තේරෙන්නේ ඇත්තටම මුලාවෙන් ඉන්නකන් ඕක තේරෙන්නේ මොකද වෙන්නේ? නඩත්තු. අරේ අනේ අරේ ලීක් වෙනවා අනේ කතා කරන්නේ. පවුන් 60යි. කෝල් අවුට් charge එක. මුන්ට හෙන ගහනවා. ඈ මේක හදන්න එන්නම පවුන් 60ක් ගන්නවා. ඈ හදන්න 30යි ඔක්කොම 90ක්. හද දෙන්නේ මං දවස් දෙකක මගේ පඩිය. කාමරේ ගිටියනම් මොකද වෙන්නේ? මොකද්ද දැන් අඩු? කාමරේ ගිටියනම් ඇයි උයන්න දෙන්නේ නැද්ද? දෙනවා. ඇයි නිදා ගන්න බැරිද? මොකද ගියක් ඕනේ නිදා ගන්න නිදා ගන්න ඕනේ ඇඳක්නේ. හැබැයි ගේ මොකටද ඕනේ? ලෝකයට දෙන්නන්න. හිතට. දැන් දැක්ක නේද වෙච්ච වැඩේ? මේ කය බුදි කරවන්න ඕනේ ඇඳක්. හැබැයි හිතට ඕනේ මොකද්ද? විශාල ගයක් කාමර පහක් එක කාමරයක ඇඳක් ඒ යන්න උඩ මේක දිදි කරවන්න. එහෙම කළා ගෙවල් අරගන්නවා. එහෙම කළා ඇඳුම් ආයිත්තම් අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඉතින් ඕක තමයි ජීවත් වෙනවා කියලා කරන්නේ. මුලාවෙන් නිදහස් වෙච්ච දාට පිංගුදින තුන් සිවුරයි පාත්‍රෙයි. තුන් සිවුරෙන් ඔක්කොම වැහෙනවා. පාත්‍රෙන් ආහාර ලැබෙනවා. ඊළඟට මොනවා හරි සේවනක් තියෙනවා හිතට සේවනක්. දෙලට බේතක් තියෙනවා. අපි අද මේ කරන්නේ ඔය හතර ගන්න එක තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? කුසට හරක් හෝටලයක් දානවා. ඉනට වස්ත්‍රයක් ඇඳුම් කඩයක් දාගන්නවා. හිසට සෙවණක් නිවාස සංකීර්ණයක් හදාගන්නවා. දෙරට බෙහෙතක් ස්පිරිතාලයක් දාගන්නවා. දාගෙන දැන් මොකද කළේ? මහා දුක්ඛන්දරාවක් විඳගෙන ඔක්කොම නඩත්තු කරනවා. ඕවා හොඳට හිතලා බලන්න. ඕවා හිතනකොට පින්වදින නෙක්ඛම්මේ සිද්ධ වෙනවා. නිදහස් අහසක්වන් පැවිද්ද මොනතරම් සාරද කියලා දැනෙනවා. එහෙනම් මොන මගුලකට මේකේ ඉන්නද? ඔන්න ගියා. එක සිතුවිල්ලයි. මේ හොඳට ඉන්න කොල්ලෙක් ගංජා ගහන්න යන්නේ. හිතුවිලි කීයකින්ද? එකකින්. යාළුවෙක් අහුණා ඌත් එක වැඳුණා මොකද කරන්නේ? ගංජා ගහන්න යනවා. දැන් අම්මා මොකද කරන්නේ? කෑක් ගහනවා බයිනවා. නේ? ඒ යන්නේ නැද්ද? දැන් ගෑනු මිනිස්සු ඉන්නවා. දැන් මම මෙයාර අහපු ප්‍රශ්නේ දැන් අනිත් පැත්තෙන් මම මේ උත්තරයක් දෙන්නේ. දැන් ගෑනු මිනිස්සු ඉන්නවා. දැන් මිනිසුන්ට මොනවද ඕනේ? දැන් අර අර කාන්තාවට දැන් නිවන් දකින්න ඕනේ. එයාට මහාන වෙන්න ඕනේ කියලා හිතන්නේ. දැන් ස්වාමි පුරුෂයා ඉඩ දෙන්නේ. අවශ්‍ය නම් පුළුවන් ඉතින්. ඇයි? හිතව ගෑනු ඉන්නේ ඕන් තරම් ආන ස්වාමි පුරුෂයා ඉඳදී වෙන මිනිසුත් එක්ක පැනලා යන්නේ. එතන නිවන් දකින්න යන ගමනේදී විතරද ඔක්කොම හිතෙන්නේ. මම නිකන් කියන්නේ. ඈ? කොල්ලෝ ඉන්නේ ගංජා ගහන්න යන්නේ. අම්මා කැමතිද ගංජා ගහන්න? කොල්ලෝ ඉන්නේ ගණිකාවත් එක්ක යන්නේ. අම්මා කැමතිද? අම්මා දෙස් තියනවා, දේවල් තියනවා නේද? නිවන් දකින්න යන ගමනේදී විතරද ඔය ඔක්කොම? නමුත් මේක සාර ගමන. විශේෂයෙන් දෙමාපියෝ ගැන නම් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් දෙමාපියොත් අරගෙන යන්නේ එතනට කොහොමද? ගොඩාක් වයස නැහැ ඉතින් තේරුම් නැහැ. මොකද එතනට ගිහිල්ලා ලෙඩෙකුට හරි අත්සප් පයින් කරනවට වඩා හොඳයි තමන්ගේ සහෝදරයන්ට එක බාර දෙන්නේ. තමන්ට ඒ කටයුතු කරගන්න. හැබැයි තව අවුරුදු 5ක්වත් අකාලේ මැරුණොත් නෙමෙයි. තව අවුරුදු 5ක්වත් ඔය දිරාච්ච බර කරත්තේ. අරගෙන යන්න පුළුවන් ගොනෙක් නා. තනිකර එහෙමයි. මම මේ දවසක් යනකොට එතන හිටපු ඒ අපේ පින්වතියකට පින්වතෙකුට මේ ගැන මං පෙන්නවා පාරේ යනවා වයසක මිනිස්සු දෙන්නේ. මම ඕන්න බලන්න. වාහනේ නවත්තලා මං පෙන්නවා. දැන් ඔන්න ඔය දෙන්න බලන් ඉන්න. දිරච්ච බර කරත්ත දෙකක්. තල්ලු කරගෙන යන නාකි ගොන්නු දෙන්නෙක් වගේ. හිතට ඕනේ යන්න. හිතට ඕන උනාට බර ගොනා ගොනාට ඕනේ උනාට පින්වදිනේ බර කරත්තේ ඇදෙන්නේ නැහැ. ඇයි? කරත්තේ දිරලා දැන්. හිතට යන්න ඕනේ. හරි කේන් තියන ඔය පිරිසට. ඇයි? Taman කැමති දා නොලැවීම දුකක් හින්දා. ඇයි? තරුණයෙක් යනවා මෙහෙම. යනකොට <laughs> දත් මිටි කැවෙනවා ඇයි? ඇයි ඇයි ගොනා යන්න හදනවා? ගොනා යන්න හැදුවට කරත් යන්නේ නේ. ඔය සමහර පිරිස අහනවා වයසට ගියාම ඉතින් ඔටෝම මේ ඔය ඔක්කොම කාම එහෙම දුරු වෙනව නේද කියලා. නෑ. බර කරත්තේ දිරලා හින්දා බර දාලා අදින්න බෑ. නැත්තම් අදිනවා. කරත්තේ හයියයින. ඒක තමයි විදිහ. කරත්තේ දිරාගෙන එනකොට පිංගුතුනි ඒ කරත්තේ හොඳට හැදෙන කාලෙට පොඩි කොල්ලන්ට කෙල්ලන්ට තියෙන්නේ. ඔය කියන්නේ හෝමෝන් එහෙම එන කාලේ ඉතින් ඔය හෝම කියලා කියන්නේ. ඒ මොකද්ද? ඒක හරත්තේ හොඳට හැදෙන කාලේ. කරත්තේ හොඳට හයියයි. ඒ කාලේ හොඳට හයිය වෙවි හයිය වෙවි එන කාලේ. ඉතින් මොකද කරන්නේ? ගොනා හොඳ වේගෙන් කරත්තේ ඇදගෙන යනවා. එහෙම වේගෙන් කරත්තේ ඇදගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් ඉතින් කරත්තේ දිරලා. දැන් මොකද වෙන්නේ? දැන් කරත්තේ ඇද ගන්න බෑ. අර ඉස්සර කරත්ටි අදිනකොට තිබිච්ච ජවයේ තාම හිතේ නම් තියෙනවා. ගොනාගේ නම් තියෙනවා. ගොනාගේ තිබ්බට වැඩක් නැහැ. කරත්ටි එන්නේ නැහැ ඇද්දට. මොකද ගොනා කරත්ටි අදිනකොට මේ මේව හොඳ උපමාකින් හදන්නේ. මේව හොඳට අවබෝධයට ගන්න. මේ හැම එකක්ම කියන්නේ අවබෝධ කරගන්න. සමහර ඒවාට ඔබට hina යන්න නැති. හැබැයි hina වෙන්න බන කියනව නෙමෙයි. එහෙම මේ මේ වැඩ පිළිවෙලක් සම්බුද්ධ ශාසනයේ නැහැ. එහෙම ඒවා තියෙනවලු. දැන් ඔය එක එක තැන්වල. ඇයි ඔබව hinaස්වන්න බන කියනව නෙමෙයි. ඔබව අවදියෙන් තියන්න බන කියනවත් නෙමෙයි. අවදියෙන් තියන්න තමයි එනර්ජි ඩ්‍රින්ක් ගෙනාවේ මේක මහත්තයෙක්. ඒවා බීලා අවදියෙන් ඉන්න. මොකටද හිතන්න එපා. අනේ මහරාය වෙලානේ බන තියෙන්නේ. මේවා කලින් තිබ්බනම් හොඳයිනේ. එහෙම එහෙම හිතන්න එපා. ඇයි මේ සම්බුද්ධ ශාසනය කර තියන්නත් අපි කටයුතු කරනවා. නිකන් ගෙදරට එලා කාලා බීලා එහෙම ඉඳලා එනව නෙමෙයි. දැන් මේ බණ කියලා මං ආයෙ හෙට උදේ ඉඳලා ආයෙ පන්ති. ඔබ නිදාගනි මං උදේ 7ට හැරිලා යන්න ඕනේ. මං හෙට ගෙදර එන්නේ රෑ 12ට. පන්ති කල් ඉවර වෙලා. කාටද කරන්නේ? මගේ අම්මටද තාත්තටද නෑ ඔබට කරන්නේ ඔබගේ සම්බුද්ධ ශාසනයට කරන්නේ. හැමදේම සම්බුද්ධ ශාසනයට කරන්නේ. නැත්තම් මේ ගිහි ගුණේ ඉන්න මොනාවක් නැහැ කොහොමදවත්. අදාළ කාර්යතාවය වෙනකොට ඔබටම බලාගත්ත හැකි මොනවද වෙන්නේ කියලා. එහෙම හිතන්න එපා එහෙනම්. පුළුවන් තරම් උත්සාහ කරගන්න මේ වැඩේ කරගන්න. එහෙනම් මේ හිනස් වනෝ නෙමෙයි. එහෙනම් මේ බර කරත්තේ ස්වභාවය අඳුනගන්න. අර හොඳට Java එන කාලේ බර කරත්තෙත් එනවනම් වේගෙන්. එතකොට මොකද වෙන්නේ? ගොනාට හරි හරි සතුටුයි ගොනාට. ගොනා හරි තෘප්තිමත්. කරත්තේ එන්න එන්න ගොනා අදිනවා. ඒකයි ඩිංගතුනේ තරුණ කාලේදී පිරිස කාමයට ලැබි වෙන්නේ. වයසට යන්න යන්න ගොනා අදිනවා කරත්තේ එන්නේ නැහැ එහෙනම් අදින එක වෙහසක් ගොනාට. ඒක නිසා තමයි ඔය ගොන්නු පැත්ත වෙලා ඉන්නේ. ඇත්තට කරත්තේ එන්නේ නැති හින්දා. නැතු හිතන්න එපා වයසට ගියාට පස්සේ ආහනේ ඔක්කොම දැන් හරි. දැන් හරි. දැන් කාමේ එහෙම නෑ. එහෙනම් ඉතින් වයසට ගිහිල්ලා මැරෙන ඔක්කොම පුද්දා වාසේ. ඇයි? කාමේ දුරු කරලා නින්නේ. එහෙම ඒව නැහැ. ඒක නිසා මේ මේක තමයි ඇත්ත පිංගසනේ. ඉතින් ඇත්ත කියනකොට සමහර වෙලාවට පොඩ්ඩක් රිදෙන්නත් පුළුවන්. ඉතින් රිදුනට හරි රිදිලා හරි පිංගුදිනේ මේ තුවාලට බේත් දාගන්න. එක එක જાතියෙන් ඔබට මේවා විස්තර කරලා දෙන්නේ කොතනින් හරි මේ තුවාලෙට බේත් වැටෙන්න. එකම එක්ස්කියුස් එකක්වත් ගන්න එපා. එකම එක්ස්කියුස් එකක්වත් ගන්න එපා. කොහොම හරි කරුණක් හොයාගන්න ඒක කරගන්න. මම ඔබට ඒ කාලේ කිව්වනේ ධර්මයේ මෙනෙහි කරන්න වෙලාවක් නැත්නම්. තව දරුවෙක් හදාගන්න. ඒ දරුවා සාසනය කරගන්න. දැන් දරුවෝ තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට දැන් වෙලාවක් ඇත්තෙම නැහැ කිසිම වැඩකට. තව දරුවෙක් උපදිනවා. දැන් කියනවද? උඹ අඬහන් ඉතින්. කරන්න දෙයක් නැහැ. මට හරියටම වෙලා තියෙන දරුවෝ හතර දෙනෙකුට විතරයි. පස්වෙනියා උඹ ආවා කරුමිට කරන්න දෙයක් නැහැ. උඹ ඉතින් අඬහන් ඉන්න මැලපලයක්. එහෙම කියනවද? නැහැ. එහෙනම් කොහෙන්ද අර කාලේ ආවේ? කාලේ නැහැ කිය කී මේ මේක කල් දදා හිටියේ. හේතුව තමයි පින්වදෙනි ඇස් දෙකට බේත් පැහැල්ලා නැහැ. සද්ධර්ම මේක මම ඔබට කිව්වා. මේකට කාලයකට කලින් කරපු දේශනාවල් වල පරිපූර්ණ වශයෙන් වෙනස් වෙච්ච දේශනාව ඉදිරියට වෙයි කියලා. ඒව එහෙම වෙනවා. ඔබ ඔබ උන් තන ගල් ගැහෙනවා දැන්. ඒක තමයි වෙන්නේ. හිතන්න ලක්ෂයක් දේවල් ඉතුරු වෙනවා. ඔබ ගන්න තීරණ. තීරණ අරගෙන ඔබ කටයුතු කරන්න. මුලා වුණොත් පරාදයි. එච්චරයි. මුලා වුණොත් පරාදයි. මොනම හේතුවක් නිසා හරි මුලා වුණා නම් පරාදයි. හොඳයි පින්වතුනි. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජාදී පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ මහා කුසල සම්භාර ධර්මයක් සිද්ධ කරගත් වෙලාවේදී ඒ පිනෙන් පෝෂණය වන්නා වූ පින්න සතුට වන්නා වූ ඒ උතුම් පිරිස ඉහිපත් කළා එයාට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන සීලමු දෙනා පළමු කොටම පින්වතුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකය අපි අදටපත් කරගන්නකල් ඒ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා අප කැප වේලා කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් සිහිපත් කරගෙන ඔබ විසින් විනාශ කරගත්තා වූ සීලම කුසල සම්බාර ධර්මිය පුණ්‍ය සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුවල පතුරුන් හරින මේ පින් විහිදී පැතිර යාමෙන් ඒ උත්තමයෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ සාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම කාය දරාගෙන ලෝකේ වටා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඒ වගේම පින්විතනී ඒ උත්තම උත්තමාවියන් වටේ කටයුතු කරමින් මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ <clears throat> උපාසක උපාසිකා පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ විශේෂ විහිදුවල පතුරුලරේ මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයන්ට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න. අදගේ අද ඔබගේ ආරාධනාව පිට මේ ස්ථානෙට පැමිණියා වූ ඒ දසදහසක් ලෝක ධාතු වින්නව සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම පිංගුතුනි ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබේ සින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මය කුසල සම්භාර ධර්මය ඒ අය විචේ විහිදුල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තර ගතවන්නේ සීරුම ඥාතිහිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුුරු ඥාතිහිත මිත්‍රාදීව සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතුනි මේ අත්බේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාතිය ගුරුුරු හිත මිත්‍රාදීන් වෙච්ච ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ හිඳස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආ විශේෂ විහිදුවල පතුරුනරේ මේ පින් විහිදී පැතිරියාමෙන් එයයි යම් කිසි අභව්‍ය ස්ථානයක ඉනවනම් එයින් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න. <clears throat> මේට කල්ප 91ක් ඇතුළත තමන්ට තමන් විසින් අවඩ සාදාන්ට ලක් කරලා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා මාරනවා කපනවා කොටනවා කියාගෙන ආරි මාර්ගයට බාධා පමුණුවෙමින් තමන්ගේ ජීවිතයට බාධා පවුනේ යම් කිසි පිරිසක් එවිදෙල ඉන්නවා නම් ඒ පිරිස විශේෂයෙන්ම සිහිපත් කරලා ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ එය විශේෂ විහිදුවල පතුරලරණ ඒ පින් විහිදී පැතිරී යාමින් එය අභව ස්ථානින් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතින් මොහොතකට සිහිපත් කරගන්න <clears throat> ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පිංගුදින මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ වටේ ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් වේදමාන්සියෙන් අපයා උපයාස අපයාගත් ධනය අපකප කරලා කටයුතු කරන්නා වූ ඒ ගිහි පිරිස් විශේෂයෙන්ම සිහිපත් කරගන්න ඒ වගේම පිංගුදින තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ රැකී ආරක්ෂා කරන්නා වූ ඒ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දිනියන් ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුවල පතුරුල හරින ඒ පිං විහිදී පැතිරී යාමෙන් එයට යම්කිසි ග්‍රහවල උපද්‍රව දෝසාන්දකාර තියෙනවා නම් ඒ සියලු දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා යක්ෂ ප්‍රේත පිසාච මලකවල කුම්බාණ්ඩාදී වැද හිමිනි අවදෝසාන්දකාර තියෙනවා නම් ඒ සියලු දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා ඇස්වා කටවා හෝහා ඕල් දෙවල් සක සංකා දෝසාන්ද කාර තිනවන ඒ සිළු දෝසාන්ද කරංගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානෙට ඇවිදිලා <clears throat> සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානකින් සන්තරපින වෙනවා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එහෙමනම් ඒ මාර්ගඵල මාර්ගඵල අවබෝධය උදෙසා ඒ සකස් වුණා වූ ඒ ආහාරය අපකැප ආහාරය සකස් කිරීම උදෙසා අපකැප වෙලා කටයුතු කළා වූ ඒ පිරිසව සිහිපත් කරගන්න එදා ඇත අතීතයේ ඉඳලා වැව්වමුණු සකස් කරලා එළවේලි සකස් කරලා ගොයන් කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අප කැපෙලා කටයුතු කළා වූ සීලම් පිළි සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මියෝ කුසල සම්භාර ධර්මයේ යයි විශේෂ විහිදුල පතුල්වල නේපින් විහිදී පැතිරී යාමෙන් එය යම් කිසි අභව ස්ථානයක ඉන්නන ගෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරන දුර මේ ස්ථානට ඇවිදilla සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙන මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා එහෙනම් මේ ස්ථාන භූමි මුල් පදිංචි කරුවන් ඇතුළුව මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානට ගෙනලා බඳලා කළ සකස් කළා වූ සීලුම දිනාව සිහිපත් කරන ඔබ සිනස් කරගත්තා වූ සීලුම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයයි විශේෂ විදුල පතුල්ලරේ නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අයත් අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පිංගුතුනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ දුර බැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් කරලා තියෙනවා. ඒ වගේම යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන ඒ නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්නේ නැති. ඒ වගේම පිංගුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඒ වගේම මේ සජීවීව ලෝකින් ඕනම කෙනෙකුට මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. එහෙමනම් පිංගුතුනි මේ දේවල් උදා වෙලා තියෙනද විද්‍යාඥයන් මතින් සම්මත පිරිසක් සහ එයාගේ අන්තිවාසික පිරිසක් විසින් ලෝකෙ ඉදිරිපත් කරපු කරුණු කාරණා නිසා එමනම් ඔබ විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විද්‍යාඥ මතයෙන් සම්බන්ධ පිරිසත් එයාගේ අන්තිවාසික පිරිස සිහිපත් කළේ එයාට විහිදුවල පතුල්හරි නේපින් විහිදී පැතිරියාමෙන් එයා යම් කිසි අභව ස්ථානයේ හිනවනන් එයින් අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පිං අනුමෝදන් කරන්න. එහෙමනම් පිංගුදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කර ගැනීමෙන් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි